බුදුරජාන් වහන්සේ නමකගේ ධර්මයක් අපි කාටත් මේ අහන්න ලැබෙන එක මේ ලෝකයේ මිනිස්සෙක් වෙච්ච අපට ලබන්න පුළුවන් වටිනාම සම්පත්තිය. ඉතින් මේ සම්පත්තිය උදා කරගන්න තමයි අපි කවුරුත් සූදානම් වෙන්නේ. අපි ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ සංයුත්ත නිකාය සූත්‍ර දේශනා සාකච්ඡා කරන්නට තමයි යෙදුනේ. ඉතින් අද දවසේදීත් අපි අවසන් කරපු තැන ඉඳලා ඉතුරු දේශනා ටික සාකච්ඡා කරමු. සංයුත නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන මේ සියලු දේශනා සාමාන්‍යයෙන් පුංචි ගාථා හැටියට තමයි පැහැදිලි වෙන්නේ. දෙවිවරු අහන ප්‍රශ්න හැටියට තමයි ගොඩාක් ඒවා උත්තර තියෙන්නේ මේ දේවතා සංයුත්තේ තුල. අපි සූත්‍ර කාරණා මම හිතන්නේ සූත්‍ර දේශනා 40ක් සාකච්ඡා කරන්න ඉඳලා තියෙනවා. ඊළඟ සූත්‍ර දේශනාවේ නම සබ්බි සූත්‍රය. ඒ තමයි සත්පුරුෂයා ගැන වදාළ දේශනාව. මේකෙත් නිදානේ තියෙන්නේ බුදුරන් වහන්සේ ළඟට ඇවිදilla මේ දෙවිවරු ගාතාවන් පවසන එක. දෙවිවරු ගාතාවන් ප්‍රකාශ කරන එක තමයි මේ දේශනාවෙත් නිදාණේ තියෙන්නේ. එකතරා දෙවි කෙනෙක් බුදුරන් වහන්සේ ළඟට ඇවිදilla ගාතාවක් දේශනා කරනවා. මේ සත්පුරුෂයන් සමග ඉන්නට ඕනැත්තේ. සබ්බි රේව සමායේත සබ්බි කුබ්බේත සන්තවං. සත්පුරුෂයන් සමග ඉන්නට ඕන සත්පුරුෂයන් සමග තමයි එකට වාසය කරන්නට ඕනැත්තේ. ඒ වගේම තමයි සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තාම දැනගත්ත කෙනාට පිරිහීමක් සිදු වෙන්නේ නැහැ. එයාට දියුණුවක්මයි සිදු වෙන්නේ. සතං සද්දම්ම මඤ්ඤායේ සෙය්‍යෝ හෝතන පාපියාගේ පවිතු දෙයකට යමු වීමක් සිදු වෙන්නේ නැහැ. එයාගේ දියුණු වීමක්මයි තියෙන්නේ. එතකොට එහෙනම් මේ සත්පුරුෂයාගේ තියෙන වැදගත්කම මේ දෙවි එක්තරා දෙවි කෙනෙක් බුදුරණ වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කරනවා. එතකොට අපි කවුරුත් අහලා තියෙනවා මේ සත්පුරුෂයා පිළිබඳව සත්පුරුෂයා තමයි පින්වතුනි මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මුළු මහත් ධර්ම මාර්ගයේම තියෙන්නේ සත්පුරුෂයා මත මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම සත්පුරුෂයා බුදුරජාණන් වහන්සේ. මොකද සත්පුරුෂයෙකුගෙන් විතරයි ජීවිතේ යහපත් වන සියලු දේ ලැබෙන්නේ. මූලිකව අපට හොඳ නරක තේරුම් අරගෙන නරක දුරු කරලා යහපත යොමු වෙන්නේ සත්පුරුෂයන් නිසා. ඒ වගේම මේ දුක නිදහස් වෙන මඟ ඉස්මතු කරලා පෙන්වන්නේ සත්පුරුෂය. එහෙනම් මේ සත්පුරුෂයන්ගේ දහම, ඒ සත්පුරුෂයන්ගේ ඇසුර කෙනෙකුගේ ජීවිතේ පිරිහීමකට නෙවෙයි යන්නේ කෙනෙකුගේ ජීවිතේ දියුණුවකටමයි. අන්නේ කාරණාව දෙවි කෙනෙක් බුදුරන් වහන්සේට පවසනවා. ඊළඟට තවත් දෙවි කෙනෙක් බුදුරන් වහන්සේට පවසනවා ඒත් පැහැදිලි කරනවා මේ සත්පුරුෂයන් සමග වාසය කරන්නට ඕන සත්පුරුෂයන් සමග එකතු වී ඉන්නට ඕන ඒ වගේම ඒ සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනාට අන්න ප්‍රඥාව ලැබෙනවා මේ සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනාට ප්‍රඥාව ලැබෙනවා වෙන දෙයකින් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ එතකොට දැන් අපි අද ගොඩක් වෙලාවට හිතන් ඉන්නවා ප්‍රඥාව අපට මේ සත්පුරුෂයන්ගේ සද්ධර්මයෙන් තොරව ලබන්න පුළුවන් වෙයි කියලා. වෙන ක්‍රමවලින්. අද අපි ගොඩක් වෙලාවට විමුක්තියක් හොයාගෙන තැනදී අපි හිතනවා අපි කරන වැඩේ කරගෙන යනකොට ඉබේ ප්‍රඥාව එයි කියලා. නමුත් පින්වතුනි මේ සත්පුරුෂයන්ගේ සද්ධර්මය අහන්නේ නැතුව කවරදාකවත්ම ඒ ප්‍රඥාව වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාවට හේතු කාරණා වන්නේම සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ධර්මයමයි. සත්පුරුෂ ධර්මයකින් තොරව කිසි දවසක ප්‍රඥාවක් කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි පින්වතුනි බුදුරන් වහන්සේ දුෂ්ටක්ෂණයකදී පැහැදිලි කරනවා ප්‍රඥාව කියන්නේ ලෝකයේ තුල තියෙන හිතන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ ධර්මය ඇහුනොත් වහා ආબોධ කරගන්න කෙනෙක්. ලෝකේ උපදිනවා සත්පුරුෂයෝ නැති නැත්නම් මේ සද්ධර්මයේ නොඇසෙන යුගයක අන්න යාට තමගේ ජීවිතේ ප්‍රඥාව කරා යොමු කරගන්න බෑ. ඒක දුෂ්ටක්ෂණයක්. මොකද මේ සත්පුරුෂ ධර්මයේ ඇහෙන්නේ නැහැ. සත්පුරුෂයන් භජනය වෙන්නේ නැහැ. ඊළඟට ප්‍රත්‍යඥ දේශයක උපදිනවා. බුදුරි උපදලා හිටියත් ධර්මයේ තිබුණත් ප්‍රත්‍යඥ දේශයක උපදිනවා. ඒ කියන්නේ ධර්මයේ නොහැසෙන සමාජයක උපදිනවා. ඒකත් දුෂ්ටක්ෂණයක්. එහෙනම් මේ සත්පුරුෂයේ ඇසුර විතරමයි ඒකමයි මාර්ගයට හේතු වන්නේ. දැන් උපතිස්ස පරිබ්‍රාජකයා ගැන අපි දන්නවා. විමුක්තියක් හොයාගෙන ගියා. අර ගිරග්ගේ සමජ්‍ය කියන ඒ සම්දර්ශන නරඹන්න ගියාට පස්සේ ජීවිතේ කලකිරිලා හොයාගෙන ගියා විමුක්තිය. නමුත් සත්පුරුෂයෙකුගේ සද්ධර්මයේ අහන කම්ම එය අධික ප්‍රඥයටත් ලබා ගන්න හම්බුන්නේ නැහැ විමුක්තිය. බුදුරජාණන් වහන්සේලාට පමණමයි තව කෙනෙකුගේ අසුරකින් තොරව සොයම්බු ඥානයේ මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් බලන්න පින්වත්නි මේ සත්පුරුෂයන්ගේ අසුර සද්ධර්මයේ කියන කාරණාව කොච්චර වැදගත්ද? ඊළඟ බුදුරන් වහන්සේ ඒ දෙවිය තව දෙවි කෙනෙක් කියනවා මේ සත්පුරුෂයන්ගේ එකම ඉන්නට ඕන නැත්තේ සත්පුරුෂයන් එක්කමයි වාසය කරන්නට ඕන නැත්තේ සත්පුරුෂ ධර්මයේ දැනගත් කෙනෙකුට ශෝක වෙන අය අතර සතං සද්ධම්ම මඤ්ඤාය ශෝක මජ්ජේන සෝචති ශෝක කරන අය අතරේ ශෝක නොවී ඉන්න පුළුවන්. බලන්න කොච්චර මේ මේ ධර්මයේ තුලින් දෙනවද කියලා නිර්භීතකම විසරද භාවය ධර්මය තුලින් ලැබෙනවද කියලා සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ අහලා ඒ සද්ධර්මයේ දැනගත්ත සද්ධර්මයේ ප්‍රඥාවට යොමු වෙච්ච කෙනාට මේ ශෝක කරන අය අතරේ ඉන්න පුළුවන් ශෝක නොවී ඒක පින්වත්තුනි වෙන කෙනෙකුට බලෙන් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපි ගිහිල්ලා අපි හිතමු ශෝක කරන කෙනෙකුට ගිහිල්ලා අඬන්න එපා, වැළපෙන්න එපා, ඕක තමයි ස්වභාවය කියලා කොච්චර කීවද? ඒ කියන දේ තුලින් එයාගේ సంతානෙ ඒක ඇති කරගන්න බෑ. එයාගේ సంతානයට ඒක ඇති වෙන්නට නම් එයාට ඒ සද්ධර්මයේ තුලින් හටගත්ත ප්‍රඥාවෙන් තමා තුල මේක දැකලා තියෙන්නට ඕනේ. තේරුම් ගන්න තියෙන්නට ඕනේ. ඒක වෙන වචනයක් ඔස්සේ පින්වතුනි දෙන්න බෑ. දැන් අපි ගොඩක් වෙලාවට ධර්මයක් අහන තැනදී ඒ ධර්මයේ අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේම මේක අර සාමාන්‍යයෙන් අහපු තැනදී ඒ කියන්නේ දැන් අපි පටිසමුපාද ඉගෙන ගන්නවා පංචේපාස්කන්ධ ඉගෙන ගන්නවා අහපු තැනදී මේ සියල්ලක්ම වැටහෙනවා කියන එක. නමුත් එහෙම වැටහෙනවා නම් අපට ආයේ ප්‍රඥාවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ප්‍රඥාව ඇති වෙච්ච තැනට මේ ධර්මයේ පොඩි පදයක් ඇහුණත් විමුක්තියටපත් වෙන්න පුළුවන්. ප්‍රඥාව නැති කෙනාට අර ඉගෙනගත්ත දේ විස්තර විභාග කරලා මොන විදියට තිබුණත් එයාට ඒක දැකීමේ හැකියාව නැහැ. අන්න එහෙනම් මේ සද්ධර්මය තුලින් සත්පුරුෂ ධර්මයේ තුලින් අපි තුල හටගත්ත ඒ ප්‍රඥා ඇස පාදක කරගෙන මේ ශෝක වෙන ජනයා අතර ශෝක නොවේ ඉඳීමේ හැකියාව තියෙනවා. ඊළඟට තවද කෙනෙක් කියනවා සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ සත්පුරුෂයන් එකතු වාසය කරන්නට ඕනේ සද්ධර්මය දැනගත්ත සද්ධර්මය තේරුම් ගත්ත මෙන්න මේ කෙනාට මේ ඥාතීන් මැද පිරිස මැද බබලනවා කියනවා. ඒතර බලන්න බුදුර මේ දෙවිවරු මේ ප්‍රීතියෙන් මේ කියන්නේ බුදුරණවහන්සේට ඇවිදilla. ඥාතීන් මැද පිරිස මැද බබලනවා. ඇයි? ඒකට හේතුව ඒ විසරද භාවයක් ඒ කෙනාගේ තියෙනවා. ප්‍රශ්නයක් එනකොට සැලෙන්නේ නැහැ. ශෝකයක් එනකොට ශෝක කරන්නේ නැහැ. හඬනකොට හඬන්නේ නැහැ. දුක් වෙනකොට දුක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි නොසන්සිඳුණු ආසාවක් ඔස්සේ ගමන් කරන්නේ නැහැ. මේ හැම දෙයක්ම ඉක්මවා තියෙනකොට පිරිස පිරිස ඉදිරි බබලනවා. දැන් අර අදිමුත්ත රහතන් වහන්සේ වනයේට අරන් ගිහිල්ලා සොරු මරන්න ලැහැතෙනකොට ප්‍රීතියෙන් සතුටින් ඉන්නවා. ඇයි නිදහස් වෙච්ච කෙනාට ආයේ ශෝක කරන්න කියලා දෙයක් නැහැ. අන්න ඒක ඉක්මවනවා. ඉතින් එහෙනම් බලන්න මේ ධර්මයේ දැනගත්තාම කොච්චර විසරද භාවයක් තියෙනවද? ඊළඟට තව දෙවි කෙනෙක් කියනවා සත්පුරුෂයන් ඉසුරු කරන්නම යොනැත්තේ සත්පුරුෂයන් හා එකතු වී වාසය කරන්නටම යොනැත්තේ යම් කිසි කෙනෙක් මෙන්න මේ සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තාම එයා සුගතිය උපදිනවා. එතකොට එහෙනම් බලන්න මෙලව යහපත පිණිස කලින් දෙවිවරු මෙලව ලබන විසරද භාවයන් පිළිබඳ විග්‍රහ කරා. ඒ වගේම සුගති උපදිනවා. මොකද හරියට ධර්මයේ දැනගත්තොත් එයා කවදාවත් දුගතියට යන්නේ නැහැ. සෝතාන දත සූත්‍රයේ බුදුරණවහන්සේක ලස්සනට පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් සද්ධර්මය අහනවා. ඒ සද්ධර්මයේ දරා ගන්නවා. ඒ සද්ධර්මයේ මනසින් කල්පනා කරනවා. ඒ සද්ධර්මයේ තියෙන අර්ථය වැටහා ගන්නවා. එයා සිහි මුලා වෙලා කලුරිය කරත් දුගතියට යන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඇයි ඒකට හේතුව? පින්වතුනි මේ ධර්මයේ වැටහෙනවා කියන කාරණාව බාහිරින් අපි ඇති කරගන්න අංගයක් නෙවෙයි දැන්. අපි දන්නවනේ අපි මම කියන පුජ්‍යලයා පාදක කරගෙන අපි හැම දෙයක්ම මගේ රැකවරණට එකතු කරගන්නවනේ. නමුත් මේ ධර්මයේදී හම්බ වෙන කාරණාව තමයි මේ ධර්මයත් එක්ක යනකොට මම කියන කාරණාව වැරද්ද. එතකොට මම මට එකතු කරගන්න කාරණාවකට එහා ගියපු දෙයක්. මේ මමත්වයේ තියෙන අසාරත්වය පෙන්නපු දහම තුලින් ලැබෙනවා. ඒක අපට වෙන වචනකින් කියන්න බෑ. එච්චරටම මේ ධර්මයේ තුල ලැබෙන රැකවරණය අසාමාන්‍යයි. අන්න ඒ නිසා තමයි එවැනි කෙනා සිහිමුලා වෙලා කලුරිය කරත් දුගති යන්නේ නැහැ. මොකද එච්චර රැකවරණයක් එයාගේ ජීවිතයේ තියෙනවා. ඊළඟට තව දෙවි කෙනෙක් කියනවා සත්පුරුෂයන් ඇසුරු කරන්නට ඕනැත්තේ සත්පුරුෂයන් සමග එකතු වී වාසය කරන්නටමයි ඕනැත්තේ මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් මේ සත්පුරුෂයන්ගේ මේ සද්ධර්මය දැනගත්තාම යාලට බොහෝ කාලයක් සැපසේ වාසය කරන්න පුළුවන් මොකද අපි සියලු දෙනාම මේ සැප කියන කාරණාව ගත්තාම අපට හම්බ වෙන්නේ බාහිර ලෝකයේ සැපක් විතරයි ඒ සැප අපට කාමයෙන් එක්ක විතරයි දැන් අපි අපේ ජීවිතේ ප්‍රශ්නයක් වෙන තැනදී අපි සැපසේ වාසය කරන්නේ අපි අපේ සමාධියක් නැති වෙච්ච තැනදී අපි සැපසේ වාසය කරන්නේ අපි සැපසේ වාසය කරන්න නම් හැමතැනකම අන්නර සද්ධර්මයේ පාදක කරගත තැනදී එයාට පුළුවන්කම ලැබෙනවා දුකේදිත් ප්‍රශ්නේදිත් සතුටින් ඉන්න. ඒක තමයි මේ දහමින් ලැබෙන එකම රැකවරණය. අන්න ඒකයි බුදුරණවහන්සේ අර කකජෝපම සූත්‍රයේ උදාහරණය පැහැදිලි කරන්නේ. සියතකින් ඇඟ කපද්දිත් කපන කෙනා කෙරේ තරහක් හට නොගන්න හිතක්. කොහොම හිතක්ද? කියන්නේ එච්චර රැකවරණයක් මේ ධර්මයේ තුල තියෙනවා. අපේ ඇඟ කීතු කීතු වලට කපද්දිත් කපන කෙනා කෙරේ තරහක් ඇති නොගන්නා විදිහේ ගැටීමක් ඇති නොවන විදිහේ දෙයක් තමයි අපි තුල හටගත්ත ප්‍රඥාවෙන් ලැබෙන රැකවරණය. ඊළඟට තවද කෙනෙක් පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට මේ දෙවරු මේ කාරණාවකට පස්සේ තව දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරණවහන්සේගෙන් අහනවා මේක කවුරු කිව්වේකද හොඳටම කිව්වේ කියලා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා ඔය ඔක්කොම කරුණු හොඳයි. මගේ අදහස මෙන්න මේකයි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. සත්පුරුෂයන්මයි ඇසුරු කරන්නට ඕනැත්තේ. සත්පුරුෂයන් හා එකතු වීමයි වාසය කරන්නට ඕනැත්තේ. යම් කිසි කෙනෙක් මේ සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ මනාව දැනගත්තා නම් තේරුම් ගත්තා නම් සබ්බ දුක්ඛා පමුච්චති සියලු දුක ඉක්මවනවා අන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරපු එක. එතකොට මේ මේ කාරණා දෙවිවරු කියපු කාරණා ඔක්කොගේම ඒ සද්ධර්මයේ නිසා ලැබෙන ප්‍රතිඵලයක් පැහැදිලි කරා. ඒ සද්ධර්ම ආශ්‍රේ සත්පුරුෂයන් ඇසුර තුලින් ලැබෙන ප්‍රතිඵලයක් පැහැදිලි කරා. නම් බුදුරණවහන්සේ ඔක්කොම කැටි කරලා මේ සියල්ලම අන්තර්ගත කරලා පැහැදිලි කරනවා සියලු දුක ඉක්මවනවා. අය මෙලව පරලව මේ කිසි දෙයක් කතා කරන්න දෙයක් නැහැ. හැම දුකක්ම ඉක්මනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතන බලන්න මේ විදිහට කතා කරන තැනදී මේ දෙවිවරු ඇවිදලා බුදුරණවහන්සේ කතා කරනකොට මේ දෙවිවරු බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම කොච්චර තේරුම් ගන්න තියෙනවද? දැන් මේ දේශනා තුළම තියෙනවා දෙවිවරු අකමැත්තෙන් කතා කරන ඒවා. එහෙම පැත්තක් තියෙනවා. මේ දෙවිවරු කැමැත්තෙන් කතා කරනවා වගේම දෙවිවරු අකමැත්තෙන් කතා කරනවා. එතකොට එහෙනම් දෙවියෙක් වුණත් මිනිස්සෙක් වුණත් පින සහ ප්‍රඥාව තියෙනවනම් ඔන්න ඔය දෙකම තියෙන්නට ඕන. දැන් අද අපි ගොඩාක් වෙලාවට කැමතිනේ මේ ලෝකේ සියලු දෙනාට හරි ධර්මය ඇහෙනවනම් මේ ලෝකේ සියලු දෙනා හරි ප්‍රතිපදාව යනවනම් අපි හැමෝම කැමතියි. ඉතින් අපි ඒකට ලොකු උත්සාහයක් දරනවා. නමුත් පින්වතුනි මේකට තියෙන්නට ඕනේ මේ ධර්මයට බුදුරු සම්බුද්ධත්වයට පත් වෙන්නේ ඒ විමුක්තිකාමී ඉන්න ඒ ප්‍රඥාවන්තයෙ ඉන්න කාලය බලලා. එතකොට මේ ධර්මයට හිනම් යොමු වෙන්න තියෙනවට තියෙනට ඕනේ එකක් පුණ්‍ය ශක්තිය. අනිත් එක තමයි ප්‍රඥාව. කෙනෙකුට කොච්චර පිළ තිබුණත් ධර්මයේ ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා නමුත් විචක්ෂණ හැකියාව නැහැ. ප්‍රඥාව කියන කාරණාව නැහැ. එයාට ධර්මය උද කරන්න බෑ. තව කෙනෙක් ඉන්නවා හොඳට ප්‍රඥාව තියෙනවා හිතන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අවාසනාව ධර්මයේ ලැබෙන්න පින නැහැ. එයාටත් අවබෝධ කරගන්න හැකියාව නැහැ. ධර්මයේ ලැබෙන්න පිනත් විචක්ෂණ හැකියාවත් මේ දෙකම එකට කැටි වෙන්නේ තාම කලාතුරකින් කෙනෙකුට. ධර්මයේ ලැබෙන්න වෙන කියලා කියන්නේ දැන් අපි V8ක් හපුරුවොත් VSN ලැබෙනා වගේ අපි භෞතික දේ දුන්නාම ඊට අදාළ දේ හම්බ වෙනවා. හැබැයි අපි ධර්මයේ පාදක කරගෙන යමක් උපකාර කරනවා නම් ධර්මයේ අන්න ධර්මයේ ලැබෙන්න හේතු වෙනවා. ධර්මයේ පතුරවනවා නම් ධර්මයේ අන් අයට කියලා දෙනවනම් ධර්මයේ ස්ථාපිත කිරීම සඳහා ධර්මයට ගරු කිරීම සඳහා යමක් කරනවනම් අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට ධර්මය ලැබෙනවා. එතකොට එහෙනම් පින්වතුනි මෙන්න මේ විදිහට ධර්මයට යොමු වෙච්ච ධර්මයට ගරු කරපු ධර්මයට සත්‍චාර කර ප්‍රතිපදාවක් ඇති කෙනෙකුට තමයි ධර්මයේ ලැබෙන්න පුණ්‍ය ශක්තියක් ඇති වෙන්නේ. ඒ වගේම මේ ධර්මයේ තේරුම් ගන්න විචක්ෂණය කරපු කෙනාට කුල කියලා සූත්‍රයක් අංගුත්තර නිකායේ තියෙනවා සාමාන්‍ය ලෝකීය ප්‍රඥාව හටගන්නේ කොහොමද කියලා විග්‍රහ කරනකොට කිං කුසල ගවේෂි. හොඳ මොකද්ද නරක මොකද්ද කිය කියා සමනක් බ්‍රාහ්මණවරු ළඟට ගිහලා විචක්ෂණය කරන එක. මෙන්න මේ හැකියාව තියෙනවනම් ඔන්න ඔය හැකියාව තියෙන කෙනාට තමයි අහන ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් පින්වත් දැන් අපි දන්නවා පටිච්චසමුපාද ඉගෙන ගන්නවා පංචීපාස්කන්ධ ඉගෙන ගන්නවා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඉගෙන ගත්ත දැන් අපි දන්නවා ඒතර ඉගෙන ගත්ත තැනින්ම අපි මේක දන්නවා කියලා කියන දේ තුලම තියෙනවා විචක්ෂණ හැකියාව නැති බව. ඒ විචක්ෂණ හැකියාව තියෙනවා නම් කෙනෙකුට විමසීම හැකියාව තියෙනවා නම් ඒ කාරණාව හරියට ඇහුවනම් එයාට ඒ කියලා දුන්න වචන ටික තුල හම්බ වෙන්නට ඕනේ මොකද්ද? ඒ විචක්ෂණය කරන්න අවශ්‍ය දේ. අන්න ඒක තමයි බුදුන් වහන්සේගේ ධර්මයේ තුල යෝනිසෝ මනසිකාරය කරන්න යමක් හම්බ වෙනවා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ ධර්මය ලැබෙන්න පිනත් ධර්මයේ තේරුම් ගන්න විචක්ෂණ හැකියාවක් තියෙන කෙනාට සත්පුරුෂ ඇසුර ලැබුණාට පස්සේ මෙන්න මේ ප්‍රතිඵල ටික ලැබෙනවා. ඊළඟ සූත්‍ර දේශනාව තමයි මච්චරිය සූත්‍රය. මච්චරිය සූත්‍රයේ තුලත් ඒ නිදාණයමයි තියෙන්නේ. දෙවි කෙනෙක් කියලා බුදුරණවහන්සේ ඉදිරියේදී මෙන්න මේ වගේ ගාතාවක් කියනවා. මසුරු භාවයත් මච්චෝරා මච්චේරාච පමාදාච ප්‍රමාදයත් ඒවං දානං නදීයති මසුරුවත් ප්‍රමාදයක් තියෙන කෙනාට මේ දානමානයක් දෙන්න යොමු වෙන්නේ නැහැ. අන්න දන් දෙන්න යොමු වෙන්නේ නැති කවුද? මසුරු බවත් ප්‍රමාදයක් තියෙන කෙනා. එතකොට එහෙනම් මේ ලෝකයේ තුල තියෙන යමක් තේරුම් ගන්නත්, ඒ කියන්නේ ලෝකයේ ලෞකික සම්මාදිටිය යොමු වෙන්නටත් මේ මසුරු බව ප්‍රමාදය කියන කාරණා දුරු වෙන්නට ඕනේ. මසුරු භාවය ප්‍රමාදය තියෙනවා නම් දානයක් දෙන්න යමු වෙන්නේ නැහැ. එයා මේ පින කියන කාරණාවේ ආනිසංශය ඒ නිසා බුදුරණ සරිදලා මේ පින කියන කාරණා ආනිසංශය දැනගෙන දන් දෙන්නට ඕනේ. පුඤ්ඤ පුඤ්ඤ මක්ඛා මක්ඛමානේන දෙයයන් හෝති විජානති. අන්න මේ පින කියන්නේ මොකද්ද කියන කාරණාව දැනගෙන දන් දෙන්නට ඕනේ. දැන් මේකේ කාරණා දෙකක් ඉදිරිපත් කරලා දෙවියන්. ඒ තමයි මසුරවවත් ප්‍රමාදයට තියෙන කෙනා මේ දන් දෙන්නේ නැහැ. හැබැයි දන් දෙන්නට ඕන නැත්තේ මේ පින කියන කාරණාව මොකද්ද කියලා මේකේ ආනිසංශයත් මේක තේරුම් අරගෙනයි දැනගෙනයි දන් දෙන්නට ඕන නැත්තේ. දැන් ඔන්න මේ දෙවියා කියපු කාරණා. දැන් මේ ગાතා ටිකේම තියෙන්නේ මේ දානීය සම්බන්ධය තමයි විග්‍රහ කරලා පෙන්නන්නේ පින පිළිබඳව. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අපට අදාළ නැහැ කියන කාරණාව. මෙහෙම එකක් තියෙනවා. බුදුරන් වහන්සේ පින කියන කාරණාව කාටද අදාළ නොවනව ප්‍රකාශ කරන්නේ? රහතන් වහන්සේට. රහතන් වහන්සේට විතරයි පින පින පව කියන කාරණාව කියෙදෙන්නේ නැත්තේ. එහෙමනම් අනිත් සියලු දෙනාට මේ පින කියන කාරණාව අනිවාර්යයෙන්ම ඒක යෙදෙනවමයි. මොකද ඒකට හේතුව එයා වෙන මොකක් කරන්නද? නරක කරන්න නෙමෙයිනේ. එයා කලියුත් හොඳ දෙන්නේ. එහෙනම් එයා ඒකට අනිවාර්යෙන් යොමු වෙනවා. අන්න එකයි මෙතන කියන්නේ මසුරු බව ප්‍රමාදයට අතහැරෙන තැනදී පින කියන කාරණාව කුමක්ද කියලා දැනගෙන යා පින් කරනවා. තවද විගිනික් ඇවිදලා කියනවා මසුරු පුජ්‍යලයා දන් දන් දෙන්නේ නැත්තේ බිය නිසා. කියන්නේ යාට තියෙනවා මේ නැති වෙනවා කියලා බයක්. මසුරු පුජ්‍යලයාට බියක් බිය නිසා තමයි දන් දෙන්න නැති වෙනවා කියලා. දැන් අපි හිතන් අපට පේන්නේ ඔන්න මසුරු බව තිබීමත් එක්ක ලෞකික සම්මාදිටියත් ඈත් වෙනවා. අපි දානයක් දෙනකොට මොනවා හරි උපකාරයක් කරනකොට අපට හිතෙන්නේ අපි තුල දෙයක් නැති වෙනවා කියලා. ඒතර බියක් හට ගන්නවා. නැති වෙනවානි කියලා. අන්න මසුරු කෙනාගේ ඇති වෙන ලක්ෂණය. නමුත් ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙන කෙනා දන්නවා දෙනකොට ඊට ඒ වගේම දෙයක් ඊට වඩා වැඩියෙන් රැස් වෙනවා. අතහැරීම සිදු වෙනවා. මෙන්න මේ කාරණාව අර මසුරු බවත් ප්‍රමාදයට අයින් වෙන්න අයින් වෙන්න ලෞකික සම්මාදිට්ඨිය ස්ථාවර වෙන්න ස්ථාවර වෙන්න ධර්මයේ දැනගන්න දැනගන්න එයා දන්නවා. ඒ වගේම තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් එයා බය වෙන්නේ මසුරු කෙනා බය වෙනවා දන්නේ නමුත් මේ හැමෝටම ඇති වෙන කාරණා තමයි බඩගින්න පිපාසය. මෙන්න මේකත් එක්කනේ මසුරු භෝපීතිය හැම එකක්ම තියෙන්නේ. ප්‍රධානම කාරණා බඩගින්න පිපාසය. අනේ අපට කණ්ඩ බොණ්ඩ ඒ කියන්නේ ඒක තමයි ප්‍රධාන කාරණාව. මෙන්න මේක පාදක කරගෙන තමයි මසුරු කෙනා මේ බාල කෙනා බයක් පැති ගැනීමක් හටගන්නේ දන් දෙන්න. ඒ ආඥාණයට මෙලව පරලව ඒ දෙකම එයාත් හැවෙනවා. ඇයි මෙලවත් හැවෙනවා? තියාගත්තාම රැකගන්න. තියාගත්තාම විනාශ වෙන්න. ඒ වගේ මත හරින්නේ නැහැ. පරලොවට සැප විපාක වෙනස යමක් රැස් වෙන්නේ නැහැ. මෙලවත් මසුරු කෙනා තැවෙනවා, පරලවත් මසුරු කෙනා තැවෙනවා. මෙලව තැවෙනවා තිබීම නිසා ආරක්ෂා කරන් රැක ගන්න දෙන්න තියෙන බයත් එක්ක, අනික් අය ගණී කියලා බයත් එක්ක මෙලව තැවෙනවා, පරලව තැවෙනවා. එයා දුන්නේ නෑ මොකක්වත්. ඒ නිසා එයාට ඊළඟ ජීවිතේ යමක් ලැබෙන්නේ නෑ. ඊළඟට දෙවි කෙනෙක් ඇවිදලා තවත් දෙවි කෙනෙක් බුදුරණවහන්සේට ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහේ ගාතාව. කර ලස්සනයි කාරණාව. යම් කෙනෙක් සුළු දෙයක් මේ මහා මගේ අන උදවියට යන එන ගමන් හරි සුළු දෙයක් හරි බෙදා ගන්නවා නම් Tamanට තියෙන සුළු දෙයක් හරි බෙදා ගන්නවා නම් අන්න එයා නොමලත් ඒ කියන්නේ මලවුන් අතර මැරෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඒක සත්පුරුෂ ගුණ ධර්මයක්. එයා ඒ කියන්නේ අර මුත්තචාගෝ කියන්නේ අත සෝදන් ඉන්නවා දෙන්නේ. එයා හැම වෙලෙම අතහැරීම කියන කාරණාවත් එක්ක යොමු වෙලා ඉන්නේ. එතකොට එයා මේ ලෝකේ දැන් අපි දන්නවනේ අපි හැමෝම මැරුණාට පස්සේ අනික් කෙනාට දෙන්න මේ මේ මේ ලෝකෙ ගිහිල්ලා ඇති මෙයාගත් මෙදෙන්න කියලා අපි හැමෝම කරන කාරණාව තමයි ඥාතියට උපකාර කරට එයා දුගතියෙන් අයින් කරන උත්සාහ නමුත් ඒ කවදාවත් වෙන්නේ නමුත් මෙවැනි ජීවිතයක් තියෙන කෙනා එයා මැරුණත් අන්න සතුටින් ඉන්න මොකද ඒකට හේතුව එයා කවදාවත් අර දුක කරා යමු වෙන්නේ නැහැ මෙන්න මේක සනාතන ධර්මයක් කියලා ඒ දෙවියා බුදුරණවහන්සේට පැහැදිලි කරනවා. සමහර කට්ටේ ඉන්නවා ටිකක් තියෙනකොට දෙනවා. සමහරු ඉන්නවා ගොඩක් තියාගෙන දෙන්නේ නැහැ. ඒ වගේම ටිකක් තියෙද්දි දෙන දාණය වටිනවා දහස් ගුණයක් වටිනවා කියන අර ගොඩක් තියාගෙන දෙනවට වඩා. ටිකක් මොකද ඒකට හේතුව? දැන් අර මේ පෙන්වතුන් අහලා ඒක සාටක කියලා බමුණගේ කතාවක්. ඒක සාටක බමුණා එක සලුවක් තමයි තිබුණේ. ඒ සලුව පූජා කරා ලොකු යුද්ධයක් කරලා හිටත් එක්ක. ඒක පූජා කරපු සැනින්ම ධිටදම් වශයෙන්ම සලු 1000ක් ලැබුණා. ඒකිනුත් දෙකක් තියෙන සුද්ධික පූජා කරා. එතකොට අර ටිකක් තියෙන කෙනාගේ දෙන්න ඕන තියෙන ඒ ලැබෙන ප්‍රතිඵලය වැඩි. ඇයි යාට පුංචි දෙයයි තියෙන්නේ. පුංචි දෙේ ගොඩක් දෙනවා. ගොඩක් තියෙන කෙනාට දුන්නා කියලා ගොඩක් නැති වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඒකේ පින අර එයාගේ ශ්‍රද්ධාවත් වෙන්නට ඕන. මොකද ශ්‍රද්ධාව නැත්තම් ඒක වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවත් පිනත් මේ හැම එකක්ම තියෙන්නට ඕනේ. එතකොට අර ගොඩක් තියෙන කෙනා දෙනවට වඩා මහත්ඵල වෙනවා. ටිකක් තියෙන කෙනා ඒ දෙන දාණය. ඊළඟ තව දෙවි කෙනෙක් බුදුරණවහන්සේට පැහැදිලි කරලා දෙනවා. දුෂ්කර අවස්ථාව දන් දෙනවනවා. දුෂ්කර අවස්ථාවල දන් දෙනවා නම් අන්නේ දාණය ඒක මහත්ඵලයි කියනවා. නමුත් අසත්පුරුෂ අය ඒක අනුගමනය කරන්නේ නැහැ. ඔවුන්ට සත්පුරුෂයෝ සත්පුරුෂ ධර්මයේ ගොඩාක් ඈත් වෙනවා. දුෂ්කර අවස්ථාවේ දන් දෙනවා කියලා කියන්නේ බුදුරන් වහන්සේ මට මතක වේරංජාවේද කොහෙද දුර්භික්ෂ තියෙන කාලෙදී පිණ්ඩපාත යනවා. එතකොට නිගන්ඨයෝ කියනවා අර ශ්‍රමණයාට කිසි අනුකම්පාවක් නැහැ. මොකද මේ මිනිස්සුන්ට කණ්ඩන් නැති තියෙද්දි, නැතුව තියෙද්දි වෙන්න පාත යනවා. ඉල්ලනවා. ලෝකයට පේන්නේ මොකද්ද? ලෝකයට පේන්නේ නැතුව තියෙදි දෙනක තවත් අගාධයට යනවා කියලා. ඒ වෙලේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙච්චර කල්ප ගානක් කාපස්සට වැළුවා දීම නිසා අයහපතක් වෙච්ච කෙනෙක් ලෝකේ නැහැ. එතකොට මේ දුෂ්කර අවස්ථාවකදී දානයක් දෙනවා කියලා කියන්නේ, යමක් දෙනවා කියලා කියන්නේ ඒක පින්වතුනි අසාමාන්‍ය හැකි අසාමාන්‍ය අතහැරීමේ හැකියාව. අධික බඩගින්නකින් අධික පිපාසයකින් ඉන්න තැනදී අපට කෑම එකක් ලැබෙනකොට තව බඩගින්න ඉන්න කෙනෙකුට කෑම එක දෙන්න පුළුවන් නම් ඒක දුෂ්කර අවස්ථාවක අතහැරීම. මෙන්න මේක අසත්පුරුෂයෙකුට කරන්න බෑ. අසත්පුරුෂකේන මෙන්න මේ කාරණාව ගරහනවා. ඒ නිසා තමයි අර නිගණ්ඨ ආදී අය ගරහන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ කාරණාව දැන් අපි හිතමු අපි උදව් කරනවා දන් දෙනවා. හැබැයි දෙන කෙනාගේ ප්‍රතිග්‍රාහක ලබන කෙනාගේ ප්‍රශ්නේ අපට අදාළ නැහැ. අපි අපේ තියෙන අතහැරීමේ හැකියාවත් එක්ක අපි ඒ කාරණාව කරනවා නම් අපට රැස් වෙන දේ අසාමාන්‍යයි. ඒ නිසා තමයි මේ දුෂ්කර අවස්ථාවලදී දෙන දාණය අන්න ඒක මහත්ඵල වෙන්නේ අන්නේ කාරණාව යහපත පිණිස ඒ කියන්නේ සත්පුරුෂයන් ප්‍රශංසා කරන අසත්පුරුෂයන් අනුගමනය කරන්නේ නැති කාරණා බවට පත් වෙනවා. ඊළඟට ඒ දෙවිය ආය කාරණාවක් කියනවා. ඒ නිසා මේ සත්පුරුෂ අසත්පුරුෂයොත් මෙලවත් පරලවත් මෙලව පරලව දෙකම යනකොට වෙනසක් තියෙනවා අන්නේකත් එක්ක. මේ සත්පුරුෂයන්ගේ අසත්පුරුෂයන්ගේ මෙලවින් පරලව යනකොට වෙනසක් තියෙනවා ඒ තමයි අසත්පුරුෂයා නිරේ කරා යනවා සත්පුරුෂයා සුගතිය කරා යනවා. මොකද ඒකට හේතුව දැන් අර බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ උපත් හතර කළු උපතක් ඇති කරන් කළු උපතක් කරා යනවා සුදු උපතක් ඇති කරන් කළු උපතක් කරා යනවා කළු උපතක් ඇති කරන් සුදු උපතක් කරා සුදු උපතක් ඇති කරන් සුදු උපතක් කරා යනවා මෙන්න මේ හතර පැහැදිලි කරනකොට ලෝකයට පේන්නේ ලැබිච්ච දේ නමුත් කරපු කාරණාව පේන්නේ කරපු කාරණාව තමන් විතරයි දන්නේ තමන් තමයි හරියටම දන්නේ තමන්ගේ හිත තුළ හටගත්ත පැහැදීම කොයි ආකාරයේද කියලා. අන්න ඒකත් එක්ක කරන විපාකයේ වෙනස අන්න යාට හම්බ වෙනවා. සත්පුරුෂයා නිරය යනවා. අසත්පුරුෂයා නිරය යනවා. සත්පුරුෂයා සුගතිය යනවා. මෙන්න මේක ඒ දෙවියා බුදුරන් වහන්සේට පැහැදිලි කරනවා. ඊළඟට බුදුරන් වහන්සේගෙන් අහනවා දෙවි කෙනෙක් මේ කවුරු කිව්වෙකද වඩා වැඩගත් කියලා හොඳ කියලා. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඔය කිව අය කියපු සියලු කාරණා ඊටාම යහපත්. නමුත් මම මෙන්න මේ කාරණාව තමයි කියන්නේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ධම්මං චරේ යෝපි සමුච්චකං චරං දාරඤ්‍ය පෝසං දදමප්ප දදමප්ප කස්මින් ධර්මයේ හැසිරෙන කෙනා දුකසේ ජීවත් වෙලා ධර්මයේ හැසිරෙන කෙනා දුකසේ නමුත් ජීවත් වෙලා අමුදරුවනොත් පෝෂණය කරගෙන සුළු දෙයක් තියෙද්දි දන් දෙනවනම් ඔන්න ධර්මයේ හැසිරෙන කෙනාගේ ලක්ෂණය. ධර්මයේ හැසිරෙන කෙනා දුකසේ ජීවත් වෙන්නේ. අන්න කලව පොදක් ඇති කරනවා වෙන්න පුළුවන්. අමුදරුවනොත් පෝෂණය කරගෙන සුළු දෙයක් තුලින් දන් දෙනවා. අන්නේ දාණය ගණන් කරලා වේදම් කරලා ඒ කියන්නේ ඒ දාණය හරියට දහස් ගණන් වේදම් කරලා දෙන යාගවලට වඩා ලක්ෂයකට වඩා වටිනවා කියනවා. ඒ යාග ලක්ෂයකට වඩා වටිනවා කියනවා. අන්න අර වගේ දුකසේ ජීවත් වෙලා දුකසේ හම්බ කරලා දරුවඹුවත් පෝෂණය කරගෙන ඒ දෙන දානීය පින අර යාග ලක්ෂයක් කරනවට වඩා ඒක වටිනවා කියනවා. මොකද ඒකට හේතුව සල්ලි තියෙන කෙනා කොච්චර වේදන් කරත් අර හිතේ ස්වභාවය කියන්නේ අර අනිත් කෙනා හිතේ ස්වභාවය ගන්න බෑ. ඒතකොට ඒ හිතේ ස්වභාවය එයාට ගන්න අන්න අර එහෙනම් එයාගේ වේදන් කිරිල්ලත් ඒ වගේ ස්වභාවයක් වෙන්නට ඕනේ. ඒ හිතේ ස්වභාවයක් ඇති වෙන්නට ඕනේ. අන්න ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. ඒ දාණය මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. එහෙම කරුවට පස්සේ තවත් දෙවි කෙනෙක් ආයෙත් ගාතාවකින් පැහැදිලි කරනවා. සමහර අය ඉන්නවා මහා වියදම් කරනවා. මහා ලකුවට දාණي අරන් වියදම් කරනවා. නමුත් ඒ දාණය එච්චර වටින්නේ නැත්තේ අරතරන් වටින්නේ නැත්තේ ඇයි කියලා අහනවා. විශාල වශයෙන් සමහර අය දාන මාන කරනවා විශාල වශයෙන් වියපැහැදම් කරනවා ලක්ෂ ගණන් වේදම් කරනවා ඒක ඇයි අර අර දිලින්ද දෙන දාණය මේ ඒ අර දාන ලක්ෂයක් අර දිලින්ද දෙන දාණය 100 දෙක තරම් වටින්නේ නැත්තේ ඇයි කියලා අහනවා ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සමහරව දන් දෙන්න මුදල් උපයනවා වැරදි ක්‍රමයකට ඒතර සමහර අයට වැරදි ක්‍රම වලට සල්ලි තියෙන්න පුළුවන් සතුන් මරලා වද දීලා ශෝක කරලා කඳුළු වපුරලා දැන් අපි හිතමු අපි කෙනෙකුට අකමැත්තෙන් යොමු කරවන්නේ විශාල වශයෙන් කරන තැන අකමැත්තෙන් නම් යොමු කරවන්නේ එතකොට ඒ ඒක අර දිලින්දාගේ අර කැමැත්තෙන් එයා කරන දේ තරම් ප්‍රබහස්වර නැහැ ඒ වගේම තමයි මේක පැහැදිලි කරනවා සමහරක ශෝක කරවලා දන් දෙන්නේ ඊළඟට කඳුළු වගුරවලා දඬුමු ගුරු වරන් දන් දෙන්නේ අන්නේ ඒ නිසා තමයි ඒබඳු දාන දහස් ගාණක් ඒබඳු ගාණ ලක්ෂ ගාණකිනුත් අර දිලින්දාගේ දානේ 100ට එකක් තරම්වත් වටින්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ එතකොට එහෙනම් යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් ලැබුණොත් ඒ කිසි දෙයක් නොකර දැන් විශාල වශයෙන් දානයක් දෙන්න ඒ වගේ දෙයක් කරන්න එහෙනම් විශාල පරිවාරයක් ඕනේ. අපිට විශාල දානයක් දෙන්න. අක ඒ කියන්නේ අකමැත්තෙන් කෙනෙකුට කරන්න බෑනේ. දැන් මේ පිංගුතුන් අහලති දොඩගැමුණු රජුරුවන්ගේ මට කතාව තියෙන්නේ මේ රුවන්වැලිසෑය හදනකොට මිනිසුන්ට සල්ලි වලට වැඩ කරන්න කියන්නේ. නිකන් නෙමෙයි. එතකොට අදහස තියෙන්නේ මොකද්ද? බලෙන් වැඩ ගන්න නෙමෙයි. බලෙන් හරි සල්ලි දෙනවා. නමුත් මිනිස්සු කැමැත්තෙන් වැඩ කරනවා. අන්නේ පරිසරයක් තියෙනවා නම් විශාල දානයක් දෙන්න. එතකොට අර විදිහට බලහත්කාරයෙන් කියලා අකමැත්තෙන් නෙමෙයි කරවන්නේ. ඉතින් එවැනි කාරණා එන්නෙන් අඩු වෙන නිසා තමයි අර විදිහට දෙන දානයේ විශාල මහත්ඵල භාවයක් තියෙන්නේ දුෂ්කරව කෙනෙක් දෙන දානය. ඊළඟ දේශනාව තමයි ඒකත් ඒ දානය ගැනමයි තියෙන්නේ සාදු සූත්‍රය. හොඳ දේවල් මුල් කරගෙන අදාළ දේශනාව. මේකෙත් දෙවිවරු තමයි නිදාණය වෙන්නේ. දෙවිවරු ඇවිදilla බුදුරන් වහන්සේට ප්‍රකාශ කරන උදාන. දැන් මේ හැම එකක්ම දෙවිවරුන්ගේ පීති වාක්‍යය. දැන් බුදුරන් වහන්සේගේ ප්‍රීති වාක්‍යය තියෙනවා උදාන පාළියේ. මේ දෙවිවරුන්ගේ ප්‍රීති වාක්‍යය. රාතන් වහන්සේලාගේ උදාන වාක්‍යය තියෙනවා තේර තේරි ගාතාවල. එතකොට මේ ඒ තමන් දැන් ඒ ඒ කෙනා ඒ ධර්මයේ තුලින් ලැබපු සතුට තමයි මේ ඉදිරිපත් කරන්නේ. මේ දෙවිවරු ඒ ඒ තුලින් ලැබපු සතුටයි මේ දෙවිවරු ඉදිරිපත් කරන්නේ. දෙවිය බුදුරන් වහන්සේ ළඟට ඇවිදලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දන් දීම හොඳම දෙයක් නේද? මසුරුකම ප්‍රමාදය නිසා සමහර අය දන් දෙන්නේ නැහැ. නමුත් පින කැමති කෙනා පින ආනිසංස දන්න කෙනා මේ දන් දෙනවමයි. ස්වාමීනි මේ දාණය මෙතන පැහැදිලි කරන පුඤ්ඤං පුඤ්ඤ මක් පුඤ්ඤ මක් මාඛංක මානේන දෙයයන් හෝති විජානතාති. ඒ කියන්නේ පින ගැන දන්න කෙනා විතරමයි කියනවා දන් දෙන්නේ අර මසුරු භාවයත් ප්‍රමාදයක් කියන කාරණාව දුරු කරලා. තවද කෙනෙක් ඊට පස්සේ උදානයක් පැහැදිලි කරනවා. ඒ දෙවියා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දන් දීම හොඳම දෙයක් තමයි. ටිකක් තියෙද්දි වුණත් දන් දෙනවා නම් තමයි හොඳ. දැන් සමහර අය සමාජයේ තියෙන ගතිය සමහර අය ඉන්නවා හරිය දිලිදුව ඉඳලා දෙනවා. හැබැයි අර අපේක්ෂාව තියෙන්නේ ගණ්ඩනේ ලැබුණාට පස්සේ මොකද කරන්නේ? අන්න ඒකන තියලා යනවා. අන්නේ ගතිය සමහර ලාවට මේ සද්ධා සත්පුරුෂ සේවනයේ නැතිවීමත් එක්ක එවැනි සමාජ ගතිගුණ ඇති වෙනවා. ඊට පස්සේ බුදුරන් වහන්සේ දෙවියා කියනවා සමහර අය ටිකක් තියදිත් දෙනවා. සමහර අය ගොඩ සැප සම්පත් තියදිත් දන් දෙන්නේ නැහැ. මේ ටිකක් තියදි දෙන දාණය අර මහා දාන 1000ක් තරම් වටිනවා. කියන්නේ විශාල වශයෙන් දෙන 1000ක් තරම් වටිනවා කියනවා මේ ටිකක් තියදි දෙන දාණය. මොකද ටිකක් තියදි අතහරින්න අමාරුයි. ටිකක් තියදි දෙන්න අමාරුයි. ඒ නිසා තමයි මේ දාණය ගොඩක් වටින්නේ කියලා ඒ දෙවියාගේ සතුට. සමහරවිට මේ දෙවිවරු ඒ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ඇත්තේ බුදුරන් වහන්සේගේ කාලෙම එවැනි විදිහට දානි දීලා. එතකොට එයා එයාගේ දැන් මේකේ අපි කතා වටුව කතා හැම අරන් බැලුවොත් සමහරවිට ඒ වගේ දෙයක් ඇති. එතකොට ඒ නිසා තමයි එයාගේ ප්‍රීති වාක්‍යයක් තියෙන්නේ. එයා ඒ ලැබපු ප්‍රතිඵලය. ඊළඟට තව දෙවි කෙනෙක් ඇවිදilla බුදුරන් වහන්සේට පැහැදිලි කරනවා ප්‍රාණඝාතයෙන් වැළකීම, ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියනවා. මොකද ගොඩක් වෙලාවට ලෝකයේ සියලු දෙනාගේම ස්වභාවය තියෙන්නේ යම් කිසි කෙනෙකුට හිංසාවක්, කරදරයක් කිරීම තමයි ස්වභාවය. දැන් මේ දෙවියා බොහෝ වෙලාවට මේ සීලියත් එක්කම යොමු වෙලා තියෙන්නේ. ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕනේ. යම් කිසි කෙනෙක් සතුන් විහෙසවටපත් කරන්නේ නැතිනම්, අනුන්ට නිନ୍ଦා ලැබෙන විදිහේ දේවල් කරන්නේ නැතිනම්. දැන් අපි හැම වෙලෙම සමහර දේවල් වලදී අපේ ගරුත්වය රැක ගන්න. අපේ සමාජයේ මට්ටම රැක ගන්න. අපි සමහරලාවට අනිත් අයට පහත් වෙන, නිඳා වෙන විදිහේ කටයුතු කරනවා. ඒක ගොඩක් වෙලාට සමාජයේ තියෙන ගතියක්. මෙන්න මේ කාරණාවට යොමු වෙන්නේ නැහැ මේ සත්පුරුෂ ඇසුරට යොමු වෙච්ච කෙනා. එතකොට යමෙක් සතුන්ව වෙහෙසවටපත් කරන්නේ නැත්නම් අන් අයට නිඳා ලැබෙන විදිහේ කටයුතු කරන්නේ නැත්නම් පව් කරන්නේ නැත්නම් ඒ වගේම පවට තියෙන මේ බිය ඇති සත්පුරුෂයා අන්න ඒ කෙනා අනිත් අය ප්‍රශංසාවටපත් කරනවා. නමුත් පවට බිය නැති කෙනා ප්‍රශංසාවටපත් වෙන්නේ නැහැ. අන්නේ සත්පුරුෂයා පව් කරන්නේ නැහැ. නමුත් අසත්පුරුෂයා පව් කරනවා. එතකොට එහෙනම් මේ මේ දෙවියා මේ අනිත් අයට දැන් ගොඩාක් සමහරවල්ලාට මෛත්‍රියත් එක්ක ඉන්න ඇති. ඒ කියන්නේ මෛත්‍රිය තියෙන කාරණාවත් එක්ක එයාගේ ස්වභාවයම එක පැත්තකින් අන් අය වෙහෙසටපත් කරන්න කැමති නැහැ. ඒ වගේම ධර්මයේ කියන තැනදිත් තියෙනවා එයා ආත්ම දෘෂ්ටිය කියන කාරණාවේ අසාරත්වය දකිනකොට එයා කිසි වෙලාවකදී තමන්ට සැපය පිණිස තමන්ගේ යහපත පිණිස අන් අය වෙහෙසටපත් කරන්නේ අන් අය දුකටපත් කරන්නේ යමු කරන්නේ නැහැ. ඊළඟට බුදුරන් වහන්සේගෙන් දෙවි කෙනෙක් අහනවා මේකෙන් කවුරුන් කිව්ව එකද හොඳ කියලා. බුදුරන් වහන්සේ දේශනා කරනවා ඒ ඔක්කොම හොඳයි. මම මෙන්න මේකයි කියන්නේ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. මේ දාණය සද්ධාවෙන්ම සද්ධායෙන් යුක්තවම සද්ධාහි දානං බහුදා පසත්තං දානංචකෝ ධම්ම පදංච සෙය්‍යෝ පුබ්බේහි පුබ්බේචහි පුබ්බතරේච සන්තෝ නිබාන මේ වජ්ජගමුන් සපඤ්ඤාති. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සද්ධාවෙන් දන් දීම හැම විටෙම ප්‍රශංසා කරන්න ඕන දෙයක්. සද්ධාව නැතිව ඒ දාණය ප්‍රශංසාවට ලක් වෙන දෙයක් නෙමෙයි දෙන්නන් වල දෙන්නේදී. ඒ වගේම තමයි දාණය මේ නමුත් දාණයට වඩා මේ නිවන තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. හැබැයි මෙතන කියන්නේ එපා කියලා නෙමෙයි. දාණයට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ නිවන. ඒකට යමෙක් යොමු වෙන සම්භාවිතාවේ අඩුයි. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් මෙතන මේ දෙවිවරු ඔක්කොම දානය ගැන විතරමනේ ප්‍රශංසා කරේ. ඒතර බුදුරන් වහන්සේ මේ දෙවිවරුන්ට තව දෙයක් ඉස්මතු කරලා පෙන්වන්න තමයි මේ කිව්වේ. දාන සද්ධාවෙන් දෙන දාණය ප්‍රශංසා කළ යුතුයි. ඒක තමයි සැබෑම වටින්නේ. නමුත් මේ දාණයට වඩා නිවනමයි උතුම් වන්නේ. ඉස්සරත් කලින් ගොඩාක් ඉස්සරත් දැනුත් ඉස්සරත් ඊට බොහෝ කාලයකට කලින් සත්පුරුෂයෝ නුවණැති අය මෙන්න මේ නිවනටම යමුනේ. නිබ්බාන නිවීමටම තමයි ප්‍රඥාවන්තය යමු උනේ. එතකොට එහෙනම් අන්න මේ විදිහට දැන් සමහර අයගේ මතයේ සංකල්පය තියෙනවා අපි මේක කරාම අපි ඔටෝ නිවන් දකින්නවා කියලා. ඉබේ යනවා කියලා. එතකොට ඒක එහෙම වෙන්නේ නැහැ. දැන් මේ මේ දෙවරුන්ගේ ස්වභාවය තිබුණ සම්පූර්ණයෙන් ඒකටම පාදක වෙලා. ඒ දෙවිවරුන්ට අර සත්පුරුෂ ඇසුර ගැන කලින් දෙවිවරුන් නම් සත්පුරුෂ ඇසුර ගැන කතා කරා. දැන් මෙතන තව කාරණාවක් තියෙනවා. දැන් මේ දේශනා එකින් එක ගතට පස්සේ එක එක ඒ දේශනාව තුළ ඒ දෙවිවරු කියපු කරුණු ඔක්කොම සමානයි. එතකොට අර ධාතු එකතු වෙනවා වගේ අර අදහස් සමාන දෙවිවරු ටික එකතු වෙලා ඉඳලා බුදුරණවහන්සේට වන්දනා කරනවා. දැන් අපිත් දැන් අපි හිතමු ගුරුවරයෙකුට හරිය නැත්නම් බුදුරණවහන්සේ කවුරුවත් ළඟට ගිහලා කතා කරන්න යනකොට අපි එකම අදහස් තියෙන කට්ටියනේ එකතු වෙන්නේ. එතකොට එක එක්කෙනාගේ අදහස් ටික සමීප මේ සමානව තමයි කතා කරන්නේ. අන්න ඒ වගේ මේ දෙවිවරු අර එකම කට්ටියක් ඇවිදලා බුදුරණවහන්සේ ළඟට ඇවිදලා ඒ ඒ අයගේ අදහස් ටික ඉදිරිපත් කරනවා. දැන් මෙතන ආව මේ දෙවිවරු ටික ඔක්කොම ඒ දානේ පාදක කරගෙනම සමහර දිව්‍ය ලෝකියාව වෙන්න පුළුවන්. නැත්නම් ඒ කරුණම තේරුම් ගන්න ඉන්න අය වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරණවහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නට යෙදුනේ. ඊළඟ සූත්‍ර දේශනාව තමයි නසන්ති සූත්‍රය. මේකත් මේ දෙවිවරුන් මුල් වෙලාම තමයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ දෙවි කෙනෙක් මෙන්න මේ වගේ ගාතාවක් කියනවා. මේක නම් චුට්ටක් සාමාන්‍යයෙන් තේරුම් ගත කාරණාවක් මේ කාමයන් පාදක කරගෙන තමයි කියන්නේ. නසන්ති කාමා මනුජේසු නිච්ඡා සන්තීද කාම කාමනියාන යේසු බහිද්දා. යේසු වමත්තෝ අපුනා ගමානං අනාගතා පුරිසෝ මත්තු දෙයාති. චන්දංච අගං චන්දංච අගං චන්දජං දුක්ඛං ඡන්ද විනයං අග විනයෝ අග විනයා දුක්ඛ විනයෝති මේ කාමයන් කියන කාරණාව ස්ථිර දේවල් නෙමෙයි මේ මිනිස්සු භුක්ති විඳින කාමයන් නසන්ති කාමා මනෝජේසු නිච්ඡා මේ නිච්ච වූ නিত্য වූ කාමයක් මිනිස්සයාගේ නෑ කියනවා ඒ වගේම මේ මේ කාමයන් බාහිර වස්තු වල තියෙන එකකුත් නෙමෙයි බාහිර වස්තු වල තියෙන එකක් නෙමෙයි මේ කාමයන් කියලා කියන්නේ. මේ කාමයන්ට බැඳුනට බැඳීමත් එක දැන් ඇත්තට මේ කාමයන් කියලා කියන්නේ දැන් මෙතන පැහැදිලි කරනවා මේ ඊළඟ ගාථාවේ ඒක පැහැදිලි කරන්නේ මේ විචිත්‍ර දේවල්. කියන්නේ ලෝකයේ විචිත්‍ර දේවල් තියෙන අපි තමයි මේකට ඇලිලා ගැලිලා යන්නේ. මෙන්න මේ කාමයන් බැඳුනට පස්සේ මේ කෙනෙක් මේ නිවන කරා යොමු වෙන්නේ නැහැ. අන්න ඒකේනා මායя කරාම යොමු වෙන්නේ. මෙන්න මේ අයට හටගන්නේ දුකක්මයි. ඒ දුක හටගන්නේ ආසාව, ඡන්දය, කැමැත්ත මුල් කරගෙන. අන කැමැත්තෙන් දුක හටගන්නවා. කැමැත්ත මුල් කරගෙන දුක හටගන්නවා. කැමැත්ත දුරු කිරීමෙන් මේ දුක දුරු කරන්න පුළුවන්. දුක දුරු කරාට පස්සේ මෙන්න මේ සංසාරයෙන් නිදහස් වෙනවා. ඒ දුක දුරු වීමෙන් සංසාර නිදහස් වෙනවා. හැබැයි මේ දුක දුරු කරගන්න කැමැති දුරු වෙන්නට ඕනේ. මෙන්න මේ ඊළඟ ගාතාවත් එක්ක අපට ලොකු කාරණාවක් තේරුම් ගන්න පුළුවන්. නතේ කාමායාන චිත්‍රානි ලෝකේ සංකප්ප රාග පුරිසස්ස කාමෝ. තිත්තාන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත දිහිරා විඤ්ඤාන්ති ඡන්දං. මේ ලෝකේ මේ තියෙන්නේ මේ මේවා කාම නෙමෙයි. කියන්නේ දැන් අපිට හිතෙන්නේ මේ ලෝකේ කාමය කියලා. ලෝකේ විචිත දේවල් තියෙනවා. නමුත් කාමය කියන්නේ සංකල්පමය රාගයක්. එතකොට නුවණ තියෙන කෙනා ඒ චිත්‍ර ඒ කියන්නේ විචිත්‍ර දේවල් විචිතුරු දේවල් ඒ විදිහටම තියෙද්දි ඡන්දය දුරු කරනවා. මේක නිබ්බේධික සූත්‍රයේ තියෙනවා. මෙන්න මේක ඇත්තට අපිට දැන් ලොකු කාරණාවක් තේරුම් ගන්න තියෙන දෙයක්. මේකෙදි එක්කෙනෙකුට ගන්න පුළුවන් දැන් මේ මේ කාරණාව හොඳට හිතන්න මේ කාරණාව පුහුදුන් කෙනෙකුට පුතඥන කෙනෙකුට මේ සංකල්පමී රාගය දුරු කරලා නොයලුණු ගැට ඉන්න බෑයිද? පුතත්ජන කෙනෙකුට සංකල්පමී රාගය දුරු කළා නොයලුණු ගැට ඉන්න බෑයිද? නොයලී නොගැට ඉන්න පුළුවන්. ඇයි? විමුක්තියක් හොයාගෙන යන තැනදී ලෝකේ හැමෝම ලෝකයේ ඇති දේවල් එක අයින් කරන්නයි උත්සාහ කරන්නේ. ආලාරකාරා මුද්දකරාම් පුත්. එතකොට අයින් කරන්න උත්සාහ කරන තැනදී ඒකට තියෙන ඡන්දයයි දුරු කරන්නේ. මේ ඡන්දය දුරු වෙනකොට කාමයෙන් අයින් වෙලා යනවා. දැන් මේක ඇත්තරම මෙතන දෙහා තව සූත්‍රයක් තියෙනවා කාමගුණ සූත්‍ර සංයුත්තනිකායේ. මේ කාමගුණ ඉක්ම වෙනවා රහත් වේදී. කාමගුණත් කෙදෙන්නේ නැහැ කියනවා. මේ කාමයේ විතරක් නෙමෙයි. කාමගුණ කියන පරියාය දෙන්නෙත් නැහැ කියනවා. අරහත්ත්වයට එක්ක. එතකොට ඒක කෙනෙකුට මේ කාමයන් ඉක්මවනවා සහ කාමගුණ ඉක්මවනවා කියන එක දෙක. දැන් අපට තියෙන කාරණාවනේ දැන් පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් නොගැනීමත් එක්ක අපි සියලු දෙනාම දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බලනද අපි මේ මොනවා හරි දෙයක් දැක්කට පස්සේ අපට සමහරලාවට තේරුම් ගන්න පුළුවන් නේද අපි මේ හිතන දෙයත් එක්කයි අපට මේකේ රාගයක් හෝ ගැටීමක් හටගන්නේ කියලා. එතකොට අපි මේ හිතන ක්‍රම වෙනස් කරගත්තා නම් විචිත්‍ර දේවල් එහෙම තිබුණත් අපට බලුවන්කමක් ලැබෙනවා ඒ ඇලීම ගැටීම කියන කාරණා දුරු කරන්න. නමුත් ඇලීම ගැටීම කියන කාරණා දුරු කළාට එයාට මේ ලෝකයේ යමක් තියෙනවා කියලා ගැනීම දුරු වෙලා නැහැ. අන්නේ කර කාමගුණ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ලස්සනට විග්‍රහ කරලා පෙන්නනවා. මේ කාම ගුණත් ඉක්මවන බව. කාම ගුණත් ඉක්ම වෙලා යනවා. ඒ තමයි එතන පැහැදිලි කරනවා සලායතන නිරෝධයේ හිත පිහිටපු තැනදී. සලායතන නිරෝධයේ ඇස කරනාසයේ දිවකය මන සලායතන නිරෝධයේ හිත පිහිටියට පස්සේ නිවනට යමු වුණාට පස්සේ ඒ ආයතන හිත පහදිනකොට මෙන්න මේ කාම ගුණයත් ඉක්ම වෙනවා. දැන් අපිටම යම්කිසි පුතඥ විතරාගී කෙනෙක් නැත්තම් අපි හිතමු ආර්ය ශ්‍රාවක විතරාගී කෙනෙක් අනාගාමි දෙන්නම ලෝකයේ ඉන්නකොට සංකල්ප මිය රාගේ නැහැ. දෙන්නටම සංකල්ප මේ රාගේ නැහැ. මොකද හේතුව ඒ දෙන්නටම අර ඡන්දය මුල් කරගෙන හටගන්න රාගේ සබහා ඉක්මවනවා. නමුත් එයාට ලෝකේ නැද්ද? ලෝකේ තියෙනවා. තිබෙන ලෝකේට සංකල්ප මේ රාගේ නැහැ. දැන් අපි මෙච්චර කාලයක් සමහරවිට අපිට හිතෙන්න පුළුවන් අපිත් මේ සංකල්ප මිරාගේ ඉදිරි කිරීම අරහත්යයි කියලා. සංකල්ප මිරාගේ ඉදිරි කිරීම අරහත්ය නෙමෙයි. සංකල්ප මිරාගේ ඉදිරි වීමෙන් රාගය ඉදිරි වෙන්නේ. ලෝකේ යාට තියෙනවා. අනාගාමී වුණ කෙනාටත් ලෝකේ තියෙනවා. පුතඥන විතරයි කෙනාටත් ලෝකේ තියෙනවා. ඒ නිසානේ දැන් අපට රහතන් වහන්සේ ගැන මේ විදිහට අපි තේරුම් ගන්න. රස විඳිනව ඇලෙන්නේ නැහැ. ඒ න්‍යාය ගැලපෙනවා මේකට. සංකල්පමය රාගය නෑ කියන එක. රස විඳිනව ඇලෙන්නේ නැහැ. හරි. එතකොට එහෙනම් තියෙනවා අන්න ඇලීම නැහැ. එතකොට ඒකේ දෙන්නේ මේ සංකල්පමය රාගය දුරු කිරීම විතර. ඒක පුදුම් කෙනාටත් තියෙනවා. පුතඥන විතරාගි කෙනත් රස විඳිනවා ඇලෙන්නේ නැහැ. රූප දකින්නවා ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. මොකද සංකල්පමීය රාගය ඉතුරු වෙලා. ඒක සංකල්පමීය රාගයක් කරන්නේ පුජ්‍යලයා. පුජ්‍යලත්තේ ඉඳලා මෙතන පැහැදිලි කරන්නේ බාහිරනේ විචිත්‍ර දේවල් තියෙන්නේ. ඒකෝනේ බාහිර විචිත්‍ර දේවල් තියෙන්නේ කාටද? බාහිර විචිත්‍ර දේවල් තියෙන්නේ මට. එතන මට නම් බාහිර විචිත්‍ර දේ තියෙන්නේ මට පුළුවන් ඒක ඔස්සේ සංකල්ප වශයෙන් රාගයට නොයා ඉන්න. හැබැයි බුදුරන් වහන්සේගේ දර්ශනය තියෙන්නේ මොකද්ද? බුදුරන් වහන්සේ වෙන්නපු දර්ශනය තියෙන්නේ අනාත්ම භාවය හම්බෙන එක. අනාත්ම භාවය විවහාරය කරන තැනදී බාහිර දේ තියෙනවා කියන න්‍යායට යොමු වෙන්නේ නැහැ. අන්න කාම ගුණ ස්වභාවයත් ඉක්ම වෙනවා කියනවා. එතකොට එහෙනම් බලන්න මේ අපිට සාමාන්‍යයෙන් දැන් මමත් මේ කාරණාව මේ මේ මම හිතන කලින් කිව්වේ නෑ එදා කාමගුණ සූත්‍රය පැහැදිලි කරද්දී නම් කිව්වා. මොකද අපි සමහරලාවට අපට යම්කිසි කෝණයක් දේශනාවක තේරෙනවා නම් අපි ඒකේ ඉන්නවා. ඒකේ නතර වෙනවා. මොකද ඒකට හේතුව අපට දැන් ඒ දේශනාව වැටහුණ බව අපට හම්බ වෙලා. නමුත් අපි තව ටිකක් නුවණින් ඉමසලා දේශනාව අධ්‍යයනය කරන්න යන තැනදී අපට දේශනාව වෙන අර්ථයක් ගන්න පුළුවන්. දීඝනකට බුදුරණවහන්සේ වේදනාව ගැන දේශනා කරනකොට දිගනග සෝතාපන්න වුණා. පිටිපස්සේ පවංසලමින් අහලට බු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ බණපදයේම අහලා අරහත්ත්වයටපත් වුණා. එතකොට ඒ ඉදිරිපත් කරපු දහම් පරියායේ අර්ථය දෙන්නට ගැනීම හැකියාව වැඩි. එතකොට ඒ තමන්ගේ රාමුවට තමන්ගේ වැඩිච්ච ප්‍රඥාවට අහුවෙච්ච දේක් තමයි එකකින් ගන්න හැකියාව තියෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්විතනේ මේ මේ සංකල්පමීය රාගය කියන කාරණාව අපිට තේරුම් අරන් යන තැනදී අපි ගොඩාක් වෙලාවට හිතන දේ තමයි රහතන් වහන්සේටත් ඕ කාරණාව තමයි දුරු වෙන්නේ කියලා. සංකල්ප මේ රාගේ දුරු වෙලා යනවා. අපි ඒ පරියය ඉඳගෙන තමයි රතන වහන්සේට බාහිර තියෙනවා මම ඉන්නවා කියලා විග්‍රහ කරගෙන ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති පරියය විග්‍රහ කරලා පෙන්වන්නේ. ඉතින් ඒකට හොඳ අර්ථ කතාවක් තමයි කාම ගුණ සූත්‍රය. අන්නේ කාම සංයුතනිකය හතරේ අන්න ඒක ලස්සනට පැහැදිලි කරනවා මේ කාම ගුණයනුත් ඉක්මවීම පිළිබඳව. මොකද කාම ගුණයන් එදෙන්න විදිහක් නැහැ. බහිද්දා කාම ගුණයන් මෙතනක් නොලැබෙන තැනදී බහිද්දා කාම ගුණයක් අර්ථ විවරණයක් එදෙන්න විදිහක් නැහැ. මෙතනක් ලැබෙන තැනදී බහිද්දා කාම ගුණ අර්ථ විවරණයක් එදෙන්නේ. අන්න එයා සංකල්ප මිරාග ඉක්මවන්නේ එක පුහුදුන් ස්වභාවයට පුළුවන්, සීකයට පුළුවන් අනාගාමින ක්‍රම සීකගේ ස්වභාවයක තමයි. අසේක රහතන් අසේක කිනාට ඒ සියල්ලක්ම ඉක්ම වෙනවා. ඉතින් මෙන්න මේක දැන් මෙතන පැහැදිලි කරනවා ගොඩක් පරියායවල්. මේ කාමයන් අනිත්‍ය වශයෙන්, එතකොට දැන් කාමයන් අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න යමු වෙනකොට එයාට හම්බ වෙන්නට ඕනේ මේ කාමයන් කියන කාරණාවට සංකල්පමී රාගයේ මේ ඡන්දේ පදනම් වෙලා ඇති වෙච්ච දෙයක් කියන එක. දැන් අපි අනිත්‍යයි කියලා කතා කරන තැනදී පින්වතුනි අපි යොමු වෙන දේ තමයි අපි කොච්චර කතා කරත් නැති වෙන කාරණානේ අපි හැමෝටම යන්නේ නැති වෙන කාරණාවනේ අනිත්‍යයි කියනකොට. දැන් බුදුරන් වහන්සේ හේතුපත්‍ය ධර්මයේ විග්‍රහ කරලා පෙන්නන්නේ හේතුව සහ ඵලය කියනකොට එකක්වත් නැති වෙලා නැහැ. මෙය ඇති කල්ලි මෙය වෙයි. ඔන්න එය ඇති කල්ලි මේ වෙයි කිව්වනම් එය නැති වුණානේ මෙය වෙන්න. එතකොට එකක් නැති වෙලා. නමුත් හේතුඵල විග්‍රහ කරනකොට මෙය ඇති කල්ලි මෙය වෙයි. දෙකම මෙය. දෙකම මේ නම් නැති වෙලා නෙමෙයි. මෙය ලැබෙන්නේ මේ නම් වූ හේතුවෙන් කියලා හැම වෙලකොට ලැබිච්ච මේට ස්ථිරත්වයක් නැහැ. අන්න ඒකයි මේ හේතුව සහ ඵලය හම්බ වෙනවා කියලා කියන්නේ. මේ හේතුව සහ ඵලය කියන කාරණාව මේ බුදුරන් වහන්සේ දුන්න ප්‍රඥා චක්කුසේ හැර වෙන දෙයකට හම්බ වෙන්නේ නැහැ. එතකන් අපට හම්බෙන්නේ මේ ලෝකයේ තුල හේතුඵල ධමයක් හැටියට. අනිත්‍ය ස්වභාවයක් හැටියට. කාලය පොඩ්ඩක් හරි බෙදෙනවා. එය කියන හේතුව මෙය කියන ඵලය. මෙය කියන හේතුව එය කියන ඵලය කියලා අපට මොන විදියෙන් කල්පනා කරත් කාලත්‍රයක් බෙදෙනවා. නම් බුදුරන් වහන්සේ පෙන්වපු ප්‍රඥා චක්කුසයට මේ කාලත්‍රය යොමු වෙන්නේ මෙය ඇති කල්ලි මෙය වෙයි. මෙය ඇති කල්ලි මෙය වෙයි කියන න්‍යාය තුල සම්පූර්ණයෙන්ම තියෙන්නේ සැබෑවටම ප්‍රඥා චක්කුසයට අදාළ අනිත්‍ය බව. එතකොට මේ කාමයන් හටගන්න තැනදී මේ කාමයේ හටගන්නේ කොහොමද කියලා වටහා ගැනීම තමයි මේ සංකල්ප මිය රාගයේ තේරුම් ගන්න. එතකොට එතනත් අනිත්‍ය ස්වභාවයක් තේරුම් ගත්තා. මෙන්න මේ දැන් සංකල්ප මේ වශයෙන් කල්පනා කරන නිසා ලැබුණ කාමයේ. එතන ඒ ස්වභාවය හරියට හම්බෙනකොට අන්න අනිත්‍ය ස්වභාවය තේරුම් ගැනීමකට යමු වෙනවා. ඒක හරියට තේරුම් ගත්තේ යමු වුණා නම් එයා අනිවාර්යෙන්ම දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන එකට යමු වෙනවා. අපි හැම වෙලෙම මේ හේතුඵල ධර්ම හොයනකොට අපි අර පිරිසිද හොයනවා කියන කාරණාවට අපිට යමු නොවන නිසා තමයි අපට මේ හතරම හම්බෙන්නේ නැත්තේ. හේතුඵල ධර්ම කෙනෙකුට හම්බුණා නම් හේතුව හම්බෙනකොට දැන් ලැබුණේ ඵලයත් එක්ක නියන්නේ. ඵලය කියන්නේ මොකද්ද කියන එකේ ඥානය දුක දුක්ඛ ඥානය. හේතු හොයනකොට සමුදය ඥානෙ. ඉතින් හේතුවෙන් නම් ඵලෙ හේතු අසත නිරෝධ ඥානෙ කරපු වැඩපිළිවෙල මග්ගේ ඥානෙ. ඔය හතරම හම්බෙනකොට අවිද්‍යාව තමයි විනිවිදද කියන තියෙන්නේ. එතකොට එහෙනම් අවිද්‍යාව පදනමින් තමයි මේ සියල්ලක්ම හම්බුනේ කියලා නිවැරදිවම මේ ධර්මයට යොමු වෙලා ඊට අදාළ විචක්ෂණය කරන කෙනාට ඒ දේ ලැබෙනවා. අන්න ඒ සඳහා තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ සංකල්පමීය රාගය කියන කාරණාව තැනදී අපි ගොඩක් වෙලාවට මේ හැම විග්‍රහයකටම යන්නේ බාහිර දේ තියෙනවා අපි ඡන්දයෙන් නොවැළෙනවා කියන එක. ඒක ඇත්තටම මේ ලෝකයේ තියෙන හැක් විතරයි. ලෝකයට ගෝචර දෙයක් විතරයි. එතනින් එහා යමු වෙන්නට අපි තවත් බුදුරණවහන්සේගේ දේශනා ඉගෙන ගන්නට වෙනවා. ඊළඟට තව ගාතාවක් පැහැදිලි කරනවා. කෝදං ජහේ විප්පජහේය මානස් මානං සංයෝජනං සබ්බත් සබ්බ මතික්ඛමෙය තං නාම රූපස් තං නාම රූපස්මි රූපස්මින් මසජ්ජ මානං අකිංචනං නානු පතන්ති දුක්ඛා ක්‍රෝධය දුරු කරනවා සම්පූර්ණයෙන් ක්‍රෝධය දුරු කරනවා මානය විශේෂයෙන් සම්පූර්ණයෙන් මානය අතහරිනවා ඔන්න දැන් විග්‍රහ කරලා පෙන්වනවා එතනින් එහා ප්‍රතිපදාව. ක්‍රෝධය දුරු කරනවා, මානිය අතහරිනවා. ඒ වගේම සියලුම පැහැදිලි කරන සියලු ආකාරයෙන් මානිය දුරු කරනවා කියලා. හැම පැත්තෙම මානිය දුරු කරනවා. ඒ වගේම සංයෝජනේ ඉක්මවා යනවා. මේ සංයෝජනය කියන කාරණාව දැන් අපි ගොඩාක් වෙලාවට සංයෝජනේ සංයෝජනේ කතා කරනවා. නමුත් පින්වතුනි මේ සංයෝජනේ කියන කාරණාව අපි හැමෝටම අහු වෙන්නට නම් සංයෝජනේ වෙන හැටි හම්බ වෙන්නටම ඕනේ. සංයෝජනේ වෙන හැටි හම්බ වෙන්නේ නැතුව අපි කොහොමද සංයෝජනයක් කියන්නේ? බන්ධනයක් වෙන හැටි අහු වෙන්නේ නැත්නම් අපි කොහොමද බන්ධනයක් කියන්නේ? අපට ඒක තේරෙන්නට ඕනේ මේක සංයෝජනයක්, මේක බන්ධනයක්, මේ බැඳෙනවා, මේ එකතු වෙනවා කියලා. හැබැයි සංයෝජනේ වෙන හැටි දැනගත්තා නම් එයා සංයෝජනේ දුරු කරනවාමයි. මේ ඕරම්බා ඒක හොඳට මේ මේ මහා මාළුන්ක සූත්‍රය පැහැදිලි කරනවා. මේ ඕරම්බාගේ සංයෝජන විග්‍රහ කරනකොට ඕරම් භාග සංයෝජන මොනවද කියලා ඊට පස්සේ මහා මාළුන්ක පුතු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටි කියලා. ඒ බුදුරණවහන්සේ අහනවානේ කවුද ඔහොම කියලා තියෙන්නේ? ඔය ඔහොම කියන තැනදී මේ අන්නේ තීර්ථකයෝ පුංචි ළමයාගේ උදාහරණ අරගෙන නිඳා කරයි කියනවා. හොලප්පම් කරයි කියනවා. පොඩි එකකට කොහෙද ඔය සංයෝජන කියලා. ඔය දන්නේත් නැහැනේ කියලා. එතකොට අන්න මේක සංයෝජනයක් කියන කාරණා ප්‍රකට වෙන්නේ අන්න යාට හම් වෙන්නට ඕනේ මේ සංයෝජනය කියන්නේ මොකද්ද කියලා. එතකන් එයා සංයෝජනය දන්නේත් නැහැ. ඒකම සංයෝජනේ. දන්න කෙනාට සංයෝජන තියෙන හැබැයි දන්න කෙනා දුරු කරනවා. නොදන්න කෙනා සංයෝජන කියලා දන්නේම නැහැ. ඒක තමයි ප්‍රබලම සංයෝජනේ. නොදැනීමම. දන්න කෙනා හරියටම අන්න යා තමයි බුදුන් වහන්සේගේ ශ්‍රාවකය වෙන්නේ. එතකොට මේ සංයෝජනය දුරු කරන්නට ඕනේ. ඒ වගේම සංයෝජනයේ මේ මේ කියන ප්‍රතිපදාවක බලනද සංයෝජනය දුරු කරන හැටි නාම රූප ඉක්මවනවා. නාම රූප වලට ඇලෙන්නේ නැහැ. මොකද නාම රූප වලට ඇලෙන්නේ ඇයි? මේ ලෝකේ යමක් ප්‍රකට වෙනකොට විඥාණයට පිළිබිඹුවක් හම් වෙනකොට සංයෝජන වෙන හැටි නොදකිනකොට මේ ලෝකේ නාම රූපයත් එක්ක එකතු වෙලා වහසය කරන්නේ. අනත්තනි අත්තමානින් පස්සලෝකං සදේවකං නිවිට්ඨන් නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති කියලා බුදුරණවහන්සේ ලස්සන ගාතාවක් ද්වේතනපස්සන සූත්‍රය පැහැදිලි කරනවා. අනත්තනි අත්තමානින් පස්සලෝකං සදේවකං අනාත්ම දේ ආත්ම වශයෙන් අරන් ඉන්න මේ හදෙව් ලෝකයේ අධිස බලන්න කියන භික්ෂුන් වහන්සේලා. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති වඤ්ඤති නාම රූපයට බැසගෙන මේ ඇත්තයි කියලා හංගිනවා. නාම රූපයට බැසගෙන මේක ඇත්තයි කියලා හංගින්නේ. මේක හිතන්නේ. මේක ප්‍රකල්පණය කරන්නේ. එතකොට මේ සංයෝජනේ වෙන හැටි දකිනකොට මේ දැන් මම උදාහරණ කියන ලණුවේ උදාහරණේ මේ ලණුව මේ සකස් වෙන ආකාරය දැක්ක තැනදී දෙපැත්තෙන් අල්ලගෙන ඉන්නකොට මැදින් කෙනෙක් අල්ල ගැනීමත් එක්ක මේක ඇඹරන ආකාරය දැකපු තැනදී එයාට මේ ලණුව පාදක කරගෙන ඒක ඔස්සේ ප්‍රපංච කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවද? මේ ලණුවෙන් මේ වැඩේ ගන්න පුළුවන්, මේ ලණුවෙන් මේක කරන්න පුළුවන්. ඒක දුරු වෙනවා යාට. ඇයි ඒක දුරු වෙන්නේ? මේ මේ ගැට ගැහෙන හැටි දැකපු නිසා. ගැට ගැහෙන හැටි දකින්න තුයි කරන්න බෑ. ගැට ගැහෙන හැටි නොදකපු කෙනාට හම්බෙන්නම ඇතිලන් ඇතිලනුවක් අල්ලගෙන ඉන්නවා කියලා. අන්න ඒ වගේ තමයි ලෝකේ හැමෝටම අහුවෙන්නේ තියෙන කාම ගුණයකට සංකල්ප වශයෙන් ඇලෙන එකක් කුයි ලෝකයට හම්බ වෙන්නේ. ඒක ලෝකයේ අඳුරු කරන ප්‍රතිපදාවක්. නමුත් මේක තියනවා කියලා ගන්න ප්‍රතිපදාව ලැබෙන්නේම කොහොමද කියන කාරණාව මෙන්න මේ සංයෝජන වෙන ආකාරත් එක තමයි යට තේරෙන්නේ. අන්න එතකොට එයා දන්නවා මේ අනාත්ම දෙය ආත්ම වශයෙන් ගත්ත නිසා ආත්ම වශයෙන් ගත්තනේ ආත්ම වශයෙන් ගත්ත කියන්නේ මටයි බාහිරයි දෙයක් ඇති වුණා ආත්මය කියන්නේ මම ඉන්නවා කියන එක මම ඉන්න නිසා මටයි බාහිරයි කියලා දෙයක් ඇති වුණා ඉතින් මේ දෙක ඇති වීමත් එක තමයි නාම රූප ක්‍රියාකාරීත්වයක් අහු වුනේ දැන් නාම රූපේ තුලම ඉඳගෙන නාම රූපයේ තුලම පළබැදියන් වෙලා නෑ නෑ මේක ඇත්තමයි කියලා හිතනවා. මේ දකින්න රූපේ තියෙනවමයි. නැත්නම් තව කෙනෙක් කල්පනා කරලා වෙන මොනවා හෝ විකාර මනස්ගතකින් දකින්න දෙයක් නෑමයි. අන්න මූලපරයය සෝති බුදුරණවහන්සේ ලස්සන දෙක පැහැදිලි කරනවා. පුතත්ජන කෙනා මේ ලෝකය දකින්න හැටි. එතකොට මේ පුතත්ජන කෙනා ලෝකය දකින්න හැටි විග්‍රහ කරන තැනදී පැහැදිලි කරනවා. අරියාණං අදස්සාවි අරිය ධම්ම සකෝවිදෝ අරිය ධම්මේ අවිනතෝ සප්පුරුසාණං අදස්සාවි මේ මෙන්න මේ විදිහට පැහැදිලි කරන්නේ ආර්ය ධර්මයේ දන්නේ නැහැ. පුතඥය විග්‍රහ කරන්නේ එහෙම. ආර්ය ධර්මයේ දන්නවා කියන්නේ පටිච්චසමුප්පාද වචන ටික දන්නවා කියන එක නෙමෙයි. ආර්ය ධර්මයේ දන්නවා කියලා කියන්නේ මේ කියපු කාරණාව මොකද්ද කියන කාරණාව වැටහෙනවා කියන එක. අන්න ඒ කෙනාටයි පටවියා මාමඤ්ඤී කියලා එන්නේ. අනිත් හැමෝටම පටවි මඤ්ඤී. ඇයි පටවි මඤ්ඤී වෙන්නේ? එයා ආත්මයි කියලා අරගෙන ආත්මයි කියලා ගත්ත දේ තුල අනාත්ම දේ ආත්ම වශයෙන් අරගෙන ඒකෙන් හටගත් ඒ තුලින් පැන නැගුණ නාම රූපය තුල ඉඳගෙන මේ ලෝකේ ඇත්තයි කියලා හිතනවා. මෙන්න මේ නාම රූපයට ඇලෙන්නේ සංයෝජන දුර වෙනකොට. අන්න මෙන්න මේ නිවිච්ච රහතන් වහන්සේ දුක කරා යමු වෙන්නේ නැහැ. සියලු දුක ඉක්මවනවා. අකිංචන. අන්න කිසිවක් ලැබෙන්නේ නැහැ අකිංචන. නකිංචි. අන්න අකිංචන භාවය එයාට හම්බ වෙන්නේ. ඊළඟට දෙවියා තවත් ගාතාවක් කියනවා. ඒ තමයි පහාසි සංකම් පැනවින් ඉක්මුවිලා. ප්‍රඥාත්ති පැනවින් ඉක්ම වෙලා. නේ මාන මජ්ජක මැනියෙන් සියල්ලක්ම ඉක්මවලා ගිහිල්ලා. කිසිම මානයක් නැහැ. අච්චජිතන්න තණ්හාව ඉක්මවලා ගිහිල්ලා. ඉද නාම රූපේ. මෙන්න මේ නාම රූපයන් එක්කනේ මේ ඔක්කොම තියෙන්නේ. පැනවීම, මානය, තණ්හාව මේ නාම රූපයත් එක්ක. මහණයාසුටි පැහැදිලි කරන්නේ මේ ඔක්කොම ඉක්මවලා ගිහිල්ලා. තං චින්න ගන්තං ගැට සිඳලා සියලු ගැට ඉක්මවලා ගැට ගැහෙන ස්වභාවය ඉක්මවලා අනීගං නිරාසං දුක ඉක්මවලා ආසාව දුරු කළා පරිේශමානුනාජ අන්න පරිේශණය කරන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා යමක් හොයන ගතිය ඉක්මවා ගිහිල්ලා අන්න යා දේව මනුස්සා ඉදවා හුරංවා සග්ගේසවා සබ් මේ දේව මිනිසුන් කියන මේ මේ සුගති මේ සියලුම දේවල් බැස ගන්න දේවල් අන්න ඉක්මවා ගියා ඒ රහතන් වහන්සේ. මෙන්න මේ ඒ අවස්ථාවේදී මොගරාජ ස්වාමින් වහන්සේත් බුදුරන් වහන්සේට ගාතාවකින් පැහැදිලි කරනවා. මෙන්න මේ විමුක්තියටපත් වෙච්ච එතන ලස්සනට ගාතාවක් කියන ඒ ප්‍රශ්නයක් අහන්නේ සියල්ල දැකලා සියල්ල අවබෝධ කරලා විමුක්තියටපත් වෙච්ච දෙවි මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන. දෙවි මිනිසුන් කාටවත් මේ සැබෑවටම හොයාගන්න අමාරු, තේරුම් ගන්න අමාරු. මේ සියලු දෙනාගේම උත්තම, නරුත්තම, අත්තවරං, නරාණ මෙන්න මේ බුදුරයන් වහන්සේට নমස්කාර කරන්නට ඕනේ. අන්න ඔවුන් ප්‍රශංසා ලැබිය යුතුයි නේද කියනවා. එතකොට බුදුරන් වහන්සේගේ වචන ටිකක් කියන්නේ මේ සියල්ලක්ම දකින සැබෑවට විමුක්ති වෙච්ච වෙච්චපත් වෙච්ච සියලුම අර්ථය දන්න මිනිස්යන්ගේ සියලුම්ගේ දෙවියන්ගෙන් ඔක්කොගේ මුතුන් භාවයටපත් වෙච්ච මෙන්න මේ බුදුරන් වහන්සේ নমස්කාර කරන අය ප්‍රශංසා ලැබිය යුතුයි නේද කියලා පිංගිය ස්වාමීන් වහන්සේත් බුදුරන් වහන්සේගෙන් අර දෙවරු ඒ ගාථාවසීමත් එක්ක අහනවා ඊළඟට බුදුරන් වහන්සේ ඒ අවස්ථාවේ පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙක් මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේට নমස්කාර කරනවා නම් ඒ වගේම භික්ෂුන් වහන්සේලා අන්‍යයන්ට ප්‍රශංසා කරන්නට ඕනේ. ඒ භික්ෂුන් වහන්සේලා ධර්මයේ දැනගෙන සැකේ අතහැරලා කෙලෙස් වලින් නිදහස්ලා ඉන්නේ කියනවා. එතකොට මෙන්න මේ අඤ්ඤාය ධම්මං විචිකිච්ඡං පහාය සංඝාති තේපි භවಂತಿ වික්කෝති. අන්නේ විදිහට දැන් මේ කියන්නේ මොගරාජ ස්වාමීන් වහන්සේ ගැන බුදුරණවහන්සේ ළඟට පැහැදිලි කරන්නේ. මෙන්න මේ භික්ෂුව මේ කෙලෙස් ඉක්මවලා ඉන්නේ මේ විදිහට බුදුරණවහන්සේ නමස්කාර කරනවා. ඊට පස්සේ දැන් මේ වග්ගෙම තියෙන්නේ පින්වතුනි මේ විදිහට මේ දෙවිවරු දාණය ගැන කියපු කාරණා තමයි. ඉතින් සමහරවිට පොඩ්ඩක් නිරසගතයක් එන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේ දේශනා ටිකනේ අධ්‍යයනය කරන්නේ. නිරසගත නැතුව ඇතිනේ. ආ ඒ නිසා අපි ඊටු ටිකත් එහෙනම් මේ වග්ගෙම අපි ඉවර කරලා ඉමු. ඊළඟට උජ්ජහාන සංඤී සූත්‍රය මේකත් ඒ විදිහටම දෙවි කෙනෙක් ඇවිදilla බුදුරන් වහන්සේ ළඟට මෙන්න මේ විදිහට ගාතාවක් කියනවා. අඤ්ඤතා සන්ත මත්තානං අඤ්ඤතායෝ පවේදයේ තිකච්ඡංකිත වස්සේව බුත්තං තේයන තස්සතං මේ දෙවියා නම් බුදුරන් වහන්සේ ළඟට ඇවිදලා මේ සතුටින් කතා කරන එක නෙමෙයි මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරේ සමහර දෙවියෝ ප්‍රශංසාවෙන් කතා කරනවා සමහර දෙවියෝ මේ මේ අකමැත්තෙන් කතා කරන දෙවි පිරිසක් කියන්නේ බුදුන් වහන්සේකට අප්‍රසාදේ. යම් යම් පැවිදි පැවිදි අය ඉන්නවා තමන් ජීවත් වෙන ආකාරය නෙමෙයි ඊට හාත්පසින් වෙනස් දෙයක් කියන්නේ. ඒ කියන්නේ දැන් තමන්ගේ ජීවිත පැවැත්ම තමන් කියන දේ නෙමෙයි කරන්නේ කරන දේ නෙමෙයි කියන්නේ. මෙන්න මේ විදිහට යම් කෙනෙක් ජීවත් වෙනවා නම් හරියට මේ ලිහිණි මස් කෑම වගේ කියනවා. එයාගේ සිව්පස්සේ හොරකමකට අයිති කියනවා. මෙන්න මේක කොහොමද තේරුම් ගන්නේ? දැන් කියන දේ නෙමෙයි කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අද ගොඩක් වනතන තියෙනවා. අපි අපි යමක් ප්‍රකාශ කරනවා. හැබැයි ඒක එයා කරන දේ නෙමෙයි. ඒ දේ කරන්නේ ලැබීම පිණිසයි. ලිහිණිමස් කෑම වගේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අ ලිහිණි වැද්දා, කියන්නේ ලිහිණ දරයන් කරන වැද්දා ලිහිණියන්ට වාසය කරන්න කැලේ වගේ දෙයක් හදනවා. කෘතියම හදනවා. අදලා යාලට දැන් ලිහිණියට සැපය පිණිස ලිහිණියාගේ පහසුව පිණිස ලිහිණිවැද්දා කැලයක් වගේ හොඳ තැනක් හදනවා. හැබැයි හදන්නේ මොකටද? ලිහිණියව දරයන් කරගන්න. නමුත් ලිහිණියව රවට්ටන තමයි ඒ වැඩේ කරන්නේ. එතකොට එහෙනම් කරන්නේ කොමුණ අර්ථකින්ද? ලිහිණියට යහපත පිණිස නෙමෙයි කරන්නේ තමන් කරන වැඩේ තමන් අර මස් ඌ මරා ගන්න. අන්නේ වගේ කියනවා යම් කිසි කෙනෙක් සිව්පසේ පරිභෝග කරනවා නම් කරන දේ නැතුව වෙන දෙයක් කියලා. කියන්නේ දේ නෙමෙයි කරන්නේ. එතකොට දැන් මේක බුදුරන් වහන්සේට උදාහසට තමයි මේ දෙවියා කිව්වේ. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා යන්හි කෛරා තන්හි වදෙය නං නකෛරා නතං වදෙය යමක් කරනවා නම් ඒ දෙයමයි කියනට ඕන නැති යමක් කරන්නේ නැතිනම් අන්න ඒ දේ කියන්න හොඳ නැහැ. නොකරන දේ කියන්න ඕනේ නැහැ. කියන අය කියන දේ අතරින් නොකරන අය ගැන ඒ කියන්නේ දැන් කියන ඒ විදිහට ප්‍රකාශ කරනකොට ඒක නොකරන දෙයක් බව අහන කෙනා දන්නවා කියනවා. ඒ කියන්නේ කියන දේම කරන්නට ඕනේ. නොකරන දෙයක් කියන්න එපා. හැබැයි යම් කිසි කෙනෙක් නොකරන දෙයක් කියනවා නම් අන්න ඒක අහන අයට නුණත් අහන නුණත්තන්ට හැමෝටම නෙමෙයි නුවණැත්තා අන්න ඒ කාරණාව දන්නවා කියනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නයිදං භාසිත මත්තේන ඒකාන්ත සවනේනවා අනුකම්මිතේව සක්ඛා යායන් පටිපදා දල්හා යාය දිහිරා පමුච්ඡanti ජහයිනෝ මාර බන්ධන යම් කිසි කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාවක් පුරුදු කරන්නේ නැහැ ධ්‍යාන වඩමින් ප්‍රඥාවන් ප්‍රඥාවෙන් යුක්තව ප්‍රතිපදාව දුරු කරන්නේ නැත්තම් එයාට මේක අදාළ නැහැ. මෙතන පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් යුක්ත ප්‍රතිපදාවක් ධ්‍යාන ආදී වඩනවා නම් ප්‍රඥාවෙන් යුක්තව බුදුරණස් පැහැදිලි කරනවා යාය දීරා පමුච්ඡanti ජහයිනෝ මාර බන්ධන. දිහිර කෙනා ප්‍රඥාවන්ත කෙනා ධ්‍යාන වඩනවා නම් අන්‍යා මාර බන්ධනිය ඉක්මවනවා කියනවා. ක්‍රමානුකූලව යා ප්‍රතිපදාවක් කරන්නට ඕනේ. එතකොට ඒ විදිහට මාරබන්ධනේ ඉක්මවන්න ක්‍රමානුකූල ප්‍රතිපදාවකට යොමු වෙන්නට ඕනේ. එහෙම නැතුව එයා ප්‍රතිපදාව කතා බහකට විතරක් සීමා කිරීමක් නම් තියෙන්නේ. ඇසීමකට විතරක් නම් සීමා කිරීමකට තියෙන්නේ. අන්න යාට ඒක පිළිපදින්න බෑ කියනවා. කතාබස් කිරීමක් විතරක් නම් ඇසීමක් විතරක් නම්. එතකොට ඒ ඇසීම ඒ කතාබස් කිරීම අර නුවණ වැඩෙන වැඩපිළිවෙලක් එක්ක සිදුවෙන එකක් නෙමෙයි. ඒක තමයි තර්කය. ඒක තමයි තමන්ගේ රාමුව එක්ක යොමු වෙච්ච ගතිය. දැන් අපි දන්නවනේ අපේ රාමුවක් තියෙනවනේ. දැන් බුදුරන් වහන්සේගේ ධර්මය අහන තැනදී අපට යොමු වෙන ඕනෑත් දේ තමයි අපේ රාමුව ඉක්මවන දෙයක් හම්බ වෙන්නට ඕනේ. අපේ රාමුව ඉක්මවන දේ හම්බ වෙන්නට අන්න එතන විචක්ෂණය කරන තැනදී අපේ හිතේ එකඟභාවයක් එනවා. හිතේ කලබලය දුරු වෙනවා. හිත සමාධිමත් වෙනවා. ඔන්න ඔන්න ඒකත් එක්ක ප්‍රඥාව ලැබෙනවා. ලැබිච්ච ප්‍රඥාවට ඒ ධර්මයේ වැටහෙනවා. එහෙම නැතුව තර්කයකට විතරක් තර්කයෙන් විතරක් අහලා තර්කයෙන් සාකච්ඡා කර කර ගලප ගලප ඉන්නවා. ඔන්න මේ ටික මෙහෙම මේ ටික එහෙම ඒ ගැළපිල්ල තමන්ගේ රාමුවට විතරයි. තමන්ගේ කෝණයට විතරයි තමන්ගේ කෝණ ඉක්මවන්නේ නැහැ. තමන්ගේ රාම ඉක්මවන්නේ නැහැ. අන්න එතකින්ම ප්‍රතිපදාවක් ලැබෙන්නේ නැහැ කියනවා. එහෙමනම් ප්‍රතිපදාවක් ලැබෙන්නට නම් අනිවාර්යයෙන්ම හම් වෙන්නට ඕනේ ඒ විචක්ෂණ ගතිය. දැන් මේ දෙවි දෙවිවරයා කියපු කාරණාවට බුදුරජාණන් වහන්සේ මේ උත්තරය දෙන්නේ මොකද දෙවියා කියන්නේ කියන දේ කරන්නේ නැත්නම් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රඥාවෙන් යුක්තව යම් කෙනෙක් ධ්‍යාන වඩනවා නම් අන්නේ අනුපූර්ව ප්‍රතිපදාවකට යමු වෙනවා. හැබැයි යම් කෙනෙක් කතා කරමින් විතරක් අහමින් විතරක් ඉන්නේ. යාගේ ඇත්තරම යා ඒ අහන දේ කතා කරන දේ තුළ ආධ්‍යාත්ම වැඩිවීමක් නැහැ. තමන්ගේ විශේෂත්වයකට යෑමක් නැහැ. අන්න යාට මේ ප්‍රතිපදාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නචේ දිහිරා පකුබ්බන්ති විදිත්වා ලෝක පරියායන් අඤ්ඤාය නිබුතා දිහිරා තින්නා ලෝකේ විසත්තිකාදී මෙන්න මේ නුවණති කෙනා ප්‍රඥාවන්ත කෙනා මේ ආර්ය සත්‍ය අවබෝධ කරන මේ ලෝක පරියාය තේරුම් අරගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඒ ප්‍රඥාවන්ත කෙනා අවබෝධ කරගෙන නිවිලා මේ තණ්හාව නම් වූ විසත්තිකාව ලෝක ලෝකයේ මේ තණ්හාව නම් වූ දේ ඉක්මව ඉක්මවලා ඉන්නේ නිවනටපත් වෙලා ඉන්නේ කියලා බුදුරන් වහන්සේ මේ දෙවියට පැහැදිලි කරනවා. එතකොට දැන් මේ කියන්න උත්සාහ කරේ රහතන් වහන්සේ සහ බුදුරන් වහන්සේලා එහෙමයි කියලා තමයි මේ දෙවියා කියන උත්සාහ කරේ. ඊළඟට මේ දෙවියා පොළොවට ඇවිදලා කියනවා භාග්‍යතුන් වහන්සේ සමා වෙන්න කියලා සිරිපතුල් වන්දනා කළා. ස්වාමීනි අපි අතින් වරදක් සිද්ධ වුණේ අඥානෙක් වගේ මෝඩයෙක් වගේ පව්කාරයෙක් වගේ අපි භාග්‍යතුන් වහන්සේ ඒක හැප්පෙන්නයි කල්පනා කරේ. භාග්‍යතුන් වහන්සේ අපට ආයත සංවරයේ පිණිස මේ වැරද්ද වැරද්දක් හැටියට පිළිගන්නා සේක්වා කියලා දෙවි කෙනෙක් කැවිදිලා පොළොවට ඇවිදලා කියනවා එතන හිටපු දෙවි කෙනෙක්. ඊට පස්සේ තව දෙවි කෙනෙක් භාග්‍යතුන් භාග්‍යතුන් වහන්සේලා සිනාව පහල කරනවා. ඒ අවස්ථාවේ තව දෙවිවරු ගොඩක් කට්ටිය භාග්‍යතුන් වහන්සේට බණෙන්නේ. දැන් මොකද මේ ආපු පිරිස එකම කට්ටියනේ. දැන් කලින් ආව දෙවිවරු ටික කට්ටියක් ආවා අර දහණියත් එක්ක ආව කට්ටිය. සමහර කට්ටිය ආවා මේ ශ්‍රද්ධාව පාදක කරගෙන ආවා. දැන් මෙතන ආව ඔක්කොම කට්ටිය බුදුරන් වහන්සේට නිඳා කරන්න ආවේ. එතකොට දැන් මේ අර අහපු ප්‍රශ්නේ අහපු කෙනාට මේක තේරුණ වැරදි කියලා. එයා ආවිල්ලා වන්දනා කරාට පස්සේ බුදුරන් වහන්සේට හිණාවක් පහළ වුණා. අර දෙවිවරු ඊළඟට බුදුරන් වහන්සේට බැනලා නිඳා කරලා අහසට පැනලා ගිලා ආයෙත් මෙන්න මේ වගේ ගාතාවක් කියනවා. ඒ තමයි ඒ දෙවියා කියනවා තමන්ගේ වරද තියද්දී තමන් තුල වරද තියාගෙන ඒක පිළිගන්නේ නැත්තම් ඔහුගේ හිත ඇතුළේ තියෙන කේන්තිය ඔහු දේශයට ගරු කරනවා. ඔහු වෛර බඳින කෙනෙක් කියලා. බලන්න මේ දෙවිවරු කාටද මේ බණින්නේ? බුදුරජාන් වහන්සේට. ඒතර බලන්න එහෙනම් මිනිස්සු අතර විතරක් නෙමෙයි පින කරලා මනුස්ස ලෝකේ සැප ඉක්මවා ගියපු දිව්‍ය ලෝකෙත් බුදුරන් වහන්සේට බණින නින්දා කරන ඒතර ඔතෙන් යන්නේ මේ මේ ජීවිතේ මේ මේ ওই විදියට හිටපු කට්ටියද නැත්නම් මේ ජීවිතේ හොඳට පින්දහම් කරපු කට්ටියද හොඳට පින්දහම් කරපු කට්ටිය කියන්නේ නේ එතන බලන්න එහෙනම් අපි ධර්මයත් එක්ක බුදුරන් වහන්සේත් එක්ක හිටිය නැත්නම් එහෙම දැන් මම කලින් උදාහරණ වල නම් පැහැදිලි කරා මනුස්ස ලෝකේ වෙන රටවල ක්‍රිස්තියානි මුස්ලිම් ඉපදීම සම්බන්ධයෙන් අපිට දැන් ප්‍රකට තියෙන දෙන්නේ. මේ දෙවිවරුත් එහෙමයි. මනුස්ස ලෝකේ විතර නෙමෙයි. දිව්‍ය ලෝකෙත් එහෙමයි එන්නවා. එතකොට එහෙනම් බලන්න අපිට මේ ධර්මයට යොමු වෙන්නේ නැතුව අපි කොච්චර දේවල් කරත් අපට දිව්‍ය සැප ලැබෙන්න පුළුවන්. හැබැයි අපට ධර්මයේ නෙමෙයි බුදුරණවහන්සේටත් නිගා කරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ ධර්මයේ තියෙන වැදගත්කම වටින්නේ. ඇත්තට මේ කාරණාවේ මේ දෙවිවරු ගැන අපි හිතන් ඉන්නෙම දෙවිවරු කියන්නේ ඔක්කොම හොඳ කට්ටිය කියලානේ. ඉතින් මේ බුදුරණවහන්සේ S2කින් පෙනෙන්න තියෙද්දී ගියමානෝ ඉන්නේද දැන්? අද ගැන කතා කරන්න දෙයක් නැහැ නේද? බුදුරණවහන්සේ නැහනේ. අද මේ හටහඬක්වත් ඇහෙන්නේ නැහනේ. එතකොට මෙච්චර බුදුරණවහන්සේ ජීවමානෝ ඉන්නේද? ඇස් දෙකෙන් පේන ඉන්නේද දෙවිවරු ඇවිදලා කාටද බනින්නේ? අර පින්දහම් කරලා ගිහිල්ලා ඉපනුන් දෙවිවරු ඇවිල්ලා බුදුරණවහන්සේට බනිනවා. එතකොට එහෙනම් බලන්න මේ ධර්මයේ තුල ලැබෙන රැකවරණේ තරම් රැකවරණයක් අපට වෙන ලෝකෙ කොතනකවත් නැහැ. අන්න ඒකයි ධර්මයට ගරු කරන්න ඕන, ධර්මයට සත්‍කාර කරන්න ඕන. අපි ධර්මයට ගරු කරේ නැත්තම් ධර්මයෙන් සත්කාර කරේ නැත්නම් අපට සුඛ විපාක ලැබෙයි මේ වගේ දෙවිවරු වෙලා. අපට සුඛ විපාක ලැබෙයි මුස්ලිම් ක්‍රිස්තියානි වගේ වෙනාගමක වෙන විශාල ධනවත් අය වෙලා. ඉතින් ඒ නිසා අපි ධර්මයේ ගරු සත්‍චාර කිරීම පාදක කරගෙන මේ හැමදේම කරන්නේ. ඒකයි සද්ධාව හැම දෙයකට මුල වෙන්නේ. ඊළඟ බුදුරන් වහන්සේ කියනවා මෙතන ඇත්තෙන් වරදක් වෙලා නැහැ. මෙතන අපරාධයක් කරත් නැහැ. වෛර ඔක්කොම සංසිඳලා ඉන්නේ. කවුරු ගැනද බුදුරන් වහන්සේ ගැන කියන්නේ? එතන වැරදක් කළත් නෑ අපරාධයක් කළත් නෑ වෛරය සම්පූර්ණයෙන් සංසිඳිලා තියෙන්නේ. අන්න ඒ කාරණේ තමයි මෙතනදී දක්ෂ ඒ කියන්නේ බුදුරන් වහන්සේ ළඟ දක්ෂතාවය යන්නේ ඒකයි කියනවා. නමුත් ඒ කිව්වත් දෙවියා කියනවා වැරදි නැත්තේ කාගේද? අපරාධ නැත්තේ කාගේද? මුලාවටපත් වෙන්නේ නැත්තේ කවුද? මෙලව සිහියෙන් සිටින ප්‍රඥාවන්ත තියෙන්නේ කවුද කියලා බුදුරන් වහන්සේට අපහාසයට ආය අහනවා. බලන්න මෙච්චර කියද්දි මෙච්චර කියද්දිත් බුදුරන් වහන්සේට අපහාස කරන හැටි එතකොට එහෙනම් බලන්න මේ ලෝකයේ කොච්චර විසමයිද? ඒකයි ප්‍රඥාව කියන කාරණාව අපි කොතෙන්ද ගියත් බලෙන් ඇති වෙන්නේ නැහැ. අපි මෙතනදී ඒක හුරු කරොත් තමයි ඊළඟ ජීවිතේක තියෙන්නේ. අපි මෙතන ඒක හුරු කරන්නේ නැතුව අපි ඊළඟ ජීවිතේ සිහිනයක් විතරයි. හැබැයි සිහින මේ වගේ වුණොත් තමයි ඉසාලා භාග්‍යය. ඊළඟ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා සියලු සත්වයන්ට අනුකම්පා කරන මේ සම්බුදුරයන් වහන්සේලා තුළ වැරදි නැහැ. භාග්‍යතුන් වහන්සේලා තුළ අපරාධ නැහැ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේලා මුලා වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේලා ජීවත් වෙන්නේ ඥානවන්තවමයි. යම් කිසි කෙනෙක්ගේ වැරදි පවසද්දී ඒක පිළිගන්නේ නැත්තම් ඔහු ගිතේ කෝපය තියෙනවා. ඔහු දේශ කරන, ඔහු දේශයට ගරු කරනවා. ඔහු වෛර බඳින කෙනෙක්. නමුත් මම වෛරයේ පිළිගන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම ඔබේ වර්ධ ඒ නිසා ඒ නිසා මං ඒ වර්ධ පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරන් වහන්සේ තුල ඒ කාරණාව නැහැ. මොකද බුදුරණවහන්සේ වෛරය පිළිගන්න කෙනෙක් නෙවෙයි. අර බුදුරණවහන්සේට දැන් සාමාන්‍යයෙන් හැම එකම ඒක පිළිගත්තා නම් ඊළඟට දෙවියා කියනවනේ අනේ මට සමා වෙන්න කියලා. අර දෙවියා කිව්වනේ. නමුත් ඒත් දෙවියා කියන්නේ නෑ අනේ සමා වෙන්න කියලා. ඇයි? එහෙම කිව්වත් ඒ දෙවියා ඒක පිළිගත්තේ නෑ. ඒතර බලන්න එහෙනම් එවැනි අය දිව්‍ය ලෝක තුලත් සිටිනවා. ඉතින් ඒක නිසා අපි මේ කාරණා හොඳට තේරුම් ගන්නට ඕනේ. ඊළඟ සූත්‍ර දේශනාව තමයි සද්ධා සූත්‍රය. ශ්‍රද්ධාව ගැනයි පැහැදිලි කරන්නේ. එතනත් දෙවි කෙනෙක් ඒ විදිහට බුදුරණවහන්සේ ළඟට ඇවිදilla මෙන්න මේ ගාතාවක් කියනවා. සද්ධා දුතියෝ පුරිසස්ස හෝති නෝච අසද්ධා අවතිට්ඨති යසෝච කිට්ඨිවිච තත්වස්ස හෝති සග්ගංචසෝ ගච්ඡති ශරීරං පහායාති මේ ශ්‍රද්ධාව කියනවා මිනිස්යාගේ දෙවැන්න ශ්‍රද්ධාව තමයි මිනිස්යාගේ දෙවැන්න මේ ශ්‍රද්ධාව නැති බවක් යම් කෙනෙක් තුළ නැතිනම් කියන්නේ ශ්‍රද්ධාව තියෙනවා නම් කියන එක ශ්‍රද්ධාව නැති බව යම් කෙනෙක් තුළ නැතිනම් ශ්‍රද්ධාව තියෙනවා නම් ඔහු කීර්තියටපත් වෙනවා ඔහු පිරිවර සම්පත් ඔහුට ඇති වෙනවා ඒ වගේම මේ කය අතහැරියාම දිවි ලෝක යනවා ඒ අර ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා. එතකොට භාග්‍යතුන් වහන්සේ ළඟ තවත් දෙවි කෙනෙක් තව ගාතාවක් කියනවා. මේක දෙවිවරු විතරයි මේ ගාථා ටික කියන්නේ. ඒ තමයි කෝදං ජහේ විපහජෙය්‍ය මාන සංයෝජන සබ්බතිකමයේ. අර කලින් කිව්වා වගේම. කෝධය අතහරින්නට ඕනේ, මානෙ දුරු කරන්නට ඕනේ, සංයෝජන ඉක්මවන්නට ඕනේ. අන්න එතකොට නාම රූප වලට ඇලෙන්නේ නැහැ. අන්නේ රහතන් වහන්සේ කෙලෙස් ඉක්මවලා නිවෙනවා. ඒ රහතන් වහන්සේ අකිංචන කිසිවක් ලැබෙන්නේ නැහැ. මේ නාම රූප වලට තණ්හාව නාම රූප මේ සියල්ලක්ම ඉක්මුවාට පස්සේ. ඊළඟට පැහැදිලි කරනවා ප්‍රමාදය බාලයා කියලා කියන්නේ බාල වූ ප්‍රඥාව නැති කෙනා මේ ජන සමාජය තුල ඉන්නේ ප්‍රමාදයෙන්. අන්න ප්‍රමාදය කාටද ඇති? බාලයාට ප්‍රඥා නැති කෙනාට. එහෙනම් අපි හැම වෙලෙම ගරු කර යුත්තේ මොකේද? අප්‍රමාදයට හැම දෙයකටම දැන් මෙහෙම කිව්වට පස්සේ අපිට එක දෙයක් අතහැරලා හරියන්නේ නැහැ. දැන් බුදුරණවහන්සේ මේ පින ගැන ප්‍රකාශ කරා. ඒකටත් අපි තුල තියෙන්නට ඕනේ. අපි ඒක අතහරිනව නෙමෙයි. ධර්මයක් ඒකත් ඒ විදිහටම තියෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම එයාගේ ගතිය මොකද්ද? බාලයි. ඒ වගේම ප්‍රඥාවෙන් යුක්ත දුම්මේ දිනෝ ජන බාලව දුම්මේ දිනෝ. ප්‍රඥාව නැති බාලය. නමුත් ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදීව සුරකින්නවා. කොයි වගේද? ශේෂ්ඨ ධනයක් රකින්නවා වගේ. ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදී බව සුරකින්නේ කුමකින්ද? ශේෂ්ඨ ධනයක් රකින්නවා වගේ. දැන් අප්‍රමාදී බව කියන කාරණාව අහනකොට අපට තේරෙනවා අප්‍රමාදී බව අපට විවිධ පරයයන් ගන්න පුළුවන්. ඊළඟට බුදුරණවහන්සේ ධාතු විභංගසූත්‍ර පැහැදිලි කරනවා ප්‍රඥාවෙන් අප්‍රමාදී නැහැටි. අප්‍රමාදී භාවය කොහොමද ඇති වෙන්නේ? අප්‍රමාදී භාවය අපට හරියට ඇති වෙන්න ඒ උතුම් ධර්මය ඇහෙන තැනදී පින්වතුනි ප්‍රඥාවන්ත කෙනාට ආය ප්‍රමාද වෙන දෙයක් නැහැ. ඒක ගතියක්. ඒක ලක්ෂණයක්. හරියට බුදුරණවහන්සේගේ ධර්මයට ඒ ධර්මයට කන් වැටිච්ච තැනදී අර්ථය ගන්න කන් යොමු වෙච්ච තැනදී එයාට මේ අර්ථයක් ජීවිතේ වැටෙනකොට එයාගේ ස්වභාවය අප්‍රමාදී වෙන එක. එයාගේ ස්වභාවය එයාගේ ජීවිතයේ මේ ධර්මයේ කියමු වෙන එක. මොකද මේ අර්ථය වැටීමත් එක්ක ප්‍රඥාව නැති බවත් එක්ක තමයි ඒ කාරණාව නැත්තේ. ප්‍රමාදයන්ට හොඳ නැහැ. කාම ආසාවේ ඇලි ගලි වාසය කරන්න හොඳ නැහැ. අප්‍රමාදීව ධ්‍යාන වඩන අන්‍යයා උතුම් සැපතක් ලබන මා පමාදමන යුංජේතේ මා කාමරත සන්තවං අපමාතෝ අපමාතෝ ජහයෝ ජහයන්තෝ පප්පෝති පරමං සුඛන්ති. අන්‍යයා සැබෑම සැපේ ලබනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ මේකේ දෙවි දෙවිවරුමයි මේ ගාතරික කිව්වේ. එතකොට මේ දෙවිවරු සද්ධාවෙන්ම බුදුරණවහන්සේට වන්දනා කරලා ඒ පීති වාක්‍යය මේ ප්‍රකාශ කරන්නට යෙදුනේ. ඊළඟට සමය සූත්‍රය බුදුරණවහන්සේ යොන්න රැස්වීම කියන්නේ ගැන අදාළ දේශනාව. මේක අපි කවුරුත් අහලා තියෙන මහා සමය සූත්‍රය අහලා තියෙනවානේ. මහා සමය සූත්‍රය කාටද කිව්වේ? භික්ෂූන්ටනේ. භික්ෂූන් ඉදිරියේ මෙන්න මේ වගේ දෙවිවරු හිටියා. මේ දෙවිවරු පිළිබඳ භික්ෂූන්ට කතා කරා. මෙතන මේ දෙවිවරු ඇවිදිලා බුදුරණවහන්සේට කියපු කරුණ ටික. එතකොට යාප දෙවිවරු බුදුරණවහන්සේට කියව කරුණ ටික. මහා සමේ සූත්‍රයේදී පැහැදිලි කරනවා භික්ෂුන් වහන්සේලාට බුදුරන් වහන්සේ අර දෙවරුන්ටත් එක ආමන්ත්‍රණය කරනවා. මෙතන බ්‍රහ්ම ලෝකේ දැන් මෙතන අපි දන්නවනේ කාරණාව බ්‍රහ්ම ලෝකේ ඒ සිටින බ්‍රහ්මවරු සහම්පති බ්‍රහ්ම රාජයා ඒ වගේ කට්ටියනේ ආවේ. ඊළඟට ඒ දෙවිවරු ඇවිදිලා මෙන්න මේ වගේ ගාථා බුදුරන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඒ තමයි මහා සමයෝ පවනස්මින් දේවකාය සමාගත ආගතම්මි මන් ධම්ම සවයන් දක්ිතාය අපරාජිත සංගන්ති. ඔන්න ඇවිදලා මහා වනේ මේ රැස්වීමක් වෙන භික්ෂුන් වහන්සේලාත් එක රැස්වීමක් තියෙනවා. මේ රැස්වීම මහා රැස්වීම දෙවරුන් රැස්ලා ඉන්නේ අපරාජිත සංගරුවන බැහැ දකින්න. ඒ කියන්නේ මේ පරාජ පරාජයටපත් නොවිච්ච දිනපු මේ සංගරත්නයේ බැහැ දකින්න අපිත් මේ ධම් සභාවට ආවා කියලා දෙවරු ප්‍රකාශ කරනවා. තව දෙව කෙනෙක් කියනවා තත්‍ර తత్‍ර භික්කවෝ සමාදාහං සිත්තං අත්තනෝ උජුකමකංසෝ සාරතිව හෙත්තානි ගහෙත්වා ඉන්ද්‍රියාණක්කන්ති පණ්ඩිතානි මෙතන ඉන්න භික්ෂුන් වහන්සේ සමාධිමත් හිතින් ඉන්නේ සමාධියට යොමු වෙලා ඉන්නේ ඍජු කරගෙන කය ඍජු කරගෙන ඉන්නේ ප්‍රඥාවන්තයි ඒ වගේම ආස් මේ මේ දක්ෂ රියදුරන් වගේ තමන් හිත දමණය කරලා මේ හිත රැකගෙන ඉන්නේ ඉන්ද්‍රියන් රැකගෙන ඉන්නේ දක්ෂ රියදුරෙක් වගේ ඊළඟට පැහැද චෙත්වා කීලං චෙත්වා පලිගං ඉඳ කීලං උහච්ච මනේජා තේචරන් සුද්ධාය මුල චක්කමතු සුදන්ත සසුනාගාති මේ සියලුම අයට මේ හුල් නැහැ කෙලස් හුල් නැහැ චිත්වා කියලා ඒ වගේම චිත්තපලිගම් මේ අන්ධ කියන්නේ අවිද්‍යාව මේ අඳුර සම්පූර්ණයෙන් දුරු කරලා තියෙන්නේ ඒ වගේම කෙලස් කියන මේ හුල උදුරලා දාලා තියෙන්නේ කණු අයින් කළා ඒ වගේම තෘෂ්ණාව ඉක්මවලා තියෙන්නේ ඒ වගේම සදාම් ඇස් කියන්නේ තේ චරන්ත සුද්ධායම චක්කමන්ත සුදන්තා ඇස් ඇති මනා ධර්මයෙන් යුක්ත මේ ඇස් ඇති මේ මේ භික්ෂුන් වහන්සේලා මේ පිරිසුදු නිර්මල ධහමෙන් යුක්තව ඉන්නේ කියලා පිරිසුදු භාවයෙන් යුක්තව හැසිරෙන්නේ කියලා අන්න ඒ දෙවියරු ඒ ගාථා ටික කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ මෙන්න මේ විදිහේ ගාතාවක් උදාහරණයක් කියනවා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහය මානුසන්දේහං දේවකායන් පරිපූර්ණසන්ත. යම් කිසි කෙනෙක් බුදුරන් වහන්සේ සරණ යනවා නම් එයා කවදාවත් අපාය යන්නේ නැහැ. මනුස්ස කය අතහැරියට පස්සේ එයා දිවි ලෝක යනවා කියලා බුදුරන් වහන්සේ මේ දෙවිවරුන්ට ප්‍රකාශ කරනවා. ඒ සූත්‍රය තුළ එතකොට බුදුරන් වහන්සේ සහ සංඝයා ගැන පිළිබඳව කරපු විග්‍රහයක් තියෙන්නේ. ඒ දෙවිවරු ඒක තමයි ඒ සමය සූත්‍රය. ඊළඟ දේශනාවේ තියෙන්නේ සකලික සූත්‍රය. ඒ තමයි බුදුරන් වහන්සේට අර දෙව්දත් ගල පෙරළුවට පස්සේ බුදුරන් වහන්සේගේ කකුල සිරිපතුල තුවාල වුණා. ඒ අවස්ථාවේදී දෙවිවරු බුදුරන් වහන්සේ වටේ ඉන්නකොට ඒ දෙවිවරු බුදුරන් වහන්සේ ළඟට ඇවිදilla මෙන්න මේ වගේ ගාථා ටිකක් දෙවිවරු බුදුරන් වහන්සේ ගැන කියනවා. ඒ තමයි මෙන්න මේ විදිහට දෙවිවරු කියනවා ශ්‍රමණය භාග්‍යතුන් වහන්සේ මේ එකම ගාථා ටිකක් තියෙන්නේ පුංචි පුංචි වචන ටිකක් විතරයි වෙනස් වෙන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහා හස්තියෙක්. නාගෝ වනබෝ සමන ගෝතමෝ නාගවතෝච පනුප්පන්නෝ ශාරීරිකං වේදනා දුක්ඛං තිබ්බා කරා කටකා අසාතා අමනාපා සතෝ සම්පජානෝ ආදිවාසේති මේ භාග්‍යතුන් වහන්සේ මේ කටුග වූ දුක් වූ අමිහිරු මේ වේදනාවක් දැනෙද්දි වේදනාවලට පීඩාවට පත් නොවි ඉවසීමෙන් යුක්තව මහා හස්ති රාජෙක් වගේ ඉන්නවා ඊළඟ තවද වේ කෙනෙක් කියනවා මේ ශ්‍රමණයන් වහන්සේ මහා සිංහෙක්. මේ දුක් වූ, තියුණු වූ, අමිහිරි වූ සාරික වේදනාවක් තියෙද්දි සිහි නුවණින් යුක්තව ඉන්නේ සිංහරාජෙක් වගේ. කලින් දිව්‍යක වහසිරාජෙක් වගේ කියලා. මේ දිව්‍යක සිංහරාජෙක් වගේ. මේ භාග්‍යවතුන් වහන්සේ පරම ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ මේ දුක් වූ කටක වූ තියුණු වේදනාවෙන් යුක්ත මේ වේදනාවක් තියෙද්දී එහා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සිහිනුවණින් යුක්තව මේ ඉන්නේ පරම උතුම් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙච්ච නිසා. තවද විගණෙක් කියනවා මෙන්න මේ විදිහට මේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙච්ච පුරුෂෝත්තමයන් වහන්සේ මේ අධික දුක් ලැබෙන මේ වේදනාවන් තියෙද්දී ඒක හා එකතු නොවි සිහිනුවණින් යුක්තව වාසය කරන්නේ පුරුෂෝත්තමයක් නිසා. ශ්‍රේෂ්ඨ වූ පුරුෂයෙක් නිසා. කලින් ශ්‍රේෂ්ඨෝස්තමයේ ශ්‍රේෂ්ඨත්වයටපත් වෙච්ච නිසා කිව්වා. දැන් පැහැදිලි කරනවා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් නිසා. ඊළඟට තවද කෙනෙක් කියනවා මේ විදිහට අධික දුක් වේදනාවක් ඉවසගෙන සිහිනුවණින් යුක්තව මේ විදිහට බුදුරණවහන්සේන්නේ මේ විදිහේ දේවල් උසුලාගෙන ඉඳීමේ දක්ෂතාවයේ හැකියාව නිසා ඊළඟට තවද කෙනෙක් බුදුරණවහන්සේට පැහැදිලි කරනවා මේ විදිහට දුක් වූ කටක වූ වේදනාවල් ඉවසගෙන ඉන්නේ බුදුරණවහන්සේ සිහිනුවණින් යුක්තව සියල්ලක්ම দমনය කරපු නිසා මෙන්න මේ විදිහට ඒ දෙවරු ගාථා කිව්වට පස්සේ තවද කෙනෙක් මේ ඔක්කොම ටික එකතු කරලා කියනවා. ඒ තමයි මේ භාග්‍යතුන් වහන්සේ හොඳට සමාධිය වැඩලා තියෙන්නේ. හොඳට සිත රාගයෙන් නිදහස් වෙලා තියෙන්නේ. රාගය පැත්ත නැමෙන්නේ නැහැ. ද්වේෂයට යොමු වෙන්නේ නැහැ. වීරියෙන් යුක්තව බුදුරයන් වහන්සේ මේ කෙලෙස්, ඒ කියන්නේ වීරියෙන් කෙලෙස් වළක්වගෙන ඉන්නව නෙවෙයි. කෙලෙස් දැන් අපට නම් එනකොට අපි කැමැත්තෙන් වළක්වගෙන ඉන්නවනේ. කෙලෙස් වීරියෙන් වළක්වගෙන ඉන්නව නෙමෙයි. මේ කෙලෙස්යක් හටගන්නේ නැහැ. මේ බුදුරයන් වහන්සේ හස්ති රාජයෙක් වගේ, සිංහයෙක් වගේ, අජානීය පුරුෂයෙක් වගේ, පුරුෂෝත්තමයෙක් වගේ, ඉවසීමේ දක්ෂ කෙනෙක් වගේ, දමනය කරපු කෙනෙක් වගේ. ඉතින් මෙන්න මේ කෙනෙක් එක්ක යමෙක් හැල්පෙන හැප්පෙන්න කල්පනා කරනවා නම් ඔහුගේ අනවබෝධයක් කර වෙන කුමක්ද කියලා ඒ දෙවියා අහනවා. ඊළඟට ඒ දෙවියා කියනවා මේ වේදය හොඳට ඉගෙනගෙන අවුරුදු 100ක් මේ බ්‍රාහ්මණ ධර්මයේ යම් කිසි කෙනෙක් හුරු කරත් තපස් රැක්කත් ඔවුන්ගේ සිත මනවින් දුක නිදහස් වෙන්නේ නැහැ. නමුත් මෙන්න ඒ ඒ කට්ටියෙන් නිදහස් වෙන්නේ නැහැ. යාලා බොළඳ ඒ කියන්නේ යාලාගේ ස්වභාවය මේ සසරෙන් ඈතර වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ආයෙත් පැහැදිලි කරන යම් කිසි කෙනෙක් සිල්ලුත රැක්කත් එතන මෙන්න මේ විදිහට ඒ කියන්නේ සීලයන් සීල මුත්‍රයන් රැක්කත් තණ්හාවටපත් වෙලා නම් ඉන්නේ අවුරුදු 100ක් එයාලා ජීවත් වුණා. ඒ කිසි කෙනෙකුත් මේ සසර දුකින් ඈතර වෙන්නේ නැහැ කියනවා. ඊළඟට තව කෙනෙක් කියනවා මාන්නය යුක්තව දමනීමක් නැති එකක සිතක් නැති මුනිවරයෙක්ගේ ස්වභාවයක් නැති කෙනෙක් තනියම කැලෑවකට වෙලා හුදකලාවේ ප්‍රමාදීව වාසය කරත් එයා මේ මායя ඉක්මවන්නේ නැහැ. එතකොට දැන් බුදුරණවහන්සේ ගැන කිව්වා ලෝකේ ඉන්න බ්‍රාහ්මණවරු ගැන කිව්වා. බුදුරණවහන්සේ කොයි වගේද? අර විදිහට দমনය කරලා මේ සියල්ල ඉක්මවලා ඉන්නේ. ලෝකේ ඉන්න බ්‍රාහ්මණ කොටසක් ඉන්නවා වේද හොඳට ඉගෙනගෙන වේදත් එක්ක ගිහිල්ලා. නමුත් ඒ කිසි කෙනෙක් මේ වගේ ශ්‍රමණයෙක් නෙමෙයි. තව කොටසක් ඉන්නවා සීල උත්තර රැකගෙන ඉන්නවා. එතකොට ඒ කට්ටියගේ ස්වභාවයත් මේ විදිහේ කන්නේ. තවා ඉන්නවා මහා කැලේකට වෙලා මාන්නයෙන් යුක්තව කෙලෙස් දුරු කරන්නේ නැතුව අන්න එහෙම ඉන්න කෙනත් සැබෑව මේ රහතන් වහන්සේ නමක් නෙවෙයි කියලා මේ දෙවිවරු කිව්වට පස්සේ බුදුරන් වහන්සේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මෙන්න මේ මානං පහය සුසමාහිතත්ව මානීය ප්‍රහාණය කළ සමාහිතින් යුක්තව සුචේතසෝ සබ්බදීප මුත්තු සම්පූර්ණ සිතින් නිදහස් වුණාට පස්සේ ඒකෝ අරඤ්ඤේ විහරං අපමත්තං අරඤ්‍ය අප්‍රමාදීව වාසය කරන සචේ මචු දෙයයන් තරයේ පාරන්ති අන්‍යා මේ මාර්යා ඉක්මෝලා තියෙන්නේ කියලා බුදුරන් වහන්සේ ඒ දිවරුන්ට ප්‍රකාශ කරනවා ඊළඟට තවත් දෙවි දුවක් හැවිදilla බුදුරන් වහන්සේට මෙන්න මේ වගේ ගාතාවක් ප්‍රකාශ කරනවා පජ්ජුන්න දෙවියන්ගේ දියණිය. ඒ තමයි මේ මම ඉස්ලාම් තමන් හඳුන්වලා දෙන මම මේ මෙන්න මේ පජ්ජුන දෙවියන්ගේ දියණිය. ඉතින් මම මේ භාග්‍යතුන් වහන්සේට සාදරයෙන් වන්දනා කරනවා කියලා ඒ දෙවියා ඒ දෙව්දුව වන්දනා කරනවා. වන්දනා කරලා ප්‍රකාශ කරනවා මේ සුතමේව සුතමේව මේ පුරේ ආසී ධම්මෝ චක්කුමතාන බුද්ධහ සහ සහං දානී සක්ඛි ඥානාමි මුනිතෝ දේසයතෝ සුගතස්ස මේ දහම් ඇස් තියෙන අවබෝධ කරගත්ත ධර්මයෙන් තියෙන ධර්මයන් තියෙන මේ මේ බුදුරයන් වහන්සේගෙන් යම් කිසි දෙයක් අහනකොට ඉස්සර ඇහුවත් ඉස්සර මොන විදිහයකට ඇහුවත් ඒ බුදුරන් වහන්සේගේ ධර්මීය ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම බුදුරන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මේ දහම් මැස තියෙන අවබෝධ කරගත්ත ධර්මයේ තේරුම් ගත්ත බුදුරන් වහන්සේගෙන් මේ ධර්මය අහනකොට ධර්මයේ ප්‍රකාශ කරනකොට ඒ දහම් දෙසන්නේ තමන්ගේ ජීවිතයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත විදිහටමයි. තමන් සාක්ෂාත් කරගත්ත විදිහටමයි. ඒ විදිහටමයි දකිමින් දේශනා කරන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ නුවණ නැතිකමින් මේ ශේෂ්ඨ ධර්මයට ගරහන්න ගියොත් එහෙම ඔවුන්ට සිද්ධ වෙන්නේ මේ රෞරව කියන නරකාදී ඉපදිලා බොහෝ කාලයක් දුක් විඳින්න විතරයි කියලා ඒ දෙව්දුව බුදුරණවහන්සේට ප්‍රකාශ කරනවා. ඉතින් මේ දූත්‍යයේ තියෙන්නේ ඒ දෙව්දුව ප්‍රකාශ කරපු මේ කරුණ ටිකක් විතරයි. හැබැයි යම් කිසි කෙනෙක් මේ ශේෂ ධර්මයේ තුල ඉවසීමත් සංසිඳීමත් තැමිනලා මේ ඉන්නවනම් ඒ කියන්නේ ධර්මයේ තුල ඉවසීමත් සංසිඳීමත් ඒ කියන්නේ ආර්ය ධර්මයේ දැන් අපට ආර්ය ධර්මයට යමු වුණාට පස්සේ අපට තියෙන ඉවසීම අඩුයි ගොඩක් වෙලා. අපට දැන් අපිට කායික ඉවසීම තියෙනවා. නමුත් මේ ධර්මයේ තුල ඉවසීමෙන් යුක්තව මේකට යන ගතිය අඩුයි. මෙන්න මේ ආර්ය ධර්මයේ තුල ඉවසීම සංසිඳීමක් තියෙනවනම් අන්න යා මනුෂ්‍ය කය අතහැරියට පස්සේ දිව්‍ය ලෝකයට ගිහිල්ලා බුදුන මොකද සමහර කට්ටිය නම් මේ ධර්මය අහලා කලබලෙන් ඔක්කොම පටලව ගන්නවා. නමුත් ඉවසීමෙන් නිවනින් යුක්තව සංසිඳීමත් එක්ක මේකට යන තැනදී යා ඒ විදිහට යමු වෙන්නේ නැහැ. ඊළඟට තවත් ඒ වගේම පජ්ජුන්න දෙවියන්ගේ තව තවත් දෙව්දුවක් ඇවිදලා මේක චුල්ල ඒ කියන්නේ පොඩි එක්කෙනා අන්නේ දෙවියා ඇවිදලා බුදුරණවහන්සේට තවත් මේ ගාතාවක් කියනවා ඊළඟ දේශනාවේ ඒ දෙව්දුවත් හඳුන්වනවාද මම මෙන්න මේ පජ්ජුන දෙවියන්ගේ මේ දියණිය මම බුදුරණවහන්සේගේ සද්ධර්මයත් බුදුරණවහන්සේව සද්ධර්මයත් වන්දනා කරනවා කියලා ගාතාවක් පවසලා බුදුරණවහන්සේට ප්‍රකාශ කරනවා මේ සද්ධර්මයේ බොහෝ කම වල විස්තර කරලා දෙන්න පුළුවන්. ඒ ධර්මයේ යම්කිසි කෙනෙක් මනසින් කල්පනා කරලා විමසලා පුරුදු කරනවා නම් ඒක ඒකේ සාරාංශයක් වශයෙන් කියන්නම් කියලා එයාට තේරිච්ච කාරණාව. මම මේ ධර්මය විස්තර කරලා දෙන්න පුළුවන්. මට මේ ධර්මයේ තේරිච්ච ආකාරයම කියලා දෙන්නම් කියලා ඒ දෙවියා කියනවා. දැන් මේ බුදුරණන් වහන්සේ ඉදිරියට ඇවිදලා සතුටින් මේ වචන ප්‍රකාශ කරන්නේ මේ දෙවිවරු. දැන් ඒ අවස්ථාවේ බුදුරණන් වහන්සේ මේ මේකදී බුදුරණන් වහන්සේ මොකුත් කියන්නේ නැහැ. බුදුරණන් වහන්සේ අහන්නේ නැහනේ. අර ඇවිදලා කියලා යනවා. යම් කිසි කෙනෙක් වචනයෙන් හරි මනසින් හරි පව් කරන්නේ නැත්තම් කයින් හරි පාපංගන කෛරා වචසා මනසා කායේනවා කිංචි සබ්බ ලෝකේ අන්නේ සියලු පවක් සියලුම පවත හැරියනම් කාමේ පහය සතිමා සම්පජාන කාමයේ දුරු කළා සිහියෙන් සම්පජානිනුක්ත ඉන්නවනම් දුක්ඛං නසේවේත අනත්ත මේ අනර්ථයක් සහිතගෙන අයහපත සිදුවෙන එයා දුකට යොමු වෙන්නේ නැහැ කියලා අන්න බුදුරජාන් වහන්සේ ඉදිරියේ ඒ දෙවියා ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ වග්ගයේ තුලම සම්පූර්ණයෙන්ම පැහැදිලි වුණේ ඒ දෙවිවරු බුදුරජාන් වහන්සේට ඇවිදිලා ඒ දෙවිවරුන්ගේ සතුට ප්‍රීතිය ප්‍රකාශ කරන අවස්ථා ටික. ඉතින් ඒ දේශනා තුළ අපට ගණ්ඩ ගොඩාක් කාරණා තියෙනවා. මොකද මේ ධර්මයේ තුළ අපට අතහරින්න කියලා කියලා කිසි දෙයක් නැහැ. මොකද ඒකට හේතුව අපේ ජීවිතේ හැම දෙයකටම අවශ්‍ය කරුණු ටික තියෙනවා. මේකේ අපිට මේ අහපු දේ තුළ මම හිතනවා අපි නොසිතපු සමහර කරුණක් හම්බෙන්න ඇති කියලා. එක කාරණාවක් තමයි දැන් මට මේකෙදි හිතට ඇවිත් අර කාමයන් කියන කාරණාවයි. අපි ගොඩක් වෙලාවට සංකප්ප රාගය කියන කාරණාව කතා කරලා හිටියේ කාම ගුණයන් ඉක්මවන බවක් අපිට හම්බෙලා නැහැ. සංකල්ප රාගය කියන කාරණාව පුදුම් කෙනාටත් සංකල්ප බව ඉක්මවන්න පුළුවන් කියන එක අපි ගොඩක් කලට හිතලා නැහැ. ඒ තරන්නේ මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්න බා බුදුරණවහන්සේගේ බුදුරණවහන්සේ ඇස් දෙකෙන් දැකලා ගරහන දෙවිවරුත් ඉන්නවා. එහෙනම් මේ ධර්මයේ ගරු සත්‍යාල කරන්නේ නැතුව අපි මනුස්ස ලෝකෙ ඉපදුනත්, දිව්‍ය ලෝකෙ ඉපදුනත් අපි ධර්මයේ ගරු සත්‍යාල කරේ නැතිනම් අපි අප්‍රමාදී වාසය කරන්නේ නැතිනම් අපටත් එවැනි දෙයක් ලැබෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි කියනවා මේ ලැබිච්ච දේ තුළ අප්‍රමාදීව මේ ධර්මයට යොමු වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටත් මේ උතුම් බුද්ධ භාසිතය අපේ ජීවිතයේ සාර්ථක කරගන්නට දැන් අද විග්‍රහ කරපු කාරණා තුළදී අපිට පින ගැන, දානීය ගැන, සීලය ගැන, ඉවසීම ගැන, ශ්‍රද්ධාව ගැන ගොඩක් දේවල් ඒ දෙවිවරු කියපු කාරණා තුළින් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ කරුණුත් අපේ ජීවිතේ ඇති කරගෙන ඒ ධර්මයට ගරු සත්‍චාර කරමින්, දහමින් සැනසෙන්න මෙයත් අපි උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න හොඳයි කවුරු සාදු කියන්න. අපි අද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන සංයුත්ත නිකාය පොත් වහන්සේ තුල තියෙන දේශනා තමයි සාකච්ඡා කරන්නට යෙදුනේ. මේ දේශනා පළවෙනි ධර්ම සංගායනාවේදී මහාශ්‍රම මහරතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා ඉදිරිපත් කරන්නට නැත්නම් පිළිවෙලකට සකස් කරපු දේවල්. එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු කාරණා තමයි ඒ දෙවිවරුන් ආරම්භයා කරපු කොටස තමයි මේ దేవතා සංයුත්තේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් අද සාකච්ඡා කරපු කරුණු ගොඩකම තිබුණේ දෙවරු ඇවිදිල්ල යහ ප්‍රශ්න තුල දානීය ශ්‍රද්ධාව මෙන්න මේ ආදී කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම සත්පුරුෂ සේවනීය ආදී කාරණා පාදක කරගෙන දෙවරුන්ගේ ප්‍රීති සතුට වාක්‍ය ඉදිරිපත් කරපු දේවල් ඊළඟට තියෙන දේශනා ටික තමයි ආදිත්‍ය වර්ගයේ තියෙන්නේ පළවෙනි දේශනාව ආදිත්‍ය සූත්‍රය ඒකත් අර විදිහටම දෙවි කෙනෙක් ඇවිදලා බුදුරන් වහන්සේට මෙන්න මේ වගේ ගාථා ටිකක් ඉදිරිපත් කරනවා. මේක දෙවියෝ කියපු කරණා ටික විතරයි තියෙන්නේ. ආදිතස්මින් අගාරස්මින් යං නීහරති භජනං තං තස්ස හෝති අත්තහය නෝචයන්තං ඩයියති ඒකේ තේරුම තමයි ගයක් ගිනි ගන්නකොට ඒ gederin අයින් කරගත්ත යම්කිසි දෙයක් තියනවාද අන්න ඒ දේ තමයි ප්‍රයෝජනයකට හේතු වන්නේ ඒ ගේ තුල යමක් තිබුණාද ඒක ප්‍රයෝජනයක් ගන්න බෑ ගිනි ගන්නවා. ගයක් ගිනි ගන්නකොට ඒ ගේ ඇතුලේ යමක් තිබුණාද ඒක ප්‍රයෝජනෙට ගන්න හම්බෙන්නේ නෑ. එළියට ගත්ත දේ තමයි ප්‍රයෝජනෙට ගන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ජරා මරණ ඒක මාදී පිතෝ ලෝකයේ ලෝකෝ ජරාය මරණේනවා අන්න ඒ වගේ මේ ජරා මරණයෙන් යුක්තව මේ ගිනිගත් ලෝකයේ මේ ජරා මරණය කියලා කියන්නේ ගින්නක්. ඒක දේශනා ගණනාවක ඉදිරිපත් වෙනවා ජරා මරණය ගින්නක් බව. ජරා මරණ නම් වූ ගින්න ගන්න ලෝකයේදී දන් දීම දන් දීමෙන් බැහැර කරන්නට ඕනේ. කියන්නේ අතහැරීම ඇති වෙනවා දන් දීමෙන් පුණ්‍ය ධර්මයේ රැස් වෙනවා. මෙන්න මේ කාරණාව තමයි අර ගේ ගිනි ගනිද්දී අයින් කරගත්ත දේ වගේ එයාගේ ජීවිතේ නැවත ප්‍රයෝජනෙ පිණිස පවතින්නේ ජරා මරණ නම් වූ ගින්නෙන් ගිනි ගන්නකොට උපකාර වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අපට ලෞකික සම්මාදිට්ඨියත් එක්ක තේරෙනවා. මොකද අපි සියලු දෙනාම කොයි මොහොතක ජරාවට මරණයකටපත් වෙයිද කියන්න බෑ. එතකොට ඒ වෙනකොට අපි මේ තියෙන සියලු දේවල් ඔක්කොම අතහැරෙනවා. අර ගින්නට අහුණා වගේ ගේ ගිනි ගන්නකොට. හැබැයි අපි ඒ ගින්නෙන් පිච්චෙන්න කලින් අපි තුල තියෙන දේවල් දුන්නා නම් දන් දුන්නා නම් අන්න ඒ දේ මේ ගින්නෙන් පිච්චිලා මේ ගින්නේ දැවිලා ගියාට පස්සේ ජරා මරණින් දැවුනට පස්සේ අන්න අරක උපකාරයක් වෙනවා අර ගෙයින් එළියට ගත්ත දේ වගේ ඊළඟට පැහැදිලි කරනවා දෙවියා දින්නම් සුඛ පලං හෝති නාදින්නම් හෝති තන්තතා චෝරා හරಂತಿ රාජානෝ අග්ගිඩයති තස්සති. දීමෙන් සැප ලැබෙනවා. දන් දුන්නහම සැප ලැබෙනවා. නොදීමෙන් එහෙම වෙන්නේ නැහැ. ඒතකොට දානීය කියලා කියන්නේ අපට දැන් දානීය මතක් කරනකොට සල්ලිතන මතක් වෙන්නේ. සල්ලිතර නෙමෙයි හැම දෙයක්ම. දෙන දේවල්. එතකොට දීමෙන් තමයි සැප ලැබෙන්නේ. නොදීමෙන් සැපක් ලැබෙන්නේ නැහැ. නොදුන් දේවල් එක හොරු ගන්නවා. නැත්නම් ආණ්ඩුවට දෙන්න වෙනවා. නැත්නම් ගින්නි වලට අහු වෙලා විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් මොනවා හරි දෙයකින් වෙනසිලා යනවා. නැත්නම් මේ කය ඇති අතහැරියට පස්සේ ඒත් නැති වෙලා යනවා. එහෙමනම් නොදුන් දේ සියලු නොදුන් දේ කොහොමත් අපින් නැති වෙලා යනවා. නමුත් දුන් දේ අපට අනිවාර්යෙන් සැප විපාක දෙන්න හේතු වෙනවා. ඊළඟට ඒ දෙවිය පැහැදිලි කරනවා මෙන්න මේ කාරණාව යම් කිසි කෙනෙක් තේරුම් ගත්තනම් අවබෝධ කරගත්තනම් අන්න ඒ කෙනා මේ Tamanට හැකි පමණින් අනුන්ට දන් දෙනවා. එතන පැහැදිලි කරනවා මේ අපි හැමෝම මේ කන්ට බොණ්ඩනේ මේ හැමදේම තියාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව තේරුම් ගත්ත කෙනා අනිත් අයටත් ඒ සඳහා උපකාර කරමින් පමණ Tamanට හැකි පමණින් ශක්ති පමණින් දන් දීලා තමනුත් ජීවිතය සැපවත් කරගෙන නිന്ദා රහිත ජීවිතයක් එක්ක නිന്ദിත නැති ජීවිතයක් ගත කරමින් පරලොව සුගතියට යොමු වෙනවා. ඉතින් එතකොට එතන පැහැදිලි කරන්න යෙදුනේ දානීය සම්බන්ධයෙන්මයි. හැබැයි එතනදී ජරා මරණ දුක තේරුම් ගත්ත කෙනා නැත්නම් ජරා මරණයේ ගින්න බව වටහා ගත්ත කෙනා මෙන්න මේකෙන් පිච්චෙන දේවල් තියෙද්දි Tamanට නැවත ඒකෙන් බේර ගන්න නැත්නම් ඒක ඒකෙන් පිච්චෙන්නේ නැතිව සැප විපාක දෙන්න හේතු වෙන දානීය සිද්ධ කරන්න කියන එක. ඊළඟට බුදුරණවහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිදලා අහනවා ඊළඟ කින්දද සූත්‍රයේදී කින්දදෝ බලදෝ හෝති කින්දදෝ හෝති වර්ණදෝ කින්දදෝ සුකතෝ හෝති කින්දදෝ හෝති චක්කුදෝ යෝච සබ්බදා සබ්බදදෝ හෝති තං මේ අක්ඛාති පුච්චිතෝති මේකනම් මං හිතන්නේ ගොඩක් අය අහලා තියෙනවා නිතරම අහන ගාථා පාඨයක් තමයි මේ කාරණා කුමක් දුන්නාමද බලය දුන්නා වෙන්නේ කුමක් දුන්නාමද ලස්සන දුන්නා වෙන්නේ වර්ණය දුන්නා වෙන්නේ කුමක් දුන්නාමද සැප දුන්නා වෙන්නේ කුමක් දුන්නාමද ඇස් දුන්නා වෙන්නේ කුමක් දුන්නාමද මේ ඔක්කොම දුන්නා වෙන්නේ මෙන්න මේකට උත්තරයක් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් අහනවා. හැබැයි මේකෙදි මේ ප්‍රශ්නේ අපි ගොඩක් දැනගෙන හිටියට සමහර කාරණා තුළ අපි හරියට අර්ථය පොඩ්ඩක් අඩුවෙන් දැනගත්ත තැනුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ දන්පැන් දුන්නොත් තමයි බලය දුන්නා වෙන්නේ. මොකද දන්පැන් දුන්නොත් බලය දුන්නා වෙන්නේ. මොකද ශක්තිය දෙනවනේ. කාය ශක්තිය හම්බෙනවනේ. එහෙනම් අපි කාය ශක්තිය වර්ධනය කරගන්න බලයක් කායට කායට බලයක් එතකොට මෙතන මේ තියෙන්නේ. මෙන්න මේ බලය දෙන්න හේතු ලැබෙන්න හේතු වෙනවා. අපිත් ඊට අදාළ බීජයක් වපුරපුවාම අන්න දන්පැන් දීම. වස්ත්‍ර දුන්නොත් වස්ත්‍ර වලින් තමයි ලස්සන වෙන්නේ. කය ලස්සන වෙන වස්ත්‍ර වලින්. අන්න ඒ වස්ත්‍ර දීමත් එක්ක තමයි වර්ණය ලස්සන දුන්නා වෙන්නේ කියනවා. ඊළඟට සැපය දුන්නා වෙන්නේ කුමකින්ද? යාන වාහන දුන්නොත්. දැන් යාන වාහනයක් නිසා අපට මොකද වෙන්නේ? අපට ඒ තුලින් සුඛයක්, පහසුවක් තියෙනවා. අන්න ඒ නිසා සැපය දුන්නා වෙනවා මේ යාන වාහන දුන්නාම. ඒතර මේ කියපු කරුණ ඔක්කොම ටික සාමාන්‍ය ලෞකික එකක් එකනේ තියෙන්නේ. ඇයි අපි ඊළඟට ඊළඟ කාරණාවේදී පහන් පත්තු කරාම ධම්මස පහළනවා කියලා හිතන්නේ. අන්න ඒක තමයි වැරද්ද. නේද? දැන් මෙතන විග්‍රහ කරනවා දන් පෑන් දුන්නාම බලය හම්බ වෙනවා. කාය බලය. ඊළඟට වස්ත්‍ර දුන්නාම ලස්සන වෙනවා, වර්ණය හම්බ වෙනවා. යාන වාහන දුන්නාම සැපේ ලැබෙනවා. ඊළඟට ආලෝකය නැත්නම් පහන් දුන්නාට පස්සේ ඇස් ලැබෙනවා. මොන ඇස්ද? අපේ මේ ඇස් පිළිසිදුව පිළිවෙලකට හම්බ වෙනවා. මේ ඔක්කොම කය ගැන නේද මේ කිව්වේ? අපට ලැබෙච්ච දේවල්. නමුත් අපි හිතනවා මේ පඤ්ඤා චක්කුසියත් ඒකෙන් ලැබෙනවා කියලා. පඤ්ඤා චක්කුසිය ගැන නෙමෙයි කියන්නේ. මේ කියපු කරුණු ඔක්කොගෙම තියෙන්නේ මේ අපේ මේ කය පාදක කරලා. ඔර ඊට පස්සේ කියනවා. ආයි කියනවා මොකක් දුන්නොත් හැම දෙයක්ම දුන්නා වෙන්නේ කියනවා. මේ ගෙවල් දොරවල් හදලා දුන්නාම. දැන් ඒකෙදි නම් අර වේලාම සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දාන අතර ඔක්කොම අභිභාව යනවා හතරම හතර මේ සියලු දිසාවෙන් වඩින මහා සංඝරත්නයේට සේනාසන හදනකොට එතකොට ඒ හැම එකකින්ම ගම්ම වෙනවා එනම් මේ ගෙවල් දොරවල් කුටි සෙනසුන් හැදීම තුළ සියල්ල දුන්නා වෙනවා ඊළඟට ඔහු මේ හැම දෙයක්ම දුන්නා වෙනවා හැබැයි ඊළඟට කියනවා සද්ධර්මයේ පවසනවා නම් අන්න ඒක තමයි අමෘතය දුන්නා වෙන්නේ ඔන්න ඒක වෙනම කියනවා සද්ධර්මයේ දේශනා කරන අමතං දදෝ ච සෝ හෝති යෝ ධම්මානුශාසතිති. අන්න ධර්මයන්දීම අමූර්තිය දුන්නා වගේ. එතකොට ඒකෙන් ප්‍රඥාවෙන් වෙන්නේ. ඉතින් අය දැන් එකත් යටින් කියලා උඩ මේ මේ පහන් නැත්නම් පත්තු කරා නැත්නම් ආලෝක මේ ආලෝකය දුන්නාම ධම්මස ඇති වෙනවා කියලා නෙමෙයි. ධම්මස ඇති වෙනවා නම් මේ අය අමූර්තිය දෙන්න ඕන මේ මේ සද්ධර්මය දෙන්න ඕන කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේකේ මේ රටාවක් තියෙනවා දේශනාවේ. ඒ රටාවත් එක්කයි බලන්නට ඕනේ. එහෙම නොවුනොත් එහෙම මේ අපි අර සාමාන්‍ය දැන් ඒ සම්ප්‍රදායත් එක්ක යදි ප්‍රාර්ථනාවක් විතරයි තියෙන්නේ මේ පහන් ආලෝක ඒවා පූජා කරලා ප්‍රඥා චක්කුසය ලැබේවා කියලා. ඉතින් ඒක අද ගොඩක් කට්ටිය ඒ කාරණාව වරද්දගෙන ඉන්නවා. මේ ප්‍රඥාවට යෝනිස මනසිකාරය කියලා හිතන්නේ නැතිකමත් එක්ක. ඒකයි සද්ධර්මයේ දුන්නාම යෝනිස මනසිකාරයෙන් අන්න එතන ප්‍රඥාව එක ලැබෙනවා. ඊළඟට ඊළඟ දේශනාව තමයි අනත සූත්‍රය අන්න සූත්‍රය ඒ තමයි ආහාර ගැන තමයි එතන දේශනා කරන්නේ ඒ දෙවි කෙනෙක්ම ඇයිදලා අහන ප්‍රශ්නයක් තියෙන්නේ බුදුරණවහන්සේගෙන් ඇයිදලා අහනවා මේ දෙවි මිනිසින් දෙවි මිනිස් කියන මේ දෙකොට දෙකොට ආසරේ ආහාර පාන හතරින් පිළිගන්නවා නම් නමුත් යම් කිසි කෙනෙක් මේ ආහාර පාන පිළිගන්නේ නැත්නම් ඒ කෙනා කවුද? ඒ කියන්නේ අහන්නේ දෙව් මිනිසුන් දෙගොල්ලාටම මේ ආහාර පාන උපකාරයක් වෙනවා. ආහාර පාන යදිනවා, ඉල්ලනවා. ඒ කියන්නේ ආහාර පාන උපකාරයක් වෙනවා. යම් මේකින් යම් කිසි කෙනෙක් ආහාර පාන අපේක්ෂාවක් නැතිනම් ඒ කවුරුන්ද කියලා ඒ දෙවිය අහනවා. ඒ වෙලාවේ බුදුරණවහන්සේ දෙවියට පිළිතුරු දෙනවා මෙන්න මේ විදිහට. යමෙක් සද්ධාවෙන් ප්‍රසන්න වෙලා යේන දදන්ති සද්ධාය ඉපසන්නේන චිතසා තමේව අනනං භජති අස්මින් ලෝකේ පරම්බ පරම්පිච තස්මා විනේය මච්චේරං දජ්ජා දානං මලා බිබු පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොಂತಿ පාණිනන්ති එතන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න සිතින් දන්පෙන් පූජා කරනවා නම් එයා මෙලව පරලව මෙලවත් පරලවත් ආහාර පානයට අඩුවක් ලැබෙන්නේ නැහැ යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව දන් පෑන් දෙනවා නම් මෙලොව පරලොව දෙලොවම යාට මේ ආහාර පාන වලින් අඩුවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මොහු මසුරුකම අතහැරලා මසුරු මල සම්පූර්ණයෙන්ම දුරු කරලා ඒක නැති කරලා දාන්න ඕන මෙන්න මේ සත්වයන් තමයි පරලොවදී පිහිට පිණිස මේ පින විතරයි හේතු වන්නේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙතනදී දෙවියා අහන කාරණාව තුළ තියෙන්නේ දාන අපේක්ෂා නොකරන්නේ කවුද කියලා අහනකොට දැන් බුදුරණවහන්සේ තෙන්ද දෙවියට දුන්නේ කාරණාවේදී මේක නොතේරුම් ගත්ත කෙනා තමයි මේ තේරුම් ගත්ත කෙනා ගැන මේ විග්‍රහ කරලා පෙන්වන්නේ. පින කියන කාරණාව තේරුම් ගත්ත කෙනාට මසුරුකම දුරු කරපු කෙනාට අන්න යාට මේ අපේක්ෂාව එයා ඒක තේරුම් අරගෙන කරනවා. එතකොට යම් කිසි කෙනෙක් නොතේරුම් ගත්තනම් තේරුම් ගත්තේ නැතිනම් තමන්ට සැප විපාක පිණිස මේ පින අවශ්‍යයි කියලා අන්න එයා තමයි මේ විදිහට පිනක් රැස් කරගන්නේ නැත්තේ. පිනක් රැස් කරගන්නේ මේ සසර ගමන් කරනකොට එයාට සුඛ විපාකයේ පිණිස මේ දාණය කියන කාරණා තම පින කියන කාරණා උපකාර බව එයා තේරුම් ගන්නවා. ඒ නිසා තමයි මමත් ගොඩක් දේශනා ඉස්මතු කරද්දී පැහැදිලි කරලා පෙන්නනවා. ඒ වගේම බුදුරන් වහන්සේ දේශනා ගණනාවක පැහැදිලි කරනවා අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාහිතං සංසරිතං කියලා. ඒ තමයි සසරේ ගමන් කරන්නේ පිනපව නිසා නෙවෙයි. සසර ගමන් කරන්නේ අවිද්‍යාවත් තණ්හාවත් නිසා. ඉතින් මේ කාරණාව නොතේරුම් ගැනීමත් එක්ක තමයි ගොඩක් අය පින කියන කාරණාව ගැන වටහා ගන්න නැත්තේ. එයාලා හිතනවා පිනෙන් සසර දික් වෙනවා කියලා. නමුත් පිනෙන් සසර දික් වෙනවා කියලා ගැනීමම වැරදි. පින නිසා ලැබෙන්නේ සැප විපාක සසර දික් වෙන්නේ අවිද්‍යාව තණ්හා කියන මෙන්න මේ කාරණාත් එක ඊළඟ සූත්‍ර දේශනාව ඒක මූල සූත්‍රය මේ කාරණාවේ නම් වචන ටිකක් විතරයි තියෙන්නේ මේක හැබැයි ලස්සන ගැඹුරු කරුණු ටිකක් තියෙනවා ඒක මූලං ද්විරාවට්ටං තිමලං පංචපතරං සමුද්දං ද්වාදස ද්වාදස දසවට්ටං පාතාලං අතර ඉසීති දෙවි කෙනෙක් කියන්නේ ඒ ටික විතරයි කියන්නේ. එතන මේ ඒක මූලය. එක මුලක් කියන. එක මුල තමයි අවිද්‍යාව. මම අර මුලින්ම හම්බෙච්ච දේශනා තුලත් ඔය වගේ මේ ප්‍රශ්න මේ මේ කරුණු දේශනා කිපයක් ඉදිරිපත් උනේ. අන්න ඒ වගේ මෙතනත් එහෙම තියෙනවා. ඒක මූලක්. ඒක මූලය කියන්නේ අවිද්‍යාව. මේක තමයි මුල. ඒ වගේම වට කැරකැවිලි දෙකක් තියෙනවා. කැරකැවිලි දෙකක් තියෙනවා. ඒ තමයි අන්ත දෙක. ඇත නැත කියන අන්ත දෙක. මේ ලෝකයා හැම මොහොතකම යන දේ තමයි ඇත කියන අන්තයත් නැත කියන අන්තයත්. මේ දෙක ඉක්මවන්නේ නැහැ. මේ දෙක ඉක්මවන්නේ සම්මා දිට්ඨියත් එක්ක. එතකම මේ අන්ත දෙකත් එක්ක කරකැවෙනවා. තිමලං මලව තුනයි. රාග, දේශ, මෝහ. මලකඩ තුනක් තියෙනවා. රාගය, දේශය, මෝහය. ඊළඟට පඤ්ඤ පන්තරම් කියනවා. ඒ කියන්නේ පර්වත පහක් තියෙනවා කියනවා. මෙතන පර්වත පහ කියලා මෙතන ගන්න තියෙන්නේ පංචකාම ගුණයක්. එතකොට ඒ පංචකාමයන් එක තමයි සම්පූර්ණ එක පර්වතයක් කියන්නේ මේ එක දැන් මේ සයුර ගැන විග්‍රහ කරන්නේ මේ පාතාලයක් වගේ වෙච්ච මහා සයුර ගැන විග්‍රහ කරන මුහුද ගැන. එතකොට මේ මුහුදේ තියෙන දැන් ඒක මුහුදට බාධාවක්. ඒ කියන්නේ අපි හිතමු මුහුදේ ගමන් කරන දෙයකට හරි ඕන දෙයකට අර මහා පර්වත පහ බාධාවක්. ඊළඟට තමයි දොළොස් ආකාරات කරකැවිල්ලක් තියෙනවා. දොළොස් ආකාර කරකැවිල්ල තමයි ඒක අපට සාමාන්‍ය තේරෙනවා. ආයතන 6 හරහා තියෙන කරකැවිල්ල ඇස රූප, කන ශබ්ද, නාසය ගන්ධය, දිව රසය, කය පහස, මන ධම්ම කියන මෙන්න මේ දෙකත් එක්ක කරකැවිල්ලක් තමයි නිතරම තියෙන්නේ. මෙන්න මේකෙන් රිසීවරයා ඉතිරි වෙලා, ඊතර වෙලා කියනවා. මෙන්න මේ සාගරයෙන් ඊතර වෙලා කියනවා. මෙන්න මේ පාතාලයක් බඳු මහා සාගරයේ ඍෂිතුමා ඊතර දැන් ඊතර වෙනකොට තියෙන බාධා තමයි අර මහා පර්වත. ඊළඟට ප්‍රධාන මූලයක් කියලා කියන්නේ ඒක අපි හිතමු ජලාශයේ හැටියට ගත්තොත් එහෙම ගැඹුරු තැනක් නැත්නම් වතුර එන තැන මෙන්න මේ වගේ දෙයක් තමයි ප්‍රධාන මූලයක් තියෙනවා. ඊළඟ ඒ වගේම තියෙනවා කරකැවෙන සුලි වගේ දෙපැත්තකට කරකැවෙන එකක් තියෙනවා. ඒ වගේම තිමලා මල තුනක්. ඒ කියන්නේ සමහර විට මෙතන තිමල කියලා මලකඩ හැටියට තමයි අර්ථ දක්වන්නේ සමහරලාට ඒ සාගරේතර යනකොට තියෙන බාධක කාරණාව. ඉතින් මෙන්න මේ වගේ ඒ ඍෂිතුමා ඊතර වෙලා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේට ඇවිදිලා ඒ දෙවියා උදානයක් පහල කරනවා. ඊළඟ ගාථාවේ ඊළඟ ගාථාව අනෝම සූත්‍රය ඒකත් දෙවියා විතරයි එක ගාතාවයි කියන්නේ. අනෝම නාමං නිපුණත්ත දස්සින් පඤ්ඤා දදං කාමාලයන් අසත්තං තං පස්සත සබ්බවිදුං සුමේදාං අරියේ පතේ කමානං මහේසිනති. එතන පැහැදිලි කරනවා අනෝම නාමං කියන්නේ සම්පූර්ණ කියන්නේ ਸਰව සම්පූර්ණ ජීවිතයක් ඇති. يعني පිරිපුන් ජීවිතයක්, පිරිපුන් ස්වභාවයට පත්වෙච්ච. ශේෂත්වයට පත්වෙච්ච මෙන්න මේ ස්වභාවය ඇති. නිපුණත්ව දස්සින් ඊතා සියුම් අර්ථ වැටහෙන අර්ථ දකින්න ඊතාම සියුම් අර්ථ දකින්න පඤ්ඤා දදං ප්‍රඥාව දෙන ප්‍රඥාව දෙන ඒ වගේම කාමාලයේ කාමයන්ට තියෙන ආලය සම්පූර්ණයෙන් මේ කාමාරමුණු වලට තියෙන කාමයන්ට තිබිච්ච යොමුචිත භාවය දුරු කරපො ඒ වගේම තමයි මේ සත්‍යයට පැමිණිච්ච කවුද ඒ බුදුරණවහන්සේ කෙරෙහි දකින්න කියනවා සියල්ල අවබෝධ කරපු ප්‍රඥාවෙන් යුක්ත ආර්ය මාර්ගයේ ගමන් කරන ඒ මහා ඍෂිවරයව බලන්න කියලා අර දෙවි කෙනෙක් ඇවිදලා බුදුරණවහන්සේ ළඟට ඇවිදලා කියනවා. ශ්‍රේෂ්ඨත්වයේ සම්පූර්ණත්වයේ පිරිපුන් භාවයට පත්වෙච්ච ඊතා සියුම් අර්ථ දකින ප්‍රඥාව දෙන ඒ වගේම කාමාරමුණ වලට නොවැන සත්‍ය අවබෝධ කරගත්ත මේ ප්‍රඥාවන්ත ආර්ය මාර්ගයේ ආර්ය මාර්ගෙහි යොමු වෙච්ච ආර්ය මාර්ගයේ ගිය මෙන්න මේ මහා ඍෂිව ඍෂිදෙස බලන්න කියලා ඒ දෙවියා අනිත් දෙවිවරුන්ට බුදුරණවහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කරනවා. ඒක තමයි ඒ අනෝම සූත්‍රයේ තුලදී තියෙන්නේ. ඊළඟ දේශනාව තමයි අච්චාර සුත්තං. ඒ කියන්නේ අප්සරාවන් මුල් කරගෙන දේශනා කරපු එකක්. මෙතනදී දෙවි කෙනෙක් ඇවිදලා මෙන්න මේ වගේ ගාතාවක් කියනවා. මේක නම් හරි ලස්සනයි. ඒ තමයි අප්සරාවන් හරියට ගෝහසා කරනවා. මේ දෙවියා විදිහට කියන්නේ. පිසාචේ ගොඩක් එකතු වුණා වගේ. දැන් මේ දෙවියට කවද මේ පේන්නේ දෙවගණ. එතකොට බලන්න මේ දැන් දිව්‍ය ලෝකයේ මේ මේ දිව්‍ය දෙවිවරු අතර ඉන්න නුවණ තියෙන දෙවිවරුන්ගේ ස්වභාවය. පිසාචේ ගොඩක් එකතු වුණා වගේ. මෝහය හැදිච්ච වනා මෝහයෙන් හැදිච්ච වනාන්තරයක් වගේ. අනේ මෙතන නිදහස් වෙන්නේ කොහොමද කියලා බුදුරන් වහන්සේගෙන් අර දෙවියා අහනවා. ඊළඟට ඔන්න බුදුරන් වහන්සේ ලස්සනට කියනවා. උජකෝ නාම සෝ මග්ගෝ අබයා නාම සාදිසා රතෝ අකුජනෝ නාම ධම්ම චක්කේහි සංයුතෝ හිරිතස්ස අපා අපාලම්භෝ සතස්ස පරිවාරණං ධම්මාහං සාරතින් භූමි සම්මා දිට්ඨි පුරේජව පුරේජව මෙන්න මේක හරිය ලස්සනයි මේ ගාතාව. මේක නම් සමහරට අහලත් ඇති උජුකෝ නාම සෝමග්ගෝ අබයා නාම සාදිසා කියලා. ඍජු මාර්ගයේ ආර්ය මාර්ගය දැන් මේ මොකටද මේ කියලා දෙන්නේ? අර දැන් අපිට දැන් ජරා මරණ ප්‍රශ්න තියෙනවනේ. දැන් දැන් මේ නුවණ තියෙන ඒ දිව්‍ය දිව්‍ය පුත්‍රයාට දෙවියට එයාට තේරුණා අසාරයි කියලා මේ දෙවගණන් පිරිවරන් සතුට සතුට භුක්ති විඳින එක. එතකොට බලන්න එහෙම අසාරත්වයක් තේරෙන්න ලොකු නෝනක් තිබිලා තියෙනවා. අපිට මේ දුක ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලානේ අපිට මේ අසාරත්වයක් තේරෙන්නේ. අන්න ඒ වගේ අයත් දිව්‍ය ලෝකේ ඉන්නව අර කලින් බුදුරණවහන්සේ නිගා කරපු අය වගේ මේ වගේ අයත් ඉන්නවා. ආර්ය මාර්ගෙනි ආර්ය මාර්ගය තියෙනවා. ඒක ඍජු මාර්ගයක් තියෙනවා. ඍජු කෝනාම සෝමංග ඍජු මාර්ගයක් තියෙනවා. ආර්ය මාර්ගයක්. අභයානාම සාජතා. ඒක බය නැති දිශාවට යොමු වෙලා තියෙනවා. බය නැති පැත්තකට තමයි ආර්ය මාර්ගය වැටලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ රතෝ මේ හතයක් තියෙනවා මේ හතේ කිසි શબ્දයක් නිකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර දැන් අපි දන්නවනේ ඕන දෙයක් කරන අර මේ කලබලයක් තියෙනවා. එතකොට දැන් මේ හතය මේ හතයක් තියෙනවා මේ හතේ શબ્දයක් ඒ කියන්නේ කලකෝලහලයක්, ශබ්ද ස්වභාවයක් නිකුත් වෙන්නේ නැහැ. දැන් මේ මේක උදාහරණ දෙන්නේ මේ ආර්ය මාර්ගයේ ගමන් කරන ස්වභාවයට. මාර්ගයක් තියෙනවා ඍජු මාර්ගයක්. ඒ මාර්ගය මෙල තියෙන බාගන තීසාවට ඔන්න රතයක් තියෙනවා. මේ රතේ කිසිම શબ્දයක් නැහැ. ධම්මචක්කයේ සංයුතෝ. අන්න ඒ තමයි ඒ රතේ කරකැවෙන්නේ. ඒ රතේ තියෙන රෝද දහම් දහම් චක්‍ර ධර්ම චක්‍රය. ධර්ම චක්‍රය කියන රතේ තමයි තියෙන්නේ. ඒතර මේ රතෙන් සද්දයක් නිකුත් වෙන්නේ නැහැ කියනවා. මේ රතය දැන් යොමු වෙන්න තියෙන්නේ කුමකටද? ඍජු මාර්ගයට ආවහම අන්න ඒ මාර්ගයේ තියෙනවා බය නැති දිශාවට. ඊළඟට ඒකට උදාහරණයක් දෙනවා මේ රතේ තියෙන ආසන වාඩි වෙන්න ඒ ආසනේ තමයි ලැජ්ජාවයි බයයි. දැන් මේ ධර්ම චක්‍ර කියන රෝදය තුල රෝද දහම් සකත් එක්ක තියෙන මේ රතේ අන්න ලැජ්ජා බය කියන දේ තමයි ආසනේ මේකේ වාඩි වුණාට පස්සේ මේ රතේ ලස්සනට සරසලා තියෙනවා. ඒ තමයි සිහියෙන්. සිහියෙන් කියන මේ රතේ ලස්සනට සරසලා තියෙන්නේ. ඊළඟට කියනවා මේ රතය පෙරටු කරගෙන ඉන්නේ මූලික කරගෙන ඉන්නේ ධම්මාහං සාරතින් භූමි සම්මාදිට්ඨි පුරේජා මේ ධර්මය තුලින් ආව සම්මාදිට්ඨිය තමයි මුල් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ රතේ ඉස්සරහට ගමන් කරන්නේ ධර්මයේ තුලින් ආව සම්මාදිට්ඨිය පාදක කරගෙනයි මේ රතේ ගමන් කරන්නේ. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා යම් කිසි ස්ත්‍රියක් හරි පුරුෂයෙකුට හරි ඔන්න ඔය જાති රතයක් තියෙනවා නම් එයා කොහෙටද යන්නේ? බය නැති දිසාවට අන්න අබය වූ තැනට යනවා. එතන මේ දෙවිය ඇහුවේ ප්‍රශ්නේ මොකද්ද? ඒකට යන පාරක් නේ ඇහුවේ. මෙන්න මේ මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. අන්න ඒකට උදාහරණකින් කිව්වා පාරක් තියෙනවා, මාර්ගයක් තියෙනවා ඍජුයි. ඒ මාර්ගයේ බය නැති දිසාවට යන්නේ ඒ මාර්ගයට යන්න කරත්තයක් තියෙනවා රතයක් තියෙනවා දහම් චක්‍රයෙන් කරක දහම් චක්‍ර තියෙන රෝද සද්ද නිකුත් වෙන්නේ නැහැ ඒ කියන්නේ බාහිරට හරි මරහත් මම අනාගාමි මම සෝතාපන්නයි කිය කිය අර උඩම්මනානා යන එකක් නෙමෙයි තියෙන්නේ මේ මාර්ගය යනකොට. ඊළඟට ඒකේ තියෙන ඉඳ ගන්න තියෙන ආසනේ තියෙන්නේ හිරියොතප්ප, පවට ලැජ්ජා බය කියන එකත් එක්ක. ඊළඟට ඒක ලස්සන කරලා තියෙනවා රතේ සිහියේ. ඊළඟට මේ රතේ ඉස්සරහින් යන්නේ ඉස්සරහ පෙරටු කරගෙන තියෙන්නේ ධර්මයේ තුලින් හටගත් සම්මාදිට්ඨිය. අන්න එතකොට යා මේ යම්කිසි කෙනෙකුට ওই රතේ දිනනවා නම් ස්ත්‍රියෙකුට හරි පුරුෂයෙකුට හරි ඔන්න ඔය රතේ දිනනවා නම් එයා අර බය නැති දිශාවට ගමන් කරනවා කියලා බුදුරජාන් වහන්සේ ඒ දෙවියට පැහැදිලි කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේගෙන් ආය දෙවි කෙනෙක් ඇවිදලා ඊළඟ සූත්‍රයේ වනරෝප සූත්‍රය. මේකත් සමහරලාවට අහලා ඇති. බුදුරජාන් වහන්සේගෙන් ඇවිදලා අහනවා දෙවියා දිවා රාත්‍රී දෙකෙහිම පිං වැඩින්නේ පිං වැඩින්නේ කාටද? සද්ධර්මය තුළ පිහිටලා සිල්වත් වුණාට පස්සේ සුගතිය උපදිනවද කියලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් කවුද සුගතිය උපදින්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා ආරාම රූපා වන රූපා යේ ජනා සේතුහා කාරකා පපංච උදපානංච යේ දදಂತಿ උපස්සයන් මෙන්න මේ විදිහේ ගාතාවක් බුදුරණවහන්සේ දේශනා කරනවා එතකොට එතනදී බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ හැම තිස්සෙම පිං වැඩෙනවා මොනවද මේ වන රූප ආරාම රූප කියන්නේ මල් පළතුරු රුක් මෙන්න මේ විදිහට වන රූපයක් කරනකොට ඒ වගේම ඒ දඬු පාලං ගිමන්හල් පොකුණු ගෙවල් දොරවල් මෙන්න මේ වගේ දේවල් වලින් දන් දෙනවා නම් අන්න අන්න ඒක මොකද්ද? නිතරම පින් වැඩෙන එකක්. ඒ නිතර පින් වැඩෙන්නේ පරිභෝග කරනකොට ඒ පරිභෝගයක් දැන් අපි දානයක් දෙනකොට අපිට බලන්නේ මේක දුන්න කියලා දැන් අරක අපි දකිනකොට යම් කිසි කෙනෙක් පරිභෝග කරනවා කියන හිතනකොට ඒක තාම ජීවමානව තියෙනවා. අන්න ඒ නිසා තමයි පින වැඩෙන්නේ. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ දානයට වඩා දැන් බුදුරන් වහන්සේ ප්‍රමුඛ මහා භික්ෂු සංඝයාට දන් දෙනවට වඩා මහත්ඵලයි අර සංඝයා උදෙසා කුටිසේනාසන සෑදීම කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මොන් මේ වුන්ට දිවාරය දෙකීම පිං වැඩෙනවා. ධර්මයේ තුල පිහිටි සිල්වත් වූ ජනයා තමයි සුගති යන්නේ. මෙන්න මේ විදිහට කටයුතු කරන ධර්මයේ තුල පිහිටි ධම්මට ධම්මට්ටා සීල සම්පන්නා තේජනා සගගාමිනෝ ධර්මයේ තුල පිහිටි සිල්වත් කෙනා තමයි ස්වර්ගයේ උපදින්නේ කියලා බුදුරයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක තමයි වනරූප සූත්‍රය. දැන් මේකෙදි ඇත්තටම අපට බුදුරණවහන්සේගේ දේශනාව ඔය කාරණා දැන් අපිට මේ කරුණු ටික තේරෙනවා. දැන් මේක 아무තුවෙන් වනරූප කරන්නේ කොහොමද? ආරාම හදන්නේ කොහොමද? කියලා අපට ඕක විග්‍රහ කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඕක ඕන කෙනෙකුට තේරෙනවානේ අපි කළ යුතු කාරණාව. මේක මේ දානීය විභාග ගන්න දන්න ආකාරයේ සෞඛ්‍ය සම්මාදිට්ඨිය ස්වභාවය තේරෙනකොට අපට මේකට යමු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ කාරණාව අපට ඒ ආකාරයට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ කාරණාවත් ලස්සන ගාතාවක් මේක ඇත්තටම අනාථපිණ්ඩික දෙවි දෙවිය දෙවියා. ඒ කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමා මරණට පස්සේ දෙවි කෙනෙක් කියලා ඉපදුනා. මෙන්න මේ දෙවියා කියපු ගාතාවක් තමයි ඊළඟට තියෙන්නේ ජේතවන සූත්‍රය. එතකොට බලන්න අනාථ පිණිසිතුමා මේ සෝතාපන්න වෙලා ජේතවනාරාමේට ඇලුම් කරගෙන භික්ෂුන් වහන්සේලාට ආදරය කරමින් ධර්මයට ගරු සත්‍චාර කරමින් ඉපදිලා එතනම ඇවිදිලා ඉපදුනා දෙවි කෙනෙක් කියලා සතුටින් යුක්තව. ඔන්න දෙවිය ඇවිදලා බුදුරණවහන්සේ ළඟට ඇවිදලා කියනවා. ඒතර ඒ දෙවිය කියලා ඉපදුනේ ඇයි? නිකං විතරක් නෙමෙයි. එයාගේ තිබ්බ මොකද්ද? ධර්මය අවබෝධ කරලා ඒ හැකියාව සත්‍ය තේරුම් ගැනීමේ හැකියාව ඒකත් එක තමයි සම්පූර්ණ ජීවිතය මේකට කැප කරලා තිබුණේ. ඉදං හිතං 제තවනං විසිසංගනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන පීතිජං පීතිජංජනනං මම පීතිසංජනනං මම මෙන්න මේ ජේතවනාරාමයේ මේ මහා ඍෂිවරුන් හැමතිස්සෙම මේ ජේතවනාරාම පිරිවරාගෙන ඉන්නකොට ධර්ම රාජයන් වහන්සේ මේ ජේතවනාරාම ඉන්නව දකිනකොට මම මහා ප්‍රීතියෙන් ගුලපනවා ප්‍රීතියෙන් ඉලිපිලා යනවා කියනවා ඉතින් බලන්න ඒ අනාථ පින්ඩ හිතතුමාට හටගත ප්‍රීතිය. ඇයි තමන් හදපු ඒ ආරාමේ ඒ භික්ෂුන් වහන්සේලා මහා ඍෂිවරුන් ඒ වගේම බුදුරජාණන් ධර්මරාජයන් වහන්සේ වැඩ සිටිනකොට මහා ප්‍රීතියක් මට හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේට ආනාථපිණ්ඩික දෙවිතුමා කියනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට අනාථපිණ්ඩික සිරිතුමාට කියනවා දැන් මේ මේ ગાථා ටිකම අනාථපිණ්ඩික සිරිතුමා කියන එකට පස්සේ තියෙනවා අනාථපිණ්ඩික සූත්‍රයේදී. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ කියපු කාරණාවක් එක තමයි ඒ කරුණ ටිකම ආපස්සේ කියන අනාථපිණ්ඩික දෙවිතුමා. කම්මං විජ්ජාච ධම්මාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජಂತಿ නගොත්තේන ධනේනවා මේ කර්මයක් ඒ වගේම අවබෝධයත් සීල සම්පන්න ජීවිතයත් මෙන්න මේ කාරණාවේ තමන්ගේ කාල මේ කර්මය කියන කරන ක්‍රියාවක් ඒ වගේම ජීවිත අවබෝධයත් සිල්වත් බව සමාධියත් මෙන්න මේකෙන් තමයි ජීවිතය උතුම් වන්නේ ඒතර කර්මය කියලා කියන්නේ මේ නරක දෙය නෙමෙයි. එතකොට එතන ඉස්මතු කරලා පෙන්නේ දැන් අපි කර්මය කියනකොට අපට මතක් වෙන්නේ අකුසලනේ මේ කර්මයක්නේ කියලා. පිනත් කර්මයක් තමයි. එතකොට ඒ කර්මයක් අවබෝධයත් ධර්මයත් සිල්වත් භාවයත් මෙන්න මේ කාරණාවෙන් තමයි ජීවිතයේ ශ්‍රේෂ්ඨ වන්නේ. ඊළඟට මෙන්න බුදුරන් මේ බුදුරණවහන්සේ පැහැදිලි කරන මේ වගේ තමයි සත්‍යය පිරිසිදු වන්නේ. උපන් කුල ගෝත්‍රය නිසාවත්, සල්ලි නිසාවත් පිරිසිදු වෙන්නේ නැහැ කියනවා. උපන් කුල ගෝත්‍රය නිසාවත් තමන් ඉපදුනේ මේ කුලයේ කියලාවත් තමන්ගේ ධනිය නිසාවත් කෙනෙක් පිරිසුදු වෙන්නේ නැහැ. එයාගේ පිරිසුදු භාවයට යොමු වෙන්නේ කර්මයක්, අවබෝධයක්, ධර්මයක්, සීලයක්, සීලෙන් යුක්ත ඒ ජීවිත ප්‍රවැත්ම. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා තස්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්ත මත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත විසුජ්ජති. අන්න ඊළඟට විසුද්ධියටපත් වෙන ආකාරය විග්‍රහ කරනවා. යම්කිසි පඬිතයෙක් මේ යම්කිසි යම්කිසි පඬිත කෙනෙක් තමන්ගේ ජීවිතය දිනු කරගන්න හිතනවා නම් අන්න යා නුවණින් යුක්තව මේ ධර්මය අහන්නට ඕනේ. පඬිත කෙනෙකුට තමන්ගේ ජීවිතයේ දිනුවක් කරා යන්න අර්ථයක් කරා යන්න කැමැත්තක් තියෙනවා නම් එයා නුවණින් යුක්තව මේ ධර්මය අහන්නට ඕනේ. අන්න ඒ අහලා අන්න ඒකත් එක තමයි ඔහු පිවිසිදු වෙන්නේ. වෙන දෙයකින් නෙමෙයි. තමන්ගේ ජීවිතයට අර්ථයක් ගන්න කැමති නම් නුවණින් යුක්තව ධර්මය හඳ මේ විදිහට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මොකද මේ දෙවියට තවත් ඒ ප්‍රීතිය වැඩි වීම පිණිස ඊළඟට බුදුරණවහන්සේ තවත් ගාතාවක් කියනවා සාරිපුත්තෝ පඤ්ඤාය සීල සීලේනුපසම සීලේනුපසමේනස යෝපි පාරගතෝ බික්ඛු ඒතවා පරමෝසියාති මේ සාරිපුත්යන් වහන්සේ තමයි මේ සීලේනුත් එවැගේම මේ ඊතරටපත් වෙච්ච අය අතරින් රහතන් වහන්සේලා අතරින් උතුම් භාවයටපත් වී සිටින්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියලා බුදුරන් වහන්සේ ඒ අවස්ථාවේදී අනාථපිණ්ඩික සිරිතමාට පැහැදිලි කරනවා. එතකොට අන්න බලන්න සාමාන්‍ය දෙවි කෙනෙක් අහන කියන කාරණාවත් මේ ධර්මයේ තේරුම් ගත්ත ධර්මය අවබෝධ කරගත්ත දෙවි කෙනෙක් කියන කාරණාවත් අතර තියෙන වෙනස. ඊළඟ සූත්‍රය තමයි මච්චරිය සූත්‍රය. මසුරු භාවය ගැන තමයි ඒ දේශනාව තුළ බුදුරන් මේ දෙවියන් අහන ප්‍රශ්න තුළ තියෙන්නේ. දෙවියා බුදුරන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ විදිහට මේ ලෝකේ මසුරු කරන උදවිය ඉන්නවා. එයාලා හරිම ලෝභයි. අනුන්ට අපහාසවත් කරනවා. දන් දෙන අයට දන් දෙන්න දෙන්නෙත් නැහැ. දන් දෙන අයට අපහාසත් කරනවා. දන් දෙන අයට දන් දෙන්න දෙන්නෙත් නැහැ. කවුද මේ මසුරු කමින් යුක්ත, ලෝභයෙන් යුක්ත පුජ්‍යලිය. මෙවැනි අයට ලැබෙන විපාකය මොකද්ද? මේ කට්ටිය පරලෝ මොකක්ද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක පැහැදිලි කරලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ඒ දෙවියා අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ මසුරු කරන උදවිය ඉන්නවා තමයි. එයාලා හරිම ලෝභයි. ඒ වගේම අනුන්ට අපහාසත් කරනවා. දන් දෙන අයට දන් දෙන්න දෙන්නෙත් නෑ නිගා කරනවා. ඉතින් මෙන්න මේ අය මරණට පස්සේ ගිහිල්ලා නරකාදී උපදිනවා. නැත්තම් තිරිසන් යෝනි නැත්තම් ආයේ මනුස්ස ලෝකෙට ආවොත් එහෙම ගොඩාක් දුප්පත් පවුල්වල උපදින්නේ. ඒ වගේම එයාට හරිය හරියමං විදියට ඇඳුමක් පැළඳුමක් කෑමක් බීමක් කිසි දෙයක් නෑ දුකසේ තමයි ඉඳ වෙන්නේ. මේ කාරණාව ගොඩාක් දේශනා තුළ පැහැදිලි වෙනවා. බුදුරණවහන්සේ අහ ප්‍රශ්න තුලදී මේ මනුස්ස ලෝකයේ විෂමතාවයයි කියලා අහන තැනදී පැහැදිලි කරනවා දන් නොදීපු නිසා මේ දිරුදු වෙලා ඉන්නේ. එතකොට එහෙනම් ඒ විදිහට දානෙට ගැරහුවොත්, දන් නොදී හිටියොත් අන්න ඒ කෙනා සසර යනවනේ අවිද්‍යාව තණ්හාව තියෙනකම්. එහෙනම් එයා මනුස්ස ලෝකියාවොත් දිරිඳු වෙනවා. තිරිසන් නිරේ ගියොත් කොහොමද දුකක් තමයි ලබන්නේ. මෙන්න මේ උදවිය අනුන්ගෙන් මම බලා ඒ වගේ මේ කට්ටිය දැන් මෙහෙම නිගා කරන අය අනුන්ගිනුත් තම බලාපොරොත්තු වෙනවා. නමුත් බලාපොරොත්තු වුණාට එයාලට ඒක ලැබෙන්නේත් නැහැ. ඒක මෙලවදී ලැබෙන විපාකයක්. පරලොවදී කට්ටිය දුගතිය කරාමයි යොමු වෙලා තියෙන්නේ. ඒතර බලන්න එහෙනම් දැන් අපි හිතමු යම් කිසි කෙනෙක්ගෙන් අපි යමක් අපේක්ෂා කරනකොට, ඉල්ලනකොට ඒක ලැබෙන්නේ නැති වෙන්නත් හේතුවක් වෙනවා. අනුන්ට දීමේ දෙනකොට අපහාස කරනවා. දෙන්න එපා කියලා යොමු කරනවා. ඒ දෙන්න එපා කියන කාරණාව කීම නිසාම අපි ඉල්ලුවත් අපට යමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට ඒ දෙවියා එකකින් සතුටු වෙනවා. සතුටු වෙලා දෙවියා කියනවා අනේ ස්වාමීනි මට තව කාරණාවක් අහන්න ඕනේ. ওই කාරණාව මම පිළිගන්නවා. ඒ වගේම ওই මසුරු බල නැති කරපු මහා සංගරුව මේ මසුරු බල නැති කරපු ඒ ඒ විදිහට ඉන්න අය බුදුරන් වහන්සේටත් ධර්මයටත් සංඝරත්නයටත් මහා ගෞරවයෙන් යුක්ත තමයි වාසය කරන්නේ. මේ ඉතින් මට තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. මෙන්න මේ වගේ අය ජීවිතේ කොහොමද? එයාලට කොහොමද විපාක තියෙන්නේ? මසුරු මල දුරු කරපු, ලෝභය දුරු කරපු බුදුරන් වහන්සේ ධර්මයේ සංගයාගේ ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනාගේ විපාක මොකද්ද කියලා අහනවා. එහෙම ඇහුවාට පස්සේ බුදුරන් වහන්සේ උත්තර දෙනවා ඒක ඇත්ත යම්කිසි කෙනෙක් මසුරු මල දුරු කරලා නම් යම්කිසි කෙනෙක් ලෝභය ඉක්මවලා නම් අන්න යා බුදුරන් වහන්සේවත් සරණ යනවා ධර්මය සංගරත්නය සරණ යනවා ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරන ඔයාලට තියෙන්නේ ස්වර්ගය සුගතිය අන්නේ කෙනා සුගතිය උපදිනවා. ඒ කට්ටිය දිව්‍ය ලෝක, මනුස්ස ලෝක වලට එනවා නැත්නම් දිව්‍ය ලෝක උපදිනවා. බැලනවත් එයාලා මනුස්ස ලෝකෙට ආවොත් එහෙම එයාලට මොකද වෙන්නේ? මනුස්ස ලෝකෙ උපදිනවා. ඊටා උසස් පවුල් වල. ඒ වගේම හොඳට ඇඳුම් පැළඳුම් කෑම් බීම් මේ සියල්ලක්ම එයාලට ලැබෙනවා. ඒ වගේම තව එකක් කියනවා. අනුන් එකතු කරපු කම්සප විඳින්න හැකියාව ලැබෙනවා. දැන් සමහර අය ඉන්නව නේද උපදිනකොටම ලොකු ධනවත් පවුලක. අනුන් එකතු කරපු සල්ලි අනුන්ගේ ධනෙ. හැබැයි භුක්ති විඳින්නේ අර පොඩි එක්කෙනා. ඇයි ඒකට හේතුව කලින් ජීවිතේ අර විදියට දන් දීපේ විපාක. ඒ නිසා අනුන් එකතු කරපු දේවල් භුක්ති විඳීමේ හැකියාවක් එයාට ලැබෙනවා. ඒ වගේම පරලොව සුගතියට යනවා කියලා බුදුරජාන් වහන්සේ ඒ දෙවියට පැහැදිලි කරනවා. ඒක තමයි ඒ මච්චරිය සූත්‍රය. ඊළඟට තවත් දේශනාවක් තියෙනවා ඒ වගේම ඒ තමයි ගටිකාර සූත්‍රය. මේකත් ගටිකාර කියන බ්‍රහ්මයාටයි මේ දේශනාව කරන්නේ. එතකොට මේකනම් අපි අහලා තියෙනවා ගොඩක් වෙලාවට ගටිකාර සූත්‍රයක් වෙනවත් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මෙතන මේ ගටිකාර දෙවියා නැත්නම් ඒ බ්‍රහ්මයා බුදුරන් වහන්සේට ඇවිදිලා කියන කරුණ ටිකක් තමයි මෙතන මේ තියෙන්නේ. එතන ඒ කාලේ සිද්ධියක් කියනවා. ඒ කාලේ හිටියා හත් නමක් වැඩ සිටියා කියනවා. දැන් ගටිකාර බ්‍රහ්මයා කියන්නේ හත් නමක් වැඩ සිටියා. මේ හත්නම රාග ද්වේෂ නැති කරලා ජීවිතේ මේ තෘෂ්ණාවෙන් ඈතර වෙලා විමුක්තියටපත් වෙලා අවිබබලෝ ඉපන්නා. ඒතකොට රාග ද්වේෂ නැති මේ මේක තේරුම් ගන්න නම් ගොඩාක් ඒ කියන්නේ මේ මේ මේ කාරණාව නෙමෙයි දැන් මෙතන මේ කියපු කාරණාව. ඒ කියන්නේ රාග ද්වේෂ නැති කරලා තණ්හාව දුරු කරලා විමුක්තියටපත් වෙලා විමුක්තිසතෝ බඹලෝ උපන්නා. එතකොට දැන් අපිට හිතෙන රහතන් වහන්සේ කියන කාරණා. මුත් රහතන් වහන්සේ නෙමෙයි. රාග ද්වේෂ නැති කරා කියන්නේ මෙතනදී තව කාරණාවක් තියෙනවා මේ අපිට තේරුම් ගන්න මේ බ්‍රහ්ම ලෝකය ගැන නම් මම මේ කාරණාව කියන නිසා මතක් කරන්නම් සුද්ධාවාසයේ කතා කරනකොට බුදුරණවහන්සේගේ දේශනාව තුළ තියෙන්නේ සුද්ධාවාස යන කට්ටිය කලයුත්ත කරලා කියලා. කලයුත්ත කරලා කියන්නේ ඇයි? මොකද දැන් සුද්ධාවාසය ගියාට පස්සේ දැන් මේ පිටුතුන් කොතනක හරි අහලා තියෙනවද? බුදුරණවහන්සේගෙන් ඇවිදිලා සුද්ධාවාස බඹලෝක කෙනෙක් ඇවිදිලා බණ අහලා රහත් වෙච්ච. කවුරුත් නෑ නේද? සහම්පති බ්‍රහ්මරාජයාට සනංකර බ්‍රහ්මරාජයාට තිබ්බනේ බුදුරණවහන්සේ කිබනාල රහත් වෙන්නේ. නමුත් එහෙම කවුරුත් වෙලා නැහැ. එහෙම වෙන්නෙත් නැහැ කවුරු. මොකද කල යුත්තේ මෙහෙන් කරගෙන යන්නේ. ආයේ අලුතින් දෙයක් කරන්න බෑ. මෙහෙන් යම් කිසි කෙනෙක් උද්දාහු දක්ෂිණාගාමි ප්‍රතිපදාවට නම් යමු උනේ ඒ පිළිවෙල තමයි යන්නේ. මෙහෙන් යම් කිසි කෙනෙක් අන්තරපරිනිබ්බායින ඒ විදිහටම යන්නේ. උපහාච්‍ය පරිනිබ්බායින ඒ විදිහට යන්නේ. ඒ කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි ආය බුදුරජාන් වහන්සේ නමකගෙන් බණ අහලා මොකද ආය බුදුරජාන් වහන්සේගෙන් නමකගෙන් බණ අහනවා කියන කාරණාව යෙදෙන්න විදිහක් නැහැ කොහොමවත්. මොකද එහෙම වුණා නම් ඒ බ්‍රහ්මයාටත් ඇවිදලා පුළුවන් මෙහෙ ඇවිදලා බණ කියන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ ඒ කාශ්‍යප බුදුරන් වහන්සේ කාලේ හරි විපස්සී බුදුරන් වහන්සේ කාලේ හරි ඒ තමන් යම් කිසි දෙයක්ද පුරුදු කරේ කලියුත්ත කරලා ඉවරයි. ඒකයි මෙතන මේ පැහැදිලි කරන්නේ කලියුත්ත කරලා කියලා. දැන් යනාගාමී අය ගැන පැහැදිලි කරන්නේ මේ විදිහට. මොකද අහපව කරන්න දෙයක් නැහැ යාලට. හැම බ්‍රහ්ම ලෝකයකටම යන කයට සිදුවෙන්නේ ඕක. හැම බ්‍රහ්ම ලෝකෙටම හැම බ්‍රහ්ම ලෝකෙටම ගියාට පස්සේ එයාලගේ ආවිස යෝරණමයි පිරුණම් පාන්නේ. එතකන් එයාලා මේ බ්‍රහ්ම ලෝක තුල ඉන්නවා. එතකොට සුද්ධාවාස තුල විශේෂත්වයක් තියෙනවා. සුද්ධාවාස තුල විවිධ ක්‍රමවලට යන්න පුළුවන්. ඒ තමයි කෙනෙකුට යන්න පුළුවන් පිළිවෙලකට අකනිතාගාමි දක්වාම, තව කෙනෙකුට කොටසකට යන්න පුළුවන්, තව කෙනෙකුට අන්තරපරිණිබ්බාය යන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට එයා මේ ජීවිතේ කරන වැඩ පිළිලත් එක තමයි ඒ ඒ ප්‍රතිපදාවට යොමු වෙන්නේ. මම හිතන්නේ අන්තරපරිණිබ්බාය පිළිබඳ විග්‍රහයක් නම් මම එක දවසකුත් දේශනාවක ගී සැරේ හරියට කලින් සැරේ හරි විග්‍රහ කරලා පෙන්නවා අන්තරපරිණිබ්බාය පිළිබඳව. ඊළඟට මෙන්න මේ විදිහට බඹලව උපන්නා කියලා මේ ගටිකාර දෙවියා ඒ බ්‍රහ්මයා බුදුරණවහන්සේට පැහැදිලි කරනවා. ඊළඟට පැහැදිලි කරනවා මේ මේ ඊතර වෙන ඉතාම දුෂ්කර. ඒ වගේම මේ කෙලෙස් සහිත මේ මාර විජිතයෙන් ඊතර උනේ කවුද? මිනිස් දිහා අතහැරලා දැම්මට පස්සේ දිව්‍ය බන්ධනයත් ඉක්මවා ගියේ කවුද? ඒ කියන්නේ දැන් මේ අයගෙන් සම්පූර්ණ අරහතටපත් උනේ කවුද කියලා අහනවා. ඊළඟට කියන මේ උපක පලගණ්ඩි පලගණ්ඩ පුක්කුසාති යන තුන් දෙනත් බද්දිය බද්දේව බාහුදත්ත පිංගිය යන හතර දෙනත් මනුස්ස දේහ අතහැරියට පස්සේ ලැබිච්ච දිව්‍ය බන්ධන ඉක්මවා ගියා කියනවා. දැන් දෙවියම යාම් ප්‍රශ්නෙත් අහලා යාම් උත්තරෙත් දෙනවා. ඒ කියන්නේ දැන් මේ සතුටින් මේ සතුරු සාමීච්ඡයක් දෙන්නේ. දැන් අපි දන්නවනේ මේ බුදුරන් වහන්සේ ගටිකර්මය කියන්නේ යාළුවෝ දෙන්නේ. එතකොට දැන් මේකේ අවසානයේ මේ ගාථා ටික අවසානයේදී තේර භික්ෂුන් වහන්සේලා කියන්නේ මම හිතන්නේ සංගායනාවේදී වගේ තමයි අවසානට ගාථාවකින් ඉදිරිපත් කරනවා මේ අතීත යාළුවෝ දෙන්නෙක් සතර සාමීචි කතාවක යෙදුණා කියලා. එතකොට දැන් අර විදිහට මේ කටිකාර බ්‍රහ්මයා ප්‍රශ්න කරලා එයාම උත්තරයක් දෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මායාගේ බන්ධ නිදහස් වෙච්ච ඔවුන්ගේ දක්ෂම කෙනා ගැන ඔබ ප්‍රශංසා කරනවා නේද? ඔය සංසාර බන්ධනයේ ඔවුන් සිටින මේ කාගේ ධර්මය අවබෝධයක් කරගෙනද කියලා බුදුරන් වහන්සේත් බ්‍රහ්මයාගෙන් අහනවා. ඊළඟට බ්‍රහ්මයා කියනවා කටිකාර බ්‍රහ්මයා කියනවා භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුගේ තොරව නෙමෙයි බුදු කෙනෙකුගේ දරුවන් නෙමෙයි මේ කාරණාව සිදු වුනේ. බුදුරයන් වහන්සේ නමකගෙන්මයි මේ කාරණාව සිදු වුනේ. ඒ ධර්මයක් අවබෝධ කරගෙනමයි මේ බන්ධනේ සිදු දැම්මේ කියලා ඔන්න අතීත සිද්ධිය පැහැදිලි කරනවා. බුදුරයන් වහන්සේ එතන පැහැදිලි කරනවා මේ කාශ්‍යප බුදුරයන් වහන්සේගේ කතාව මේ කොයි ආකාර සිදුුනේ කියලා පුංචි ගාතාවකින් විතරයි කියන්නේ. ඒ වගේම මේ නාම මෙතනත් අර පැහැදිලි කරන මේ නාම රූප වලට තියෙන බන්ධනය දුරු කරා කියලා. නාම රූපේ ඉක්මවුවා කියන කාරණාව මෙතනත් පැහැදිලි කරලා පෙන්නනවා. ඊළඟට බුදුරන් වහන්සේ අහනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහපව්. ගම්භීරං බහසති බහසසි වාචං දුබ්බිජානං සුදුබ්බුදං කස්සතුවං ධම්මමඤ්ඤායේ වාචං භාසසි දැන් අහනවා බුදුරණවහන්සේ කාගේ භාසිතයක් අහලාද මේ කාගේ ගහම්බීර වචනයක් අහලාද ඔන්න ඔය අවබෝධ කරගන්න දුෂ්කර ඔය ධහම අවබෝධ කරගත්තේ කාගේ වචනයක් අහලාද කියලා බුදුරණවහන්සේ මේ බ්‍රහ්මයාගෙන් අහනවා බ්‍රහ්මයා කියනවා ඉස්සර මේ වේලා වේහාලිංග කියලා ගමේ ගටේකාර කියන කුඹල් කරුවා කුඹල් කරුවා එයා එයාට එයාගේ හිටිය අම්මයි තාත්තයි මං අම්මහට හොඳට සැලකුවා. කාශ්‍යප බුදුරන් වහන්සේගේ උපාසකෙක් තමයි වෙලා හිටියේ. මෛතුණෙන් සම්පූර්ණයෙන් වෙලා කාමයන්ගෙන් වෙලා බ්‍රහ්මචාර ජීවිතයක් ගත කරා. ඒ කාලේ ඔබ වහන්සේයි මමයි එක ගමේ හිටිය යාළුවෝ වෙලා. එකටම හිටිය හොඳම යාළුවෝ. ඉතින් අපි මේ ඉතින් මම විමුක්තියටපත් වුණ රාගදේශ නැති කරලා සුෂ්ණාවෙන් එතර වෙලා භික්ෂූන් සද්දේන ගැනම දන්නවා. ඔන්න ඔය හත් දෙනා ඒ කියන්නේ මේ ගටිකාර බ්‍රහ්මයා ඊතර වුණේ නැහැ. ඒ කියන්නේ රහත් වුණේ නැහැ. නමුත් කීප දෙනෙක් රහත් වුණා. නමුත් ගටිකාර බ්‍රහ්මයාත් අර රාගදේශ දුරු කරලා සුද්ධාවාස ඉපදුනා කියන කාරණාව ඉස්මතු කරලා පෙන්නනවා. අර රහත් වෙච්ච අය ගැන මම දන්නවා කියලා ගටිකාර බ්‍රහ්මයා බුදුරණවහන්සේට පැහැදිලි කරනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ගටිකාර ඔබ කරුණ කියපු කරුණ එහෙමමයි ඉස්සර මේ මේ විදිහට වෙහාලිංග කියන ගටික ගමේ ගටිකාර කුඹල් කරුවෙක් කියලා තමයි ඔබ හිටියේ දිමාපියන්ට උපස්ථාන කරපින් කාශ්‍යප බුදුරන් වහන්සේගේ අග්‍ර උපස්ථායක උපාසක වෙලා තමයි හිටියේ මෛතුණියනුත් වෙන් වෙලා කාමයන්නුත් වෙන් වෙලා බ්‍රහ්මචාරීව හිටියේ මාත් එක්ක එකට තමයි වාසය කරේ ඔබ මගේ ඉස්සර හොඳම යාළුවෙක් තමයි කියලා බුදුරන් වහන්සේ ඒ ගටිකාර රක්මයට බුදුරණවහන්සේත් පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණාව තේර භික්ෂූන් තේර තේර භික්ෂූන් කියපු දානයක් හැටියට තියෙනවා සංගායනාවදී ඉදිරිපත් වෙච්ච එකක් වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි අතීත යාළුවෝ දෙන්නේ මේ දෙන්නම අන්තිම සිරුර දරාගෙන ඉන්නේ. මොකද ගටිකාර බ්‍රහ්මයාත් මේ අහය උපදින්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ ආවිසි වුණාට පස්සේ පිරුණම් පානවා. බුදුරන් වහන්සේත් පිරුණම් පානවා. ඉතින් අන්න ඒ වගේ දැන් ඒ වගේ කාරණා ඉතින් බොහොම මේ දිව්‍ය ලෝක ඒ කියන්නේ අතීත ජීවිත සම්බන්ධයෙන් බුදුරන් වහන්සේගේ කතා මේ දේශනාව තුළ හම්බෙන්නේ බොහොම අල්ප ප්‍රමාණයක් ඔය වගේ දේවල්. ඉතින් ඒ වගේ දැන් ධර්මයක් තේරුම් ගත්ත කෙනෙන්නේ දැන් ඒකත් එක්ක බලනකොට ඒ කොච්චර සතුටු දැන් මේ කටිකාර රහමයක් ධර්මය අවබෝධ කරගෙන බුදුරන් වහන්සේත් අවබෝධ කරගෙන. ඉතින් දෙන්න අවබෝධ කරගෙන ඉන්නේ නැති කටිකාර රහමය කලින් සාසනේ බුදුරන් වහන්සේ තමන්ගේම සාසනයක. කොහොම සතුටක් මේ ඒ සාකච්ඡාව තුළ ඇති වෙන්නට ඇතිද? එතනින් ඒ ආදිත්‍ය වර්ගය ඉවරයි. ඊට පස්සේ තියෙන ගාථා ටිකේ තියෙන්නේ පුංචි පුංචි ආර්ථ ටිකක් තියෙන්නේ ජරා වර්ගය. ජරා වර්ගයේ පළවෙනි සූත්‍රය තමයි ජරා සූත්‍රය. කිංසු යාව ජරා සාදු කිංසු සාදු පතිට්ඨිතං කිංසු නරාණං ගතනං කිංසු චෝරේ දූහරಂತಿ. සීලං යාව ජරා සාදු සද්ධා සාදු පතිට්ඨිතම් පඤ්ඤානරාණං රතණං පුඤ්ඤංචෝරේ දුහරಂತಿ. මෙන්න මේකනම් අපි දන්නවා මේ ගාතාව. ඒ තමයි මොකක්ද අහනවා ජරාවටපත් වෙනකම් හුරු කළ යුත්තේ. කුමකද පිහිටා සිටිය යුත්තේ? කුමද්ද මේ මිනිස්යාගේ මැණික? කුමද්ද සොරුන්ට සොරකම් කරන්න බැරිද? සීලං යාව ජරාසාදු. සීලය තමයි ජරාවටපත් වෙනකම්ම හුරු කළ යුත්තේ. ඇයි දැන් සීලය ජරාවටපත් වෙනකම් හුරු කළ යුතුයි කියලා කියන්නේ? සීලය තුලින් කුමක්ද සිදු වෙන්නේ? කය වචනේ සංවර වෙනවා. එතකොට මරණ කම්ම වැරදි කරන්න එපා කියන එකනේ. මරණ කම්ම වැරදි කරන්න එපා කියන එක. ඇයි ඉතින් වැරදි කරොත් Tamanට විපාක දෙන්නේ. එතකොට එනම් මරණ කම්ම පුරුදු කර යුතු සීලයයි වැරදි කරන්න එපා කියන එක කරන්නේ. කියන්නේ. ඊළඟට කියනවා සද්ධා සාදු පතිට්ඨිත. ඇයි සද්ධාව පීඩනවා කියලා කියන්නේ? සද්ධාවේ පිහිටින තැන කියන්නේ ෆවුන්ඩේෂන් එක යටම තියෙන්න ඕන සද්ධාව. ඒ කියන්නේ තමන්ගේ අත්‍යවාරම සද්ධාව. සද්ධාව තුල නෙමෙයි නම් හිටියේ. ඉතින් අපි එහෙනම් ධර්මයක් අහලා වැඩක් නැහනේ. ඇයි? අපි අපේ අපේ තියෙන කාරණාවනේ අපි මේ ඔක්කොම ඉස්මතු කර කර ඉස්මතු කර කර යන්න හදන්නේ. දැන් අයි ධර්ම දේශනාවක් අහද්දී පටිසමුපාද ගැන පංචමාස්කන්ධ ගැන ඉගෙන ගනිද්දී අපි දැන් අපි හිතනවා නම් ඒ කාරණාව තේරුණා කියලා එතකොට සද්ධාව නෙමෙයි තියෙන්නේ. මොකද ඒ අපේ අපේ කෝණයට තමයි අපේ අවබෝධයට තමයි අපි මේ ගන්න උත්සාහ කරන්නේ. ශ්‍රද්ධාවෙන් යුක්ත මේ දේශනාවට යොමු වුණාම අපි හැම වෙලෙම බලන්නේ බුදුරන් වහන්සේ කොහොමද මේක උලුප්පලා පෙන්වුවේ? කොහොමද මේක ඉස්මතු කරලා පෙන්වුවේ? කොහොමද මේකේ අර්ථය ඉස්මතුුනේ කියලා අපි ඒකටමයි යමු වෙන්නේ. බුදුරන් වහන්සේ කියපු දෙයටමයි. තව කෙනෙක්ගේ අර්ථයකට නෙමෙයි. ලෝකේ ගැලපෙන අර්ථයකට නෙමෙයි. සමාජ වශයෙන් මේ අර්ථයට නෙමෙයි. බුදුරන් වහන්සේ කියපු කාරණාවට. මොකද අන්න ඒක තමයි ප්‍රධානම කාරණාව බුදු කෙනෙකුගේ ධර්මයක් අපට ලබා ගන්නට නම් සද්ධාවේ පිහිටි නැතිනම් එහෙම කවදාවත් එතනින් එහාට යන්න බෑ. ඒ නිසා තමයි මම මේ විදිහට මේ අපිට සමහරලාවට ගොඩාක් අපි අහපු නැති මේ බුදුරණවහන්සේ කියපු සියලු දේවල් අපි ඉගෙන ගැනීම වැදගත්කමක් ඇති නිසා මම මේ මුල ඉඳලා මේ දේශනා ටිකත් ඉදිරිපත් කරන්න අදහස් කළේ අන්නේ කාරණාවත් එක්ක. මොකද එතකොටයි බුදුරණවහන්සේ දැන් අපි අපට හිතෙන්නේ දැන් බුදුරණවහන්සේ දැන් අපි පටිච්චසමුප්පාද ගැන පංචීපාස්කන්ධ ගැන මේ දේශනා ටික අහද්දි බුදුරණවහන්සේ ඒව නැතුව වෙනම ජීවත් වෙන්නේ නැද්ද කියලා අපට හිතෙන්න පුළුවන්. නමුත් ඒ ජීවත් වෙලා හිටපු කාලය තුළ සිටුවෙච්ච ඉතුරු ස්වභාවයවල් මේ දෙවිවරු එක්ක කතා කරපුවා සාමාන්‍ය ජීවිතේ කතා කරපුවා පුංචි පුංචි කාරණා දැන් අර අංගුත්තර නිකාය දේශනා තුළ තියෙන පුංචි පුංචි කාරණා දැන් අපි සාමාන්‍ය ජීවිතේදී ඔන්න කවුරු හරි මොකක් හරි ප්‍රශ්නයක් අහනකොට ඒ වෙලාව උත්තරයක් දෙනවනේ. එතකොට මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරා. ඒ ජීවිතයේදී කතා කරපු කොටගත් බුද්ධ වචනේමයි. එතකොට ඒවත් මේ දේශනා තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට තමයි අන්න මැනික කියන ප්‍රඥාව. ඇයි මැනික කියලා මැනිකක් කියලා මතක් වෙනකොට මොකද්ද අපට මේ මතක් වෙන්නේ? අපට වටිනා වස්තුවනේ. මණිකක් තියනවා කියන්නේ වටිනාම දේ. අපි හිතමු ගෙදර සල්ලි තියනවා, තමනු හරි තියනවා, විශාල වටිනා මණිකක් තියනවා. අපි පරිස්සම් කරන්නේ මණිකනේ. මොකද ඒක එච්චරට වටිනවා. අන්නේ මැනික කියනවා මොකද්ද? ප්‍රඥාව. එහෙනම් මිනිස්යාට වටිනාම සම්පත්තිය මොකද්ද? ප්‍රඥාව. ඊළඟට හොරුන්ට හොරකම් කරන්න බැරි දේ තමයි පින කියන කාරණාව. පින කවදාවත් තව කෙනෙක් භුක්ති විඳින දෙයක් නෙමෙයි. තව කෙනෙකුට බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ම භුක්ති විඳින දෙයක් තමයි මේ පින කියලා කියන්නේ. ඒක තමයි පළවෙනි ජරා සූත්‍රය තුලදී පැහැදිලි වෙන්නේ. ඊළඟට ඒක ජරාවටපත් වීම ගැන මේක ජරාවටපත් නොවීම ගැන දේශනා කරපු දේශනාව. කිංසු අජර අජරාසා සාදු කිංසු සාදු අදිත්‍ත්‍යං කිංසු නරාණං හතනං කිංසු චෝරේ හරಂತಿ. ඒ තමයි සීලං අජරසා. සීලය තමයි ජරාවටපත් වෙන්න තිදී. නොදිරන දෙයක්. ඒ කියන්නේ ජරාවටපත් වෙනකන් හුරු කළ යුත්තේ මොකද්ද කියලා ඇහුවා. දැන් නොදිරන දේවල් මොනවද කියලා අහනකොට නොදිරන දෙයක් තමයි මොකද සීලය. නොදිරන සීලය තමයි හොඳ. ඒ කියන්නේ නොදිරනවා කියලා අපිට දැන් මෙතන විවහාර කරේ භෞතික මේ ලෝකේ අපට මේ ලැබෙන දේවල් එක්ක තමයි මේ විග්‍රහ කරලා පෙන්නන්නේ. හැමදේම දිරනවා. නමුත් සීලය කියලා කියන්නේ එහෙම දිරන දෙයක් නෙමෙයි. දැන් අතන පින විග්‍රහ කරලා දුන්නානේ හොරගම් කරන්න බෑ කියලා. අන්න ඒ වගේ විග්‍රහයක් තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ වගේම සද්ධාව තමයි හිතේ පිහිටවා ගැනීම තමයි කවදාවත් කැඩෙන්නේ නැති දෙය. ඒ කියන්නේ නැති වෙලා නැති ඒ කියන්නේ ඒක පිහිටීම අයින් වෙන්නේ නැත්තේ මේ ශ්‍රද්ධාව තුළ පිහිටියොත්. ඒ වගේම තමයි ප්‍රඥාව තමයි මේ මිනිස්යාගේ මාණික්කය වෙන්නේ. පින තමයි සොරුන්ට පැහැරගන්න බැරිද. ඊළඟට බුදුරන් වහන්සේගෙන් ආය දේශනාවක් අහනවා. ඒ දෙවි කෙනෙක් ඇවිදilla මිත්ත සූත්‍රය යහලුවා ගැන අදාළ දෙයි. ඒක සාමාන්‍යයෙන් ඉතින් ජීවිතයත් එක්ක කතා කරපු කාරණාවක්මයි තියෙන්නේ. ගෙදරින් බැහැර ඉන්න යාළුවා කවුද? තමාගේ ගෙදර ඉන්න යාළුවා කවුද? හදිසි අවස්ථාවක ඉන්න යාළුවා කවුද? පරලොවදී ඉන්න යාළුවා කවුද? ගෙදරින් බැහැර ඉන්න යාළුවා කවුද? Taman ගෙදර ඉන්න යාළුවා කවුද? හදිසි අවස්ථාවක ඉන්න යාළුවා කවුද? පරලොවදී ඉන්න යාළුවා කවුද? මිතුරා කවුද කියලා අහනවා. බුදුරණාහි දෙනවා උත්තරේ තවලම තමයි gederin බැහැරෙන යාළුවා. තවලම කියලා කියන්නේ දැන් අද නම් වාහනේ නේ. යන යන පහසුවට තියෙන උපකාරය පිණිස අන්න gederin බැහැරෙන්න යාළුවා. ඊළඟට තමන් ගෙදර ඉන්න යාළුව තමයි අම්මා. ගෙදර ඉන්න යාළුව තමයි අම්මා. ඊළඟට හදිසි අවස්ථාවකට උපකාර කරන උපකාර කරන කෙනා තමයි නැවත නැවත යාළුවේ එයාට එයාත් එක තමයි නැවත නැවත යාළුවෙන්ට ඕනේ යාළුවෙන්ට ඕනේ. ඒ තමයි මිතුරා. සාමාන්‍යයෙන් අපි කතා කරන මිතුරා කියන එක කියන හදිසි අවස්ථාවකට උපකාර කරන යාළුවා. පරලොවදී ඉන්න යාළුවා තමයි පින. හැස් කරගන්න පින. සයන් කතානි පුඤ්ඤානි තම් මිත්තං සම්පරායිකං. අන්න පරලොව දින යාළුව තමයි පින. ඊළඟට හදිසියක දින යාළුව තමයි යාළුවා. ඒ කියන්නේ අපේ ඉන්න මිතුරා. ගෙදර ඉන්න යාළුව තමයි අම්මා. ඊට පස්සේ බැහැර ඉන්න යාළුව තමයි වාහනේ උතන තියෙන්නේ තවලම. ඊළඟ දේශනාව වත්තු සූත්‍රය මේ දේශනාවේ තියෙන්නේ මෙන්න මේ වගේ ගාතාවක් අහනවා. ඒකෙත් ඒ වගේම දෙයක් තමයි අහන්නේ. උදව්වට උපකාරට තියෙන වස්තු මොනවද කියන කාරණාවත් එක්ක. මිනිස්යන් උදව් කරන්න තියෙන්නේ මොකද්ද? මිනිස්යන්ට උදව්වට තියෙන්නේ මොකද්ද? ඒ වගේම මිනිස්යාගේ ඉන්න උතුම් යාළුවා කවුද? ඒ වගේම මේ මේ පොළොව ඇසුරු කරගෙන සත්වයන් කුමක් නිසාද ජීවත් වෙන්නේ? මේ පොළොව ඇසුරු කරගෙන සත්වය කුමක් නිසාද ජීවත් වෙන්නේ කියලා අහනවා. ඒකදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ. මිනිස්යාගේ උදව්වට ඉන්නේ, උපකාරට ඉන්නේ දරුවෝ කියනවා. දරුවෝ තමයි උදව්වට උපකාරයට ඉන්නේ කියන මිනිසයාගේ. ඊළඟට උතුම්ම යාළුවා බිරිඳයි කියනවා. ඊට පස්සේ පොළොව ඇසුරු කරගෙන සත්වෝ ජීවත් වෙන්නේ වැස්ස නිසා කියනවා. එතකොට මේ කියපු දැන් ඒ දෙවියා ඒ ඒ දෙවියට අදාළ ප්‍රශ්නේ ඒකයි මම දේශනාව හොඳට අද අධ්‍යයනය කරන මම අධ්‍යයනය කරන්න කියන්නේ ඒකයි බුදුරන් වහන්සේ දෙන්නේ උත්තරේ කාටද ඒ දෙවියා අහන ප්‍රශ්නට අදාළවයි නැතුව බුදුරණවහන්සේ මේ ඔක්කොටම ගැලපෙන්න කියලා මේ මේ විශාල දෙයක් එයාට කියන්න යන්නේ නැහැ. සමහර අවස්ථාවල තියෙන්නේ කවුද මට කුණ්ඩලීට සිත පහදවා ගන්න කියලා බුදුරණවහන්සේගේ ශ්‍රද්ධා ඇති කරගන්න රූපකය පෙන්නලා. ඊට පස්සේ එයා කාට විවිධාකාරයට එහෙම කිව්වා. සමහර අයට තත් කවුද මේ බාහිදාරුචීරිය ඊළඟට චුල්ලපන්තක තව වගේ ගොඩක් අයට පුංචි කාරණාව ගැඹුරින් විග්‍රහ කරලා පෙන්නනවා. ඇයි බුදුරණවහන්සේ දකිනවා මෙයාගේ ස්වභාවය මොකද්ද කියලා. එහෙනම් එයාට ආවේනිකව මේ කියන්නේ. දැන් සුපබුද්ධ කුෂරෝගියට බණ කිව්වා. සමහරවිට විශාල පිරිසක් වටේ ඉන්න ඇති. නමුත් බුදුරණවහන්සේගේ අරමුණු සුපබුද්ධ කුෂරෝගියා. මොකද එයා තමයි මේක දකින්නේ. එයාව අරමුණු කරන් මේක කියන්නේ. එහෙනම් බුදුරණවහන්සේ හැම දෙයක්ම සත්‍යවාදී ඒ කියන්නේ යම් පරිසරයකට ආවෙනක දැන් දැන් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා මේ ශාසනය පවතින්නේ ගොඩක් කල් ඇයි කොහොමද කියලා ඊළඟට කියනවා මේ ශික්ෂාවත් එක්ක කියලා ඊළඟට ශික්ෂා පනවන්න කියලා බුදුරණවහන්සේට ආරාධනා කරනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා එහෙම් පනවන්නේ නෑ මේකට අවශ්‍ය අවස්ථාව දෙන්නට ඕනේ. ඒ අවස්ථාවට අනුව ශික්ෂා පනවන්න. එතකොට අවස්ථාව යෙදුණු තැනදී බුදුරණවහන්සේ ශික්ෂා පද පැනෙව්වේ. කිසිම ශික්ෂා පදයක් බුදුරණවහන්සේ අත්තරෝමතික පනවල නැහැ. හැම ශික්ෂා පදයක්ම පැනෙව්වේ යම් වැරද්දක් කරාම වැරද්ද වහන්න ශික්ෂාව පැනෙව්වා. හැම හැම ශික්ෂාවකම නිදානයක් තියෙනවා. ඒ නිදානේ පාදක කරගෙන අන්න ඒ වැරද්ද අයින් කරන්න ශික්ෂාවක් පනවනවා. මේ බුදුරණවහන්සේගේ ධර්ම දේශනාවත් හැම එකක්ම අන්නේ ආකාරයට දේශනා කරලා තියෙන දේශනා තියෙන්නේ. ඊළඟ දේශනාව තමයි පඨම ජනිත්ති සූත්‍රය. ඒක සාමාන්‍යයෙන් අපට තේරුම් ගන්න ටිකක් තියෙන කාරණාවක් තියෙනවා. කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විධාවති කිංසු සංසාර මාපාදී කිංසු තස්ස මහබ්බයන්ති එතනදී අහනවා දෙවියා මේ පුරුෂයා උපද්දන්නේ මොකෙන්ද අහනවා. මේ සත්වයාව පුරුෂයාව උපද්දවන්නේ මොකෙන්ද අහනවා. ඒ වගේම අහනවා කිංසුතස්ස විදහමති මේ පුරුෂයා මෙයාව මේ ඇවිදවන්නේ සසර දුවවන්නේ යොමු කරවන්නේ මොකෙන්ද අහනවා. කිංසු සංසාර මාපාදී මේ සසරේ යන්නේ කවුද කියලා හසරේ වැටුනේ කවුද කියලා අහනවා. කිංසුතස්ස මහබ්බයං මොකද තියෙන්නේ මහා බය කියලා අහනවා. තණ්හා ජනේති පුරිසං කුමකින්ද පුරුෂයා උපද්දවන්නේ? තණ්හාවෙන්. දැන් මේකේ අපිට දැන් හිතන කාරණාවක් තියෙනවා. චිත්තමස්ස විදහාවති. මොකෙන්ද අරගෙන යන්නේ? සිතෙන්. සසර අරගෙන යන්නේ සිතෙන් කියනවා. සත්වෝ සංසාර මාපා. සසර යන්නේ කවුද? සත්වයා. දුක්ඛමස්ස මහබ්බය. මොකද්ද බය? දුක. එතකොට මේ කාරණාව තේරුම් ගන්නෙදී ඔන්න දැන් අපට දුක මහා බය කියනකොට අපට මූලිකව ප්‍රකට වෙන කාරණාවත් දුක මහා බයක්ද නැද්ද? දුක බයක්. අපට දුකක් එනකොට අපි කැමතිද? නැහැ. ඒක දුක බයක්. ඒ වගේම තවදුරටත් ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගන්න තේරුම් ගන්න පංචීපාදනස්කන්ධ සකස් වෙන ආකාරය දකිනකොට පංචීපාස්කන්ධ පැවැත්ම වල තියෙන අකමැත්ත. මේ සංස්කාර දුකට තියෙන බයක්මයි. ඒකට තියෙන අකමැත්තක්මයි. ඒකයි සාමාන්‍ය දුක් සංඥාව වඩන තැනදී ඔය බය දැන් අර 11 ආකාරයකටත් විග්‍රහ කරනවානේ මේ විග්‍රහ දර්ශනා කරනකොට සීල සූත්‍රයේදී එහෙම. එතකොට බයක් හැටියට දකින්න කියනවා. අගක් දුක බයක් හැටියට. එතකොට මේ බයක් හැටියට දකිනවා කියලා කියන්නේ අපිට මූලිකව දුක හම්බ වෙනවා දුක ලැබෙන එක බයක් කියලා. සංස්කාර සංස්කරණය වෙන හැටි දකිනකොටත් හම්බ වෙනවා. අන්න එතනදිත් හම්බ වෙනවා මේක බයක් හැටියට. ඇයි ඒක බයක් හැටියට හම්බෙන්නේ? සත්‍ය දකින්න දකින්න එයාට මෙන්න මේ තුල තියෙන අසාරත්‍ය දකිනකොට ඒක හා එකතු වෙන්න කැමැත්තක් නැහැ. අන්න ඒකත් එක්කත් බයක් හැටියට හම්බෙනවා. එතකොට පංචපාස්කන්ධය කියන එකත් මහා බය දුක හැටියට ගන්න පුළුවන්. නමුත් අපට ප්‍රකට වෙන මූලිකව අපට දැන් සාක්ෂාත් වෙන මහා බයක් හැටියට අපට හම්බෙනවා ඕනම දුකක් අපට එන එක. ඊළඟට සත්‍යය තමයි සංසාරය. එතකොට සංසාරේ සැරිසරනවා කියන තැනදී සත්‍යය විවහාර වෙනවා. අපි සැරිසරන තැනදී සත්වයා නැහැ කිව්වොත් බොරුවක්. සසර සැරිසරනවා නම් ඒ සත්වයා. හැබැයි සසර සැරිසැරීම ඉක්මවීම පුජ්‍යල సంతානි. ඒක මොකද්ද? අන්න ඉක්මවීම. එතකන් අපි කතා කරන සත්ත්ව සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරනවා. අපි එතකන් කතා කරන්න ගියොත් එහෙම සත්වයා නැහැ කියලා එහෙනම් සංසාර නැති වෙන්නට ඕනේ. සංසාරය ඇතිනම් සත්වයා ඉන්නවා. සංසාරය ඉක්මුවාමයි සත්‍යය ඉක්මවන්නේ. සංසාරේ තියෙද්දී අපි සත්‍යය නැහැ කිව්වොත් ඒක දෘෂ්ටියක්. ඊට පස්සේ තමයි සිතින් අරයි යන්නේ. සිතින් තමයි සසර යනකොට අරගෙන දැන් අපි මේ කර්ම විපාක කරන ඒවත් එක්ක අපි මේ පුජ්‍යලයක් එක්ක අනුබද්ධිත යන ගමනක් තියෙනවා. දැන් අපි දන්නවා සාති භික්ෂුවට විඥාණයෙන් බොයෙන් බවට යනවා කියන කාරණාව වැරදි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කළා. එතකොට එතන පැහැදිලි කරලා පෙන්නවා මේ හේතුඵල ධහම ඉස්මතු කරන්න. මොකද හේතුඵල ධහම කතා කරන තැනදී මේ ලෝකයේ විවහාරයක් එක්ක දැන් මම ඔය නිතරම පැහැදිලි කරන්නේ ඒක අපි ලෞකික දිට්ඨියේ තියෙන කෝණේ ඒ විදිහට බලන්නට ඕනේ. ලෝකෝත්තර දිට්ඨියේ තියෙන කෝණේ ඒ විදිහට බලන්නට ඕනේ. දැන් ධම්මපදයේ පළවෙනි ගාථාව තමයි මනෝබුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචි පදුට්ඨේන බහතතිවා කරවතිවා අතෝනං දුක්ඛමං වේති චක්කංග මහතෝ පදං කියලා. මනස මුල් කරගෙන හැමදේම සිදු වෙන්නේ. මනසමයි ශේෂ්ඨවන්නේ. මනසින් යමක් කරනවාද? අන්න ඒක තමන් පිටුවසින් දුක ලැබෙන්න එනවා කියනවා. එතකොට සසරේ ගමන් කරනකොට මේ සිත පෙරට කරගෙන තමයි සම්පූර්ණ ගමන් කිරීම තියෙන්නේ. මේ අරගෙන යන්නේ ඇවිද්දවන්නේ අපි මේ කරන කර්මයත් එක්ක හැබැයි මේක මේ ලෝක විවහාරයත් එක්ක අපි කරන කාරණාව නමුත් සිත කියන්නේ මොකද්ද කියලා හම් වෙනකොට හේතුඵල ධහමත් එක්ක දැන් සිත හම්මුනේ පුජ්‍යලයටනේ සිත කියන්නේ මොකද්ද කියලා හේතුඵල ධහමත් එක්ක හම් වෙනකොට අන්න අනිත්‍ය භාවය දකිනකොට පුජ්‍යල භාවය ඉක්ම වෙනවා එතකොට අර විවහාරේ යෙදෙන්නේ නැහැ අපිට කතාව කතා කරන්න බෑ ඒක අපට අවශ්‍ය වෙන්නේ නැහැ අපට ලෝකේ ඉන්න තැනදී ලෝකීය දෙයක් අවශ්‍යයි. දැන් අපි හිතමු අපිට මොනවා හරි Uh, මේ වගේ මම උදාහරණයක් කියන්නම්. දැන් අපි ඔන්න හිතමු අපි දැන් ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. අපි හිතමු අපට අමනුෂ්‍ය කරදරයක් කරනවා කියලා. අපි හිතමු අපට මොන හෝ ප්‍රශ්නයක් මොනවා නිසා අපට අමනුෂ්‍යයන් නිසා ලෙඩ වෙනවා, ප්‍රශ්න එනවා. දැන් අපි බුදුරණවහන්සේ ධර්මයට ආපු තැනදී අපි බුදුරණවහන්සේගේ ධර්ම බුදුරණවහන්සේ ධර්මයේ කියනකොට මේ මේ ලස්සන රූපයක් තියෙන මිනිස්සෙක් කියපු දේ නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා කිව්වොම යථාර්ථය. අපි යථාර්ථේ නාමයයි. ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න. එතකොට අපිට දැන් මේ දුකක් එනකොට මේක අමනුෂ්‍ය කරා වෙන්න පුළුවන්. නමුත් දැන් මේ ප්‍රශ්නේ කාටද තියෙන්නේ? මට. මොකද්ද ප්‍රශ්නේ? ජරා මරණ දුක. ජරා මරණ දුක ප්‍රශ්නේ නම් බුදුරණවහන්සේ ළඟට ආව ජරා මරණ දුකෙන් නිදහස් වෙන නම් අපි කල යුත්තේ මොකද්ද? ජරා මරණ දුකට අවශ්‍ය හේතු හොයන්නට ඕනේ බුදුරණවහන්සේ ධර්මයත් එක්ක. ಜಾතිප්‍රත්‍ය. ಜಾති හේතු හොයන්නට මෙන්න මේ හේතුවල් දහම හොයනකොට ජරා මරණ දුක අන්න අපට බාහිර දේෙන් අයින් කරන්න අවශ්‍යතාව වෙනවද? මේ ධර්මයට යොමු වෙච්ච කෙනාට ඒ අවශ්‍යතාව වෙන්නේ නැහැ. ඇයි අවශ්‍යතාව වෙන්නේ නැත්තේ? එයා බුදුරන් වහන්සේ කරා යමුනේ මේ ප්‍රශ්නේ නිසානේ. අමනුෂ්‍යයෙක් දුන්නත්, හතුරෙක් දුන්නත්, කවුරු දුන්නත් මොකද්ද මේ? Tamanට උරුම දුකක් නේ. ඉතින් මේ දුක උරුම જાතිය නිසානේ. જાතිය උරුම භවය නිසානේ. භවයට උරුම උපාදානය නිසානේ. ඉතින් මෙන්න මේක හොයන් යනකොට ආය අමනුෂ්‍යය දුන්නද, දෙවියා දුන්නද, බ්‍රහ්මයා දුන්නද, අර මේ මනුෂ්‍යය දුන්නද අදාළ නැහැනේ. ඒක දුන්න වෙන්න පුළුවන්. නමුත් ඒක අදාළ නැහැ. අන්න ඒ වගේ තමයි අපට මේ ලෝකෝත්තර මාර්ගයට යන තැනදී අර ලෞකික කතාව ඒක යාට යෙදෙන්නේ නැති දෙයක් මිසක් ආ ඒක එක්ක එකතු වෙන දෙයක් නැහැ. එතකොට අපි මේ මූලිකව හැබැයි අපි තුල තියෙන මේ ලෝකයේ තියෙන ස්වභාවය ඉඳගෙන අපි යන්න ලෝකෝත්තර මාර්ගයට අවශ්‍ය දර්ශනයට යමු වුණාට පස්සේ අපට අර කතාව ඉක්මවන්න පුළුවන්. හැබැයි අපි ලෝකයේ ඉන්න අයට කතා කරන්න ගියොත් එහෙම ලෝකෝත්තර කාරණාව අපි තේරුම් ගත්ත කාරණා වෙන වචනයක් දෙන්න ගියොත් එහෙම අන්න දෘෂ්ටිය. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගත්ත ශ්‍රාවකයා බුදුරණවහන්සේ දුන්න වචනේ ඉක්මවා කතා කරන්නේ නැත්තේ. මොකද එතනින් කතා කරන්න ගියාම වෙන දෘෂ්ටියකට යනවා. වෙන විවහාරයක් දෙන්න බැරි වෙනවා. අන්න ඒකයි බුදුරන් වහන්සේට විතරක් මේ ධර්මයේ ඉස්මතු කරලා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට මෙතනදී පැහැදිලි කරනවා මොකද්ද මිසිත තමයි හසර අරගෙන යන්නේ. ඊළඟට උපද්දවන්නේ තණ්හාවෙන්. තණ්හාවෙන් උපද්දනවා කියන එක අපි සමන ඕනෙක කියලා දන්න කාරණාවනේ. තණ්හා ජනේති පුරුෂෝ. තණ්හාවෙන් තමයි පුරුෂයා උපද්දවන්නේ. දැන් අපට කාම භව විභව තණ්හා කියන මෙන්න මේ කාරණාවත් එක්ක අපට මේ ලෝකේ හැම දෙයක්ම හම්බ වෙන්නේ පුරුෂයා කියලා යම් කිසි දෙයක් හම්බ වෙන්නේ කාම භවයි බෝතණ්ණාවත් එක්ක. ඒ තණ්හාවක් නැතිනම් අපට මේ කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. අපිට මුලින්ම සංකල්පමීය රාගයත් එක්ක කාම සංකල්පත් එක්ක කාම තණ්හාවෙන් රූප සද්ද ගන්ධ රස පහස කියන කරුණත් එක්ක හම්බ වෙනවා. එතකොට පුරුෂයා කියලා කියන්නේ මිනිසයා කියලා කියන්නේ මම කියලා කියන්නේ මොකද්ද? ඔන්න ඔය තණ්හාවත් එක්ක අපට ලැබිච්ච දෙයනේ. කාමයන් අපි ඉක්මවනවා කියමු. රූප තණ්හා භව තණ්හා කියන කාරණාව තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙනවා මේ භව තණ්හා විභව තණ්හා කියන කාරණා. පවත්වන්නට තියෙන තණ්හාව, නොපවත්වන්නට තියෙන තණ්හාව. අපිට මේ මට පොත පේනවා. කාමයක් නැහැ. නමුත් මේක පොත පවතින තණ්හාවක් තියෙන්නේ. මට මේක එපා නම් මට මේක නොපවතින තණ්හාවක් තියෙන්නේ. අපට මේක තිබ්බත් නැතත් ඒ වගේම කාමයන් වුණත් මොන දේ වුණත් ගෝචර වෙන්නේ පුජ්‍යලිය කාම වෙන්නේ තණ්හාව නිසාමයි. හැබැයි තණ්හාව කාම විතරක් නෙමෙයි. අපට හැම වෙලෙම තණ්හාව කියලා යනකොට හම් වෙන්නේ කාම තණ්හාව. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කාම භව විභව මේ තණ්හා තුනම. කාම තණ්හාව කියන එක පින්වත්තුනි ලෝකේ සාමාන්‍ය නුවණක් තියෙන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක බුදුරණවහන්සේගේ ශාසනයේ පිටත් තේරෙනවා. අද ඉන්දියාවෙත් එහෙම ඒක තේරුම් ගත්තා ඉන්නවා. අද අපට තියෙන අවාසනාව අපිත් ඒක විතරයි තේරුම් අරගෙන අද ගොඩක් වෙලාවට මේ කාම තණ්හාවත් එක්ක විතරයි මේ හැල හැප්පෙන්නේ. අපි මේ භවයි භව තණ්හාව කියන කාරණාව හොයන්නේ නැහැ. බුදුරණවහන්සේ එතනින් එහා ගියපු භවතණ්ණාව, විභවතණ්ණාව කියන කාරණාවත් ඉස්මතු කරලා පෙන්නවා. ඒක තමයි බුදුරණවහන්සේ පෙන්නපු විශේෂත්වය. බුදුරණවහන්සේ පෙන්නපු විශේෂත්වය කරා අපි යන්නට නම් අන්නේ බුදුරණවහන්සේගේ උතුම් වචනේ අහන්නට ඕනේ. එතකොට එහෙනම් තණ්හාවෙන් පුරුෂයා උපද්දවන්නේ, සිතින් තමයි අරගෙන යන්නේ, ඇවිද්දවන්නේ. හසර යන කෙනාට සත්‍යයා කියලා කියනවා. දුකම තමයි මහා බය. ඊළඟට ආයේ දේශනාවක් තියෙනවා. ඒකෙදිත් අහනවා. ඒක තමයි ဒုတိ ය ජනිත සූත්‍රයේ දෙවෙනි එක. කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විධාවති කිංසු සංසාර මාපාදී කිස්මාන පරිකුච්චති. එතන අහන්නේ අර විදියමයි අහන්නේ. මොකද්ද? පුරුෂයා උපද්දවන්නේ මොකකින්ද? අවිදවන්නේ මොකකින්ද? ඒ වගේම සත්වයා කියන්නේ සසර සැරිසරනවා කියන්නේ මොකද්ද? අනිත් එක තමයි මොකද්ද පිරිසිදු නොදැක්කේ. තණ්හා ජනේති පුරුෂෝ තණ්හාවෙන් තමයි පුරුෂයා උපද්දවන්නේ චිත්තමස්ස විධාවති සිතින් තමයි අරගෙන යන්නේ සත්‍යෝ සංසාරමාපාදි සංසාරය යනවා කියන්නේ සත්‍යය දුක්ඛං න පරිමුච්ඡති දුක පිරිස නොදකපු නිසා එතකොට මහා බය දුක වුණා අන්න ඊළඟ දෙග්ගහ කරා ඊළඟ දේශනා දුක පිරිසිදු අහ ප්‍රශ්නේ මොකද්ද මොකද්ද පිරිසිදු දැක්කේ නැත්තේ ඒතර බලන්න මේ දැන් මේ ධර්මයේ යොමු වෙච්ච කෙනෙක් දැන් අපි සාමාන්‍යයෙන් අහන්නේ මේක නැති කරන්නේ ඒක ඒකත් අහනවා සාමාන්‍ය කියලා. නමුත් පිරිසිදු දකින්න කාරණාවක් හොයනවා කියන්නේ කියන්නේ දැන් අපට ලැබිච්ච ඕනම දෙයක සත්‍ය හොයනවා. මේක විනිවිද දකින්න හොයනවා. මෙන්න මේක තමයි නුවණ තියෙන කෙනෙකුගේ ගතිය, ලක්ෂණය. අපට ලැබිච්ච හැම දෙයකම සත්‍ය ගවේෂණය කරන එක. අන්න මෙන්න මේ පිරිසිදු දුක පිරිසිදු තමයි සොයලා නැත්තේ. ඒ නිසා තමයි තණ්හාවෙන් උපද්දවලා සිත විසින් සසර අරගෙන යන සත්‍ය ආසංසාරේ ඉන්නේ දුක පිරිසිඳ නොදකපු නිසා. දුක පිරිසිඳ දැක්කනම් අන්න එතනදී මේ තණ්හාවෙන් උපද්දවන ගතිය දුර වෙලා සිතින් අරගෙන යන ගතිය එක්ක සැරිසරන සත්‍යය ඇති වෙන්නේ නැහැ. එතකොට මේකට කියනවා සත්‍යය කියන කාරණාවත් එක්ක මම කියන පුජ්‍යලයා කියලා අපි වැරදි විදිහට ගත්තා. එතකොට අපි දුක පිරිසිඳ හොයනකොට අන්න තණ්හාවට ඉඩ නැහැ. සිතින් අරන් යන දෙයක් නැහැ. සිතින් අරන් යෑම යෙදෙන්නේ තණ්හාව ආවහම. ඊට පස්සේ සැරසැරීම සත්‍ය ඉක්ම වෙනවා. එතකම් මේ සියල්ලක්ම ඒ විදිහටම සිද්ධ වෙනවා දුක පිරිසිඳ හොයනකම්. තුන්වෙනි ජනිත්‍ය සූත්‍රය. ඒ කියන්නේ තක ජනිත්‍ය සූත්‍රයේ තුන්වෙනි එකේ විග්‍රහ කරනවා. ඒකෙත් අහනවා කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විදහවසි කිංසු සංසාර මාපාදේ කිසුතස්ස පරායනන්ති. ඔන්න එතනදී අහන ප්‍රශ්නේ තමයි ඒත් අර විදිහමයි මුල් ටික මහන්නේ මේ සත්‍යව උපද්දවන්නේ මොකෙන්ද? ඒ වගේම මොකකින්ද අරගෙන යන්නේ? එහෙම ඉදු අවුත් ඇවිද්දවන්නේ. ඒ වගේම සසරට වැටුනේ කවුද? ඒ වගේම පිහිට පිණිස පවතින්නේ මොකද්ද? ඊතරීම් පිණිස පවතින්නේ මොකද්ද? එතනදී පැහැදිලි කරනවා. එයාට මේක උපකාරයේ පිණිස පවතින්නේ මොකද්ද? එතනදී පැහැදිලි කරනවා තණ්හා ජනියති පුරිසෝ තණ්හාව තමයි උපද්දවන්නේ චිත්තමස්ස විදහාවති සිතින් තමයි අරගෙන යන්නේ. සත්ත්ව සංසාර මාපාදී සංසාර සැරිසරනවා කියන සත්‍යයට කම්මතස්ස පරායනන්ති. කර්මය තමයි එයාට මේ පිහිට පිනිස පවතින්නේ. ඇයි? හොඳත් නරකත් දෙකම තියෙන එකයි. කර්මය තමයි පිහිට පිනිස. දැන් ඕක නිබ්බේධික සූත්‍රය පැහැදිලි කරනවා. ආශ්‍රව වලින් අරයනවා කර්මෙන් විපාක දෙනවා. ලැබෙන්නේ මොකද්ද? කර්ම විපාක. රැගෙන යන්නේ සිතින් අන්න මෙතන කියන සිතින් අර යනවා එහෙ මෙහි යනවා සසර සැරිසන සත්‍ය පුරුෂයා උපදිනොත් තණ්හාවේ. ඒතර කර්මයේ පිහිට විතරයි. කර්මයෙන් නෙමෙයි යන්නේ. කර්මයේ පිහිට විතරයි. දැන් අර කරුණ තුනොත් ඒක හොඳට ගම්මේ වෙනවා. කරණේ කර්මය කියන්නේ පිහිට, උපකාරය. කර්මයෙන් කවදා සසර යන්නේ නැහැ. සසර යන්න වෙන දේවල් තියෙනවා. යන සසරේදී පිහිට කර්මය. එහෙනම් අපි පිහිට පිණිස හොඳ දේ කරන්නට ඕනේ, නරක දේ දුරු කරන්නට ඕනේ. ඊළඟ දේශනාව උප්පත සූත්‍රය ඒ තමයි නොමග කියන කාරණාව එක බුදුරන් වහන්සේ දේශනා කරපු කාරණ බුදුරන් වහන්සේගෙන් දෙවිය අහනවා නොමග කියලා කියන්නේ මොකද්ද රෑදවල් දෙකෙම ගෙවිලා යන්නේ මොනවද බඹසර කිලට වෙන්නේ කොහොමද වතුර නැතුව නානවා කියන්නේ මොකද්ද ඔන්න ලස්සන කරුණ ටිකක් අහනවා එතන එතන අහනවා නොමග කියන්නේ මොකද්ද මොකද්ද මේ වැරදි මාර්ගය කියලා කියන්නේ? ඊළඟට අහනවා රෑ දවල් දෙකම ගෙවිලා යන්නේ කොහොමද? මොන වගේන්ද? ඊළඟට අහනවා බඹසරට කිලොඩ මොකද්ද? වතුර නැතුව නානවා කියන්නේ මොකද්ද? රාග රාගෝ උපතෝ අක්ඛාතෝ මේ රාගයට කියනවා නොමග කියලා. වැරදි මාර්ගය කියනවා රාගයට. වයෝ රත්ති නන්දික්ඛයන්. එතන කියන වයස රෑදවල් එක යන්නේ කියනවා. කීප එක තේරෙනවද? රෑදවල් එක ගෙවිලන්නේ මොකද්ද? වයස. රෑදවල් එක ගෙවිලන වයස තියෙන නොමග තමයි රාගය ඊළඟට විග්‍රහ කරනවා. ස්ත්‍රිය තමයි බඹසරට කිලුට ඊළඟට විග්‍රහ කරනවා. වෙන වතුර නැති වුණානවා කියන්නේ මොකද්ද? දැන් නානකොට මොකද සිදු වෙන්නේ? පිරිසිදු වෙනවනේ. නාද්දි වෙන්නේ පිරිසිදු වෙනවා. වතුර නැතුව නානකොට මොකද වෙන්නේ? කෙලස් පිරිසිදු වෙනවා. කෙලස් වලට ඒකේ වතුරත් එක්ක නෙමෙයි නාන්නේ. තපසද බඹසරද. තපසයි බඹසරයි. බඹස් බ්‍රහ්මචාරීව තපස රකින්නවනම් අන්න එතනත් නානවා. නානවා කියන්නේ මොකද්ද? පිරිසිදු කරනවා. මොකද්ද පිරිසිදු කරන්නේ? සිත. දැන් අපි නානකොට පිරිසිදු කරන්නේ වතුරෙන් කයනේ. මෙන්න මෙතනත් නෑමක් කරනවා. ඒ නෑමෙදි පිරිසිදු වෙන්නේ සිත. බ්‍රහ්මචාරීව තපස් ජීවිතය ගත කිරීම. ඒ කියන්නේ ධර්මයත් එක්ක මේ බඹසර හැසිරෙන එක තමයි. ඊළඟට ඊළඟ දේශනාව දෙවැනි වන්නේ කවුරුන්ද කියලා දෙවැන්නා එක්ක වාසය කිරීම නැත්නම් දෙවැනි කාරණාවත් එක්ක පැහැදිලි කරපු දේශනාව කිංසු ဒ ුතියා පුරිසස්ස හෝති කිංසු වේනං පසංසති කිස්ස වාබිරතෝ මච්ඡෝ සබ්බ දුක්ඛා පමුංචති ඔන්න අහනවා මේ පුරුෂයාට දෙවැන්න වෙන්නේ කවුද ඔහුට අනුශාසනා කරන්නේ කවුද? මොන වගේ දෙයකටද මොන වගේ දෙයකටද ඇලෙන අයද සියලු දුකින් නිදහස් වෙන්නේ? ඒක ලස්සන ප්‍රශ්නයක්. දෙවියා බුදුරණන් වහන්සේ උත්තර දෙනවා ශ්‍රද්ධාව තමයි මිනිස්යාට දෙවෙනි වෙන්නට ඕන නැත්තේ ශ්‍රද්ධා දුතිය පුරිසස්ස හෝති පඤ්ඤාවේතං පසංසති අන්න ප්‍රඥාවෙන් තමයි උට අනුශාසනා කරන්න තියෙන්නේ අනුශාසනා කරන්න තියෙන්නේ ඒ කියන්නේ පුරුෂයාගේ දෙවැන්න ශ්‍රද්ධාව ශ්‍රද්ධාවත් එක්ක තමයි ඉන්න තියෙන්නේ දැන් සසර යනකොට දෙවන්න කවුද? තණ්හාදුතිය පුරුෂෝ. දැන් මේ දෙවන්න මොකේද? ඊතර වෙන මාර්ගයේ දෙවන්න කවුද? ශ්‍රද්ධාව. අනුශාසනාව. එතකොට එයාව ලීඩ් කරන්නේ මෙහෙවන්නේ ප්‍රඥාවෙන්. ඊළඟට තමයි නිබ්බාන නිබ්බානි රතෝ මච්චෝ සබ්බ දුක්ඛා මොංචති. අන්න එතකොට එයා ඇලෙන්නේ මොකටද? නිවනට. ඇලෙන්නේ අන්න නිවනට තමයි එයා ඇලෙන්නේ. මොකද වෙන්නේ? සියලු දුකෙන් නිදහස් වෙනවා. කොහොම ඉන්නකොටද නිවනට ඇලෙන්නේ? ශ්‍රද්ධාව දෙවැන්නා කරගෙන ප්‍රඥාවෙන් අනුශාසනා ලැබමින් ඉන්න තැනදී අන්න නිවනට ඇලිලා දුකෙන් නිදහස් වෙනවා. ඊළඟ දේශනාව අවසාන එක මෙතන එතකොට අද දැන් හවස් වරුවේ ગાථා 20ක් කරා කවිය ගැන වදාරන්නේ කවි සූත්‍රය මෙතන කවියකට අදාළ කරුණු ටික තමයි මේ අහන්නේ. ඒ දෙවියා සමහරලාවට ගාථා මුල් කරගෙන විග්‍රහ කරපු විග්‍රහ කරනවා ඇති නිතරම දැන් බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් ඉන්නවනේ වංගීසරාතන් වහන්සේ. දැන් අපි අද හිතවන කවි හිතවන කවි කියලා කියන්නේ. කවි කවිමනේ මතක් වෙන්නේ. ඒ වගේ කෙනෙක් තමයි වංගීසරාතන් වහන්සේ. පුදුම විදිහට කවි මතක් වෙන්නේ. වංගී සංයුත්තේ තියෙනවා. ඒ වගේම දෙවිවරුත් ඉන්න ඇති. එතකොට දැන් මේ දෙවිය අහනවා මෙන්න මේ වගේ කතාව. කවියට මුල් වෙන්නේ මොකද්ද? මේ ගාතාවට මුල් වෙන්නේ මොකද්ද? කවිය කවියෙන් පවසන්නේ මොනවද? මේ කවියේ පවතින්නේ මොනව ඇසුරු කරගෙනද? කවි වලට පිට මොකද්ද? බුදුරණවහන්සේ උත්තර දෙනවා. කවි වලට මුල තමයි තාලය. තාලය කියනවා මේකට මේ කවියට නැත්තම් මේ ප්‍රදාන වෙන්නේ. ඒ කියන්නේ මුල වෙන්නේ. ඒකත් එක තමයි මේක රසයක් කවියක් කියන කාරණාවක් තියෙන්නේ. ඒ වගේම අකුරු වලින් තමයි මේක කියවෙන්නේ. අකුරු නැතුව කියවන්න බෑ. ඒ වගේම මේ කවිය අසුරු කරගෙන තියෙන්නේ එක එක දේවල් හැඳින්වීම. ඒ කියන්නේ කවිය කවියෙන් ඉස්මතු කරන විවිධ සංඥා, ඒ කියන්නේ විවිධ දේවල් උලුප්පලා පෙන්නනවා. විවිධ දේවල් උලුප්පලා පෙන්නනීම තමයි කවිය තුළින් ඉස්මතු කරලා පෙන්න. දැන් ගාතාවකින් විග්‍රහ කරලා පෙන්නන කාරණාවේදී මේ ගාතාව තුළ සාමාන්‍ය වාක්‍යයක කියන දෙයට වඩා එහා ගියපු දෙයක්. සාමාන්‍ය සිංහල කවියක් ගත්තත් අපි ඒ කවිය තුළ වාක්‍ය රටාවට එහා ගියපු දෙයක් තියෙනවානේ. අන්න ඒ වගේ මේක තුළ මේ විවිධ දේවල් ඉස්මතු කරලා පෙන්නනවා කියලා කියනවා මේ කවිය තුළින්. කවියට පිටවන්නේ කවියමයි. කවියට ඒ කියන්නේ කවියට උපකාර වෙන්නේ කවි හදන දක්ෂ කෙනාමයි. වෙන කෙනෙක් නෙමෙයි කියනවා. එතකොට බුදුරන් වහන්සේගෙන් අහා ප්‍රශ්නයක්. බුදුරන් වහන්සේගෙන් අහන ප්‍රශ්නෙට දෙන උත්තරයක්. වෙන දෙයක් නෙමෙයි. දැන් අපට හිතෙන්න පුළුවන් මොනවද මේ කියලා. බුදුරණවහන්සේගෙන් ඇහුවට පස්සේ ඒකට උත්තර දැන් අපිට මොනවා හරි ඇවිල්ලා අහන්නේ. දැන් මර හැන්නේ මැරිච්ච පෙරද කොටක් දුන්න කමක් නැද්ද කියලා. එක එක දේවල් අහන්නේ. එතකොට ඒකට උත්තරයක් මොනවා හරි ඉතින් උත්තර බුදුරණවහන්සේගෙන් අහා ප්‍රශ්නෙට දෙවි කෙනෙක් ඇවිදින්න ඒකට උත්තරයක් දෙනවා. එතකොට යා ඒ දක්ෂතාවය යාගේ හැකියාව ඒ තියෙන කාරණාවත් එක්ක තමයි ඒ උත්තරය දුන්නේ. ඉතින් අපිට මෙන්න මේ කාරණා එක්ක ගන්නකොට අර බුදුරන් වහන්සේ කියන්නේ අවබෝධයෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක් නිසා ප්‍රභෝ කෙනෙක් නෙමෙයි. දැන් අපට ඉතින් බුදුරණවහන්සේ කියනකොට මින් අර ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ වෙන ලක්ෂණ ටිකන්නේ. බුදුරණවහන්සේගේ තියෙන ප්‍රධානම ලක්ෂණේ අවබෝධය. එතකොට මේ අවබෝධය ඉස්මතු කරද්දී සැබෑ බුදුරණවහන්සේ මතු වෙන්නේ. දැන් මේ දෙවිවරු දැන් ධර්මයේ තේරුම් නොගත දෙවිවරු ඇවිදලා බුදුරණවහන්සේගෙන් යම් කාරණාවක් අහන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් නිසා වෙන්න පුළුවන්. සමහර අය ධර්මය අහනවා. සමහර අය නිඳා කරනවා. එතකොට විවිධ ආකාරයෙන් බුදුරණවහන්සේ ළඟට එනවා. දැන් අර එදා මේ ගිසති කරපු දේශනාවක තිබ්බේ අර සමිද්ද කියන භික්ෂුවත් එක්ක කරන දෙවගණගේ සාකච්ඡා ඒ දෙවියට ළඟටවත් එන්න බෑ. ඒ කියන්නේ කොහොමද දෙවිවරුන් පිරිවරක් එනවද බුදුරණවහන්සේව මුණ ගැහෙන්නේ? මුණ ගැහෙන්නේ. ඊළඟට දෙවිවරු බුදුරණවහන්සේගේ ශ්‍රාවක වූද හිවරු කොච්චර ළඟට ලෑද්ද? බුදුරණවහන්සේ දෙවියන්ටයි මිනිසුන්ගයි දෙගොල්ලෝගේ ශාස්ත්‍රඥ වහන්සේනේ. දැන් අපට පේන්නේ මිනිස්සු විතරනේ. එතකොට නම් දෙවිවරුන්ගේ ප්‍රශ්නත් බුදුරණාහි විසඳලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ දේවතා සංයුත්තේ තුල මෙන්න මේ විදිහේ ඒ ඒ අයගේ අහපු ප්‍රශ්න තුලදී බුදුරණාහි විග්‍රහ කරලා පෙන්නන්නේ. දැන් වියග්ගපජ්ජය විදිහට අහන්නේ අපිට මේ ගිහි කාම්භෝග ජීවිතය ගත කරමින් සතුටින් ජීවත් වෙන්න මේ කරුණ කියලා දෙන්න කියලා. ඉතින් ඒ වගේ දෙවියන්ගේ තියෙන ප්‍රශ්න ටික අහනවා. ඒක තමයි බුදුරණවහන්සේගේ බුද්ධ භාෂිත හැටියට අර බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරලා ඒක තමයි මේ ඇවිදලා තියෙන්නේ. ඇයි බුදුරණවහන්සේ නිකන් අපි වගේ අර රජතුමා කොහොමද මෙයා ඒ ඒ කතන්දර ටික නෑ. ඒ කතා ටික නෑ. අදාළහා ප්‍රශ්නේ උත්තරයක් දුන්නා. ඒ විදිහේ සාමාන්‍ය ජීවිතයක් ගත කර අනිත්‍යලා විමුක්ති සුවයෙන් ගත කර. ඉතින් එහෙම අර සාමාන්‍ය ලෝකේ ජීවත් ගත කරපු ලෝකයේත් එක්ක කතා කරාම ජීවත් ගත කරපු කෙනෙක් තමයි බුදුරණවහන්සේ කියන්නේ. ඒ වගේම ලෝකයට අහු වෙන්නේ නැති සත්‍ය ධර්මයක් ඉස්මතු කරා. හැබැයි අන්න ඒක ප්‍රඥාව තියෙන කෙනාට විතරයි ගෝචර වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ කාරණා පාදක කරගෙන අපිට ගොඩක් ශ්‍රද්ධාවට යම් කාරණාවක් යොමු වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර කාරණා තුළදී ත්‍යාගය අතහැරීම දානීය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණා තුළදී අපි කොයි ලෝකෙට කොතෙන්ද ගියත් මේ ශ්‍රද්ධාව ප්‍රඥාව කියන එක තරම් වෙන පිහිටක් නැති බව අපට තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අපි සමහරලාවට මේ කරදරයි කියලා එහෙ යන්න පුළුවන්. සමහරලාට එහෙ ඊට වඩා අහු වෙන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කොහේ ගියත් තියෙන මේ ප්‍රශ්නේ අපිට මෙතන ඉඳලාම කරන්න තියෙන මොකද්ද? මේ සත්‍ය තේරුම් ගන්න මහන්සි ගන්න එක. ඉතින් ඒක සමහරලාවට මේ කරුණ තුලින් දැන් අපිට අර අර දෙවිවරු ඇවිදලා අර බුදුරණවහන්සේ බැනලා ගියේ. ඒතර බලන්න කොච්චරනම් එහෙනම් ඒ කට්ටියත් තුළ මේ දෘෂ්ටි තියෙනවද? ඒ බුදුරණවහන්සේ ජීවමානව ඉන්නේ නැද්ද? ඉතින් අද කොහොම අය ඇද්ද? අද කොච්චර මේ වගේ වැරදි කෝණ වලට යන අය ඇද්ද? ඉතින් ඒක නිසා හැමතැනින්ම තේරුම් ගන්න තියෙන කොතනකවත් හැකවරණයක් නැහැ. හැමතැනම තියෙන සසරේ බයමයි. එකම රැකවරණය මොකද්ද? අර ඍජු මාර්ගයේ තියෙන අර නිවන කියන එක විතරයි බය නැති එකම දේ තියෙන්නේ. අනිත් හැමතැනම තියෙන්නේ බය සහජ දෙයක්. අපි මේ ඒ හතේ අපි තුල ගොඩනගා ගන්න උත්සාහ කරොත් අය අපිට බලෙන් ඒ හතේ දක්වන්න දෙයක් නැහැ. අපි හිරියොතප් කියන ආසනයේ ඉඳගත්තොත් ධර්මචක්‍රය කියන රෝද තුල අපි කරකැවෙන්න දුන්නොත් ඒ මාර්ගයට නම් දාලා තියෙන්නේ ඒ වගේම සිහිය නම් කරත්තේ සරසවාගෙන තියෙන්නේ අහමු ධර්මයේ පෙරට කරගෙන නම් ඉස්සරහින් යන්නේ ආය ආය කලබල වෙන්න දෙයක් නෑ. ඉතින් අපි යන්නේ ඒකට යමුනොත් අපට අර වෙන අයගේ තියෙන එක එක මති මතාන්තර අපට අදාළ නෑ. එක එක එක එක එක දේවල් වලට ගලපන දේවල් අපට අදාළ නෑ. අපි යමු වෙන්නට තියෙන්නේ ඒ උතුම් බුද්ධ වචනයත් එක්ක. එහෙම යමු වුණාට පස්සේ කවදාවත් අපට වරදින්නේ නෑ. ඉතින් ඒ සඳහා මේ උතුම් බුද්ධ භාසිතයල් උපකාර කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. දේරුවන් සරණයි අපි එහෙනම් මේ අවස්ථාව මතුවී තියෙන දහම් ගැටලු සාකච්ඡා කරන්න යොදා ගනිමු. පළමුවෙන්ම ඊමේල් කිහිපයකට ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්න අදහස් කරනවා. එකක් අහලා තිබුණා අර මම අනාගාමි බ්‍රහ්මලෝක ගැන විස්තර කරපු එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒකෙදි අනාගාමී අය නැත්තම් බ්‍රහ්ම ලෝකවල අය බුදුරන් වහන්සේගෙන් බණ අහලා ඊට පස්සේ එතනින් එහා යමක් කරගන්න බැරිද කියන කාරණාවේදී එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියන එකේදී ධම්සක් පැවතුම් සූත්‍රය සහ මහා සමය සූත්‍රය ගැන අහලා තිබුණා. දැන් අපි දන්න කතාවක් තියෙනවා ධම්සක් පැවතුම් සූත්‍රයේ අහන්න අකනිටා දක්වා දෙවුරු ආවා කියලා අපි අහලා තියෙනවනේ. නමුත් දේශනාවේ ආවා කියලා තියෙනවද? හොඳට බලන්න දේශනාවේ තියෙන විදිය මෙන්න එහෙම තියෙනවා. බුදුරණවහන්සේ ධර්ම දේශනා කරනකොට ඉස්ලාම කියනවා පොළොව වාසී දෙවියන්ට ඒ ධර්මය ඇහුණා කියලා නේ. දැන් බුදුරණවහන්සේ සමීපවම දෙවිවරු ඉන්නේ කොහෙද? පොළොව වාසී දෙවියන් බුම්මානන් දේවානම් අන්න පොළොව වාසී දෙවියෝ සතුටු ප්‍රීති වාක්‍යය උදම් මැනුවා කියනවා. මොකද්ද? බුදුරන් වහන්සේ මේ බරණැස ඉතිපතන මිගදායේ මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා. කාටවත් කරකවන්න බැරි ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා කියලා පොළොවාහි දෙවියෝ සතුටුවෙන් ප්‍රීතියෙන් උදම් වෙනවා. ඊළඟට මොකද කියන්නේ? බුම්මානං දේවානං සද්දං සුත්වා චාතු මහරජිකා දේවා. පොළොවාසි දෙවියන්ගේ සද්දය අහලයි. කියන්නේ චාතු මහරජික දෙවියෝ. බුදුරන් වහන්සේගෙන් අහපු කතාව නෙමෙයි කියන්නේ. බුම්මානන් දේවානං සද්දං සුත්වා අර පොළොවාසි දෙවියන්ගේ ප්‍රීතිഘോഷාව අහලා අන්න චතු මහරජගේ දෙවිය උදම්මනනවා මේ මේ ධර්ම චක්‍රේ වර්ධනය කරනවා මේක කාටවත් ආපසර කරකවන්න බෑ කියලා. චතු මහරජිකානන් දේවානං සද්දං සුත්වා තාවතින්සා දේවා. අන චතු මහරජික දෙවියන්ගෙන් අහලා තමයි තාවතින්ස දෙවියෝ ප්‍රකාශ කරන්නේ. තාවතින්සානන් දේවානං සද්දං සුත්වා මෙන්න මේ විදිහට අකනිටා දක්වාම ඒ ඒ දැන් පොළොවාසී දෙවියන්ට තමයි බුදුරන් වහන්සේගේ ධර්මය ඇහෙන්නේ. ඊට පස්සේ පොළොවාසී දෙවියන්ට සමීපයි ළඟට චාතුම් මහරජික දෙවියෝ. මෙන්න මේ විදිහට තමයි මේ සතුට වාක්‍ය ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා කියලා තියෙන්නේ දේශනාවේ සූත්‍රයේ තුල. අපි කතාවට දන්නවා ඔක්කොම කටි ආවා කියලා. නමුත් එහෙම එකක් නෑ එතන. ධම්මසක්කවතුන් සූත්‍රයේ අර්ථය තියෙන්නේ මේ විදිහට. ඉතින් සතුට වාක්‍යය ප්‍රකාශ කරා කියන්නේ දැන් අපි අහලා තියෙනවානේ අර ගොඩක් දේශනා සමහර කරුණු තුලදී ධර්මයට අවධානය යොමු වෙන්න තුල දැන් අපි වක්කලි ස්වාමීන් වහන්සේ ගත්තොත් එහෙනම් වක්කලි ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ ගැන සතුටින් හිටියේ. ශ්‍රද්ධාවෙන් යුක්තව. එතනින් එහා යමක් කරගන්න ඒකත් එක්ක බැරි වුණා. ඒ සතුට වීම තුල නතර වීමත් එක්ක එතනින් එහා යමකට යොමු වෙනවා කියන කාරණාවක් සිදු වෙන්නේ නැහැ. එතනින් එහා අපි ප්‍රඥාව වඩන්නට ඕනේ. දැන් අනාථපිණ්ඩික සිටුතුමා අවුරුදු ගණනාවක් බුදුරණවහන්සේ උපස්ථාන කරත් එතනින් එහා මාර්ගඵල ලැබුවේ නෑනේ. එතකොට ඒකෙන් සතුටු වුණා. එතකොට ඒකෙන් සතුටු වීමත් එක්ක බුදුරණවහන්සේ අසුරු කරනවා. මොකද ඊට පස්සේ අපිට මාර්ගඵලලාභී කෙනෙකුට පුතත්ජනියත් එක්ක සතුටු වෙන්න යනවා නෙමෙයිනේ. එයාට සතුටු වෙන්න තියෙන්නේ හර ශ්‍රාවකයත් එක්ක. මහා සමේ සූත්‍රයේ දෙවිවරු ගැන කතාව ඔක්කොම තියෙන්නේ සතර මහා මේ සිව් මහා දිසාවට අධිපති දෙවිවරු ගැනයි. ඒ කට්ටියන්ගේ නම් ගොත් යක්ෂෝරුන්ගේ නම්ගොත් මෙන්න මේ අය තමයි එතන රැස් වෙලා ඒ අයත් එක තමයි සාකච්ඡාව එතන ප්‍රකාශ කරන්නේ ආරාධනාවට මුලින්ම එනවා සහම්පති බ්‍රහ්මරාජයා එනවා ඇවිදලා කතා කරනවා ඉතින් බුදුරන් වහන්සේ බුදු කෙනෙක් බුදු වුණා කිව්ව තැනදී මේ විදිහට බ්‍රහ්මයෝ ඇවිදලා කතා කරනවා එතකොට එතන කිසි තැනක සඳහනක් නැහැ ඒ බ්‍රහ්මයෝ අවබෝධ කරා කියලා. දැන් අපි අහලා තියෙනවා පළවෙනි ධම්ම ධම්සක් කරන සූත්‍රයේදී කතාවට අපි අහපු එකක්නේ ආව එකක්නේ කෝටි ගාණක් දිවුරු මගපල් ලැබුවා කියලා. බුද්ධ දේශනාවේ තියෙන්නේ කොණ්ණඤ්ඤ තවස මගපල් ලැබුවා කියලා විතරයි. පොතපරුණා කියලා. ඉතින් ඒක නිසා අපි ඒ අර්ථයට යන්නට ඕනේ. මොකද ගොඩක් දේවල් අපට මේ සාහිත්‍ය රසයත් එක්ක ලැබෙනවා බුදුරණවහන්සේගේ තියෙන වැදගත්කම ඉස්මතු කරන්න. නමුත් දේශනාවේ තියෙන්නේ කොණ්ණඤ්ඤ තවස සෝතාපන්න වුණා කියන කාරණාව විතරයි. වෙන කාරණාවක් එක්ක කියන්නේ නැහැ. එතකොට ඒ නිසා ඒ දේශනා දෙකෙන් අපට කොහොමත් ඒක ගන්න බෑ. ඊළඟ අංගුත්තර නිකාය දේශනා ගණනාවකම තියෙනවා සුද්ධාවාසිතරක් නෙමෙයි හැම බ්‍රහ්ම ලෝකයකටම මගපරලාභී කෙනා ගියොත් ආවිසිරුවෙන් පිරිනම් පාන බව. අනිත් පුතජන කෙනා ආපහු එනවා කියලා තමයි හැම එකම තියෙන්නේ. ආපහු එනවා කියලා. අනාගාමියා යන්නේ සුද්ධාවාසිතරකුත් නෙමෙයි. දැන් සංචේතනා සූත්‍රය මට මතක හැටියට ඒකේ තියෙනවා නව සංඥානා සංඥායතනෙත් යනවා. අනිත් බ්‍රහ්ම ලෝකවලත් යනවා. ඒ බ්‍රහ්ම ලෝකවලටත් යාලා කියලා උපදිනවා. හැබැයි අවශ්‍ය වෙනකන් ඉඳලා තමයි පිරුණම් පානවා කියලා බුදුරණවහන්සේ දේශනා කරන්නේ. එතකොට දැන් බ්‍රහ්ම ලෝකේ යනකොට අනාගාමී බ්‍රහ්ම ලෝකෙත් යන තැනදී මේ එතන විග්‍රහ කරලා පෙන්නනවා බ්‍රහ්මයන් පිළිබඳව කතකරණීය කළ යුතු කරා කියලා. රහතන් වහන්සේ මෙහි පිළිබඳව විග්‍රහ කරලා පෙන්නන්නේ. එතකොට ආය අනාගාමී වෙච්ච කෙනාට දැන් අපි දන්නවා ධර්මයේ අහන තැනදී ඒ අපි හිතමු දැන් මුලින්ම කෙනෙක් ධර්මයේ අහනවා නම් එයාට දැන් මූලික අපට ගෝචර කාරණා නිදර්ශනා කරන්න තියෙන්නේ. එතකොට තමයි යා ඒ ධර්මයේ ඇසීමත් එක්ක සත්‍ය දැකලා නිදහස් වෙන්නේ. දැන් අනාගාමී කෙනාට කොයි විදර්ශනා කරන්න තියෙන්නේ? සමාධියත් එක්කනේ. රූප රාග අරූප රාගනේ තියෙන්නේ. එහෙනම් එයා සත්‍ය දකින්න ඕනද රූප රාගය අරූප රාගය? එතකොට එහෙනම් අන්න එතන සත්‍ය දකින්නට යා යොමු වෙන්නට ඕනේ. ධ්‍යාන වලට කියලා විදර්ශනා කරන සම්දී සමහර අය ධම්ම රාගේ තිය ඇති වෙලා මේ අනාගාමී වෙනවා. පිරිනම් පාන්නේ නැහැ. අරහතටපත් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් එයාලගේ දක්ෂතාවයත් එක්ක අපි හිතමු මනුස්ස ලෝකේ ඉන්නේ නැද්දිත් සමහර අය ඉන්නවා අනාගාමී වුණාට එතනින් එහාට කරගන්න හැකියාව නැහැ. එයාගේ ප්‍රඥාවේ අඩුකමත් එක්ක. දැන් මේ අනාගාමී වෙලා සුද්ධාවාසය යන තැනදී එතන ක්‍රම කිහිපයකට ඒ යන්නේ එයාලගේ මේ ප්‍රඥාවේ හැකියාවත් එක්ක. ඒ නිසා තමයි එයාලට අහපව වීරයක් බලෙන් කිරීමේ හැකියාවක් නෙමෙයි තියෙන්නේ. ඒක දහම් ස්වභාවයක් හැටියටම එයාලා කලයුත්ත කර කලා කියන ආකාරය තමයි පැහැදිලි කරන්නේ. මොකද කිසි වෙලාවක බුදුරණවහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරුන්ගෙන් ආයි බණක් අහලා එයා අතරමැදදී මේ උපහාච වර්ණිබා අන්තරපරිනිබ්බායි උද්දහ දක්ණිතාගාමීට අමතරව තව කෙනෙක් ගැන කියන්නේ. එතකොට අර විදිහට ඒ ක්‍රම කිහිපේ තමයි බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ. ඉතින් අපට එතනින් එහා දෙයක් නිගමනයක් කරන්න බෑ. මොකද මේ ධර්මයේ මූලිකව ඇසීම කියන කාරණාව අපේ මූලික ගෝචර දේත් එක්ක තියෙන්නේ. එතනින් එහා හොයාට හුරු කරන්න තියෙන්නේ ධ්‍යාන සමාධි තුල තියෙන සත්‍ය දකින්න එක. ඉතින් ඒ කාරණාවේදී අපට හිම කතා කරන්න බෑ. මොකද බුදුරණවහන්සේ එහෙම දෙයක් කියලා නැහැ. අනිත් එක අපි දන්න ගොඩක් කතාවල තමයි තියෙන්නේ මෙන්න මෙහෙම ඇවිල්ලා අහලා මෙහෙම වුණා කියලා. නමුත් දෙවරු සම්බන්ධයෙන් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සක්කපඤ්ඤ සූත්‍රයේ සක්දේව සෝතපන්න වෙච්ච සිද්ධිය. මේ අන්න ඒ වගේ කරුණු පැහැදිලි කරනවා. නමුත් අනික් කාරණාවක් එහෙම පැහැදිලි කරලා පෙන්වා දෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියලා කාරණාවට දන්න සහම්පති බ්‍රහ්ම රාජයා, සනංකර බ්‍රහ්ම රාජයා, ගටිකාර බ්‍රහ්ම රාජයා මේ ඔක්කොටම ඇවිදilla පුළුවන් නේ බුදුරණවහන්සේගෙන් අහලා ඉක්මනින්ම රහත් වෙන්න. මොකද ඒ කට්ටිය ලොකු ප්‍රඥාවක් තියෙනවානේ. නමුත් එයාලා ඒ කරගෙන ආ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකයි කතකරණියා කියලා කියන්නේ. ඒ පිළිවෙල තමයි එයාලා යන්නේ. ඊළඟට තව කාරණාවක් අහලා තිබුණා. ඒ තමයි දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන කාරණාවේදී අවිද්‍යාව කියන එක යෙදෙනවනේ. එහෙමනම් එතන ආයතන ක්‍රියාකාරීත්වයක් නැති බව හරි පංචපාස්කන්ධ ක්‍රියාකරණ නැති බව කතා කර හැකිද වගේ ප්‍රශ්නයක් අහලා තිබුණා. දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන කාරණාවේදී කොහොමත් සකස් වීම අවිද්‍යාවසගත කතා කරන්න තියෙන්නේ. අපිට දැන් අපි දිට්ඨයක් කියන කාරණාව අපට හම්බ වෙන්නේ නැහැ. අපිට හැම වෙලෙම හම්බ වෙන්නේ දකින මට දකින්න දේ තියෙනවා කියලා. දිට්ඨය දිට්ඨ මත්තං කියන එක වෙන එකක්. සුතේ සුත මත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන කාරණාව වෙන පරියායයක්. එතන තියෙන්නේ හික්මීමක්. ඒක පුජ්‍යල సంతානයක සිදුවෙන වැඩපිළිවෙල. දහම් ඇස තේරුම් ගත්ත කෙනා නැත්නම් දහම් ඇසත් එක්ක යාද මේක දිට්ඨියක් කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. හැබැයි දිට්ඨ දිට්ඨ මතන් එන්නේ. එයා දකිනවා ඇස රූප විඤ්ඤාණ එකතු වීමෙන් දැක්මක් හටගත්තා. කන ශබ්ද විඤ්ඤාණ එකතු වීමෙන් ඇසීමක් හටගත්තා. එතකොට එයාට හම්බ වෙනවා මේ අවිද්‍යාවපත්‍ය කරගෙන වැඩපිළිවෙලක් තමයි මෙතන සිදු වෙන්නේ කියලා. දිට්ඨ සුත්තමුත විඤ්ඤාත බව තේරුම් ගැනීම. ඒක නොතේරුම් ගැනීම නිසා එයාට දිට්ඨියක් සුත්තයක් මුතියක් විඤ්ඤාතයක් නෙමෙයි ලැබෙන්නේ. දකින්නක් දකින්නෙක් දකින්න දෙයක් තියෙනවා අහන්න දෙයක් තියෙනවා කියලා තමයි අනික් කෙනාට හම්බ වෙන්නේ. නමුත් නුවණ තියෙන කෙනාට දිට්ඨියක් සුත්තයක් මුතියක් විඤ්ඤාතයක් බව මේ අවිද්‍යාවෙන් සකස් වෙන දෙයක් බව තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ දිත්තේ දිත්ත මත්තන් කියන තැනදී සුතේ සුත මත්තං කියනකොට මුතේ මුත මත්තං කියනකොට මේ පරියාය දැන් අපි දන්නවා මේ පරියාය තියෙන්නේ බාහිදාරු කීරිය සාන්නාසයටත් මාළුන්ක පුතු ස්වාමීන් වහන්සේටත් මේ දෙන්නම අරහත්ත්වයටපත් වුණා මේ එකකවත් මේ මේ මේ හික්මීම ගැන විග්‍රහ කරන ඒ තැන් දෙකේම තියෙන්නේ ඔබ එතනත් නැහැ අතරත් නැහැ ඒනුත් නැහැ නිදහස් හික්මීම දැන් අපිට හිතෙන්නේ දැන් අපට හික්මෙන්න පුළුවන් කියලානේ අපි දැන් හික්මනවා නිදහස් ආයේ අහප වෙන්නේ ඒ හික්මීම කියන්නේම නිවීමමයි. අහප බනවන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දේශනාවේ හිමම තියෙනවා. ඔබ ඔහොම හික්මුණොත් ඔබ ඔතන නෑ. වෙන තැනකත් නෑ. ඒනොත් නෑ හතරත් නෑ. නිදහස් කියනවා. අරහත්ත්වයමයි විග්‍රහ කරන්නේ. ඒක අනික් කෙනෙකුට හික්මෙන්න බෑ. එහෙම හික්මුණා නම් එයා අරහත්ත්වයටපත් වෙනවාමයි. ඒක පුජ්‍යල సంతානයක තියෙන දෙයක්. දැන් අපි පැත්තක ඉඳලා ඔය කාරණාව අපි බලන්න ගියාට අපට හම්බෙන්නේ නැහැ. අපිට දිත්තේ සුතේ මුතේ විඤ්ඤාණය තේරුම් ගන්න පුළුවන්. අපි තුම අපිට යම් ප්‍රමාණයකට ධර්මයේ තේරෙනවා කියලා. ඒ තේරෙන කාරණාවත් එක්ක අපට තේරෙන්න තේරුම් ගන්නවා මේක දිට්ඨියක් කියලා. නමුත් අපේ දිට්ඨිය දිට්ඨමත් タン වෙන්නේ නැහැ. සුතයක් බව තේරුම් ගන්න පුළුවන්. නමුත් සුතේ සුතමත් タン වෙන්නේ නැහැ. මුතයක් බව තේරුම් ගන්න පුළුවන්. නමුත් මුතේ මුතමත් タン වෙන්නේ නැහැ. විඤ්ඤාතයක් බව තේරුම් ගන්න පුළුවන්. නමුත් විඤ්ඤාතේ විඤ්ඤාතමත් タン වෙන්නේ නැහැ. දිට්ඨය සුතය මුතය විඤ්ඤාතය බවවත් තේරෙන්නේ නැහැ. හේතුප්‍රත්‍ය ධර්මය අවබෝධ නොවීමත් එක්ක. අවබෝධ වීමත් එක්කයි ඒ කරුණ තේරෙන්නේ. හැබැයි ඒ කරුණ තේරුණා කියලා දිත්තේ දිත්ත මත්තන් වෙන්නේ නැහැ. සුතේ සුත මත්තන් වෙන්නේ නැහැ. මුතේ මුත මත්තන් වෙන්නේ නැහැ. විඤ්ඤාති විඤ්ඤාත මත්තන් වෙන්නේ නැහැ. මේක තේරුම් ගානං හික්මෙනකොට අන්න යා රහත්ත්වයටපත් වෙනවා. ඔය විදිහට හික්මෙන තැනදී. ඒ సంతානයේ කතා කරනකොට එයා ආපස්සට එනවා නෙමෙයිනේ අරහත් ඒ කියන්නේ ඒක ඇත්තටම අරහත් මාර්ගය. කියන්නේ අරහත්ත්වයෙන්පත් වෙනවා එයා එතන යමු වුණා නම්. එතෙන්ද එයාට අවිද්‍යාව තියනවා හෝ නැහැ හෝ ඒක ඒ సంతානියට කතා කරන්න බෑ. අවිද්‍යාව දැන් අපි දැන් එයා එයා දැන් අපි දැන් මෙහෙම දැන් ඔන්න අපි නෝනින් ඉමසන්ඩ කල්පනා කරනවා කියලා හිතන්නකො මේ හේතුඵල දහම්. එතකොට ඔන්න අපට හම්බ වෙනවා නම් අපේ ප්‍රඥා චක්කුසේ වර්ධනීයමත් එක්ක ඇස රූප විඥාන එකතු වීම කියන කරුණත් එක දිට්ඨියක් කියන එක අපි දුන්න ඇස පනවන්න යන්නෙත් නෑ රූප පනවන්න යන්නෙත් නෑ අපට හේතුවයි ඵලයයි කියන කාරණා හම්බ වෙනවා. එතකොට අපට ඔන්න ඒ නුවණක් ආවනම් ඔය මගේ ඇහෙන් රූප දැක්කා කියන න්‍යායට යන්නේ නෑ. හැබැයි ඒක එතන නුවණක් විතරයි. ඊට පස්සේ තමයි අපට හම්බෙන්නේ අපේ කල්පනාවක් එක්ක ඇස රූප විඥාන එකතු වීමෙන් මේක හටගත්තේ කියලා. ඒ අපේ විමසීමත් එක්ක නුවණෙන් විමසීමත් එක්ක අපි ආපස්සට ඇවිල්ලා කල්පනා කරනකොට. නැත්තම් අපි සත්‍ය දකිනකොට අපට ඒ කාරණාවක් කතා කරන්න බෑ. අපිට මේ හේතුවෙන් හේතුව නිසා ඵලයක් හටගත්තා කියලා දැන් බුදුරණවහන්සේ අවබෝධය විග්‍රහ කරනකොට දර්ශනය විග්‍රහ කරනකොට පැහැදිලි කරන්නේ යං කිංචි සම්මුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම හේතුන් යමක් හටගත්තා හේතු නැතුනම නැතිවලා යනවා හේතුවයි ඵලය මොකද්ද කියලා නිර්වචනයකට යෑමක් කතා කරන්න බෑ නිර්වචනයකට යනවා නම් අපි ඒක අපේ කෝණයෙන් පනවගත්ත දෙයක් එතකොට මේ අරහත් මාර්ගයේ නැත්තම් දිත්තේ දිත්තේ මත්තම් හික්මන කෙනා ඒ ස්වභාවයේදී එයා ආපස්සට හැරෙනවා කියන කාරණාව ඒ දෙන්නේ අරහත්ත්වයටපත් වුණාමනේ. එතකොට එහෙනම් එයාට ඒ පරියායේදී කතා කරන්න බෑ. මගේ ඇහෙන් රූපේ දැක්කලා ඇහැයි රූපේ වඤ්ඤාණ එකතු වීම මම එතනින් නතර වුණා. එහෙම යොදන්න බෑ එයාට. මොකද එහෙම යොදන්නේ කොහොමද මේ නිවුණට පස්සේ නිවිච්ච කෙනා කොහොමද ඒක පණවන්නේ? ඒ පැනවීම කතා කරන්න බෑ. එතකොට ඒක එයාගේ චිත්තසංතානය තුළ එයා හික්මන වැඩපිළිවෙලක් මිසක් අපට මෙතන ඉඳලා ඒ කාරණාව තේරුම් ගන්න යමු කරන්න බෑ. අපි එහෙම තේරුම් ගන්න යමු කරනකොට අපට යන්න තියෙන්නෙම පටිච්චසමුපාදේ කොටසක් තිබිලා කොටසක් නැති වුණා කියන. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස දක්වා තිබුණා වේදනාව තිබුණා හතරෙන් පිළිගත්තේ නැහැ. එතකොට ඒක අපි ඒ විදිහට විග්‍රහ කරගන්න ගියාම පටිච්චසමුප්පාද න්‍යාය ගැලපෙන්නේ නැහැ. මොකද වේදනාව කියන හේතුව තියෙනවා නම් තණ්හාව කියන ඵලයට තියලා තියෙන දෙයක් නැහැ වේදනාව කියන හේතුව ඇති තියෙන තියෙනවා නම් තණ්හා ඵලය තියෙනවා. මොකද හේතුව ඇතිකල්ලි ඵලයෙන් තියෙන දෙයක් නැහැ. ඉමස්මින් සතේ ඉඳන් හොති. එහෙනම් අපි ඒකට කඩලා කතා කරන්න යන්න බෑ ඒ කාරණාව. දිත්තේ දිත්තේ මත්තන් කියන කාරණාව කතා හැබැයි දිත්තයක් කියන කාරණාව කතා කරන්න පුළුවන්. සුතයක් මුතයක් විඤ්ඤාතයක් කියන කාරණාව කතා කරන්න පුළුවන්. එතකොට ඒ කතා කරන තැනදී යාට මගේ හැංග රූප දැක්කා කියන කාරණාවට නෙමෙයි යන්න දිට්ඨිය. ඉතින් ඒක නොදැකීමත් එක්ක එයාට මේ අර මේ දකින්න දෙයක් ඇතයි කියලා අරගෙන ඔන්න පැවැත්ම සිදුවෙන ආකාරය යාට හම්බ වෙනවා. නමුත් දිට්ඨිය දිට්ඨමත් වෙන කාරණාව එහෙම විවහාර කරන්න ගියොත් ඒක අපට යොදන්න බැරි කාරණාවක්. ඉතින් ඒක අරහත් මාර්ගයත් එක්ක හික්මිච්ච ඒ කියන්නේ යාගේ సంతානියාට වැටෙන දෙයක් මිසක් අපට ඒකට එතනින් එහා අර්ථයක් දෙන්න බෑ. මොකද එතනින් එහා අපි අර්ථයක් දෙන්න යන තැනදීම අපි යන්නේ අපිට දැන් අපි නිකලෙස් වෙනකම් අපි ලෝකයේ අර්ථ ඉවරණ යන යන්න තියෙන්නේ. ඉතින් නිකලෙස් වෙනකම්ම ලෝකයේ අර්ථ ඉවරණයක් යන තැනදී බුදුරණවහන්සේ දුන්න වචන ටික හැරෙන්න අපි වෙන වචන ටිකක් දෙන්න ගියොත් දෘෂ්ටියකට යනවාමයි. ඒකයි මේකට අවශ්‍ය ප්‍රඥාව කියන කාරණාව. ඒ කියන්නේ ඒක තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රඥාව. ඒකට අපට ඇත්තරම මේ වගේ කාරණාවක් අපිට ප්‍රශ්නයක් ආපු තැනදී අපට ඇත්තටම තියෙනවා නුවණින් ඉමසීමට තේරුම් ගන්නට අවශ්‍ය පදනම ලැබිලා තියෙනවා. ඒ කාරණාව, ඒ ප්‍රශ්නේ ඒ විදිහට ලැබීම තුළ අපි තුළම අපට විචක්ෂණයට අවශ්‍ය දෙයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක මුල් කරගෙන හැම පැත්තක්ම කල්පනා කරලා නුවණින් ඉමසන්නට ඕනේ. එහෙම නුවණින් ඉමසනකොට අපේ ප්‍රඥාවට අපේ වචනකින් උත්තරයක් දී ගන්න බැරි විදිහේ අවබෝධයක් එයි. ඒකයි වෙනස. මොකද අපේ වචනයකින් අපි උත්තරයක් දෙන්න යනවා නම් අපි අර ලෝකේ අපේ සම්මුතිත් එක්ක නිවහාර කරන නිබ්බේධික සූත්‍රය පැහැදිලි කරන්නේ යම් කිසි දෙයකින් හඳුනා ගන්න ඊට අනුව විවහාරය. යමකින් හඳුනා ගන්න ඊට අනුව විවහාරය. එතකොට අපේ කෝණයෙන් අපි යමක්ද හඳුනාගත්ත ඊට අනුව විවහාර කරන්න තියෙන්නේ. නමුත් ප්‍රඥාව කියන්නේ හඳුනා ගැනීමත් ඒ විවහාරයත් ඔක්කොම ඉක්මවිලා. එතකොට එනවා අපි යම් කිසි දෙයක් අවබෝධ කරගත්තද බුදුරණවහන්සේ වෙන්න ධර්මයත් එක්ක අපේ ලෝක විවහාරයක් අපිට දෙන්න බැරි වෙනවා. බුදුරණවහන්සේ දුන්න වචන ටිකක් විතරයි අපිට දෙන්න පුළුවන් වෙන්නේ. එතනින් එහා විවහාරයක් දෙන්න යනවා නම් යන්නෙම අපි ඒ තේරුම්ගත කාරණාව හරියට තේරුම් අරන් නැතිකම නිසාමයි. හරියට තේරුම් ගත්තා නම් එයාම දන්නවා මේක මේකට එතනින් එහා උත්තරයක් මේ මේ කාරණාව දෙන්න බෑ කියලා. ඒ නිසා තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න මන් දුස්සාහි වුණේ. නම් අපි කවුරුත් ඒක දන්නවනේ. මේ කොහොමද මේක කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ හිතෙච්ච කාරණාවනේ. පසේ බුදුරුන්ට මේක දෙන්න බැරිත් ඒකයි. බුදුරජාණන් වහන්සේට විතරයි ඒ හැකියාව ලැබුණේ. ලෝකයා මේ අහන ලෝකයේ තුල තියෙන වචන වලින් මේ දුන්න කාරණාව එක්ක දෘෂ්ටියකට නොයා මාර්ගයට යොමු කරගන්න හැකියාව ලැබෙන විදිහේ වචන ටිකක් දෙන්න පුළුවන්කම ඇති උනේ බුදුරණවහන්සේ විතරයි. අපි වෙන මොන වචනයක් දුන්නත් ඒ වචනේ තුල අනිවාර්යයෙන්ම කොටු වෙනවා අපේ රාමුවකට අපට අර සත්‍ය දර්ශනය කරා යොමු වෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඒ ආකාරයටම තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕන. පංච පාදානස්කන්ධයත් පටිසම්පද අතර සම්බන්ධය හා යෙදෙන සම්බන්ධය හා යෙදෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න. පංච පාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක. පංච පාදානස්කන්ධය කියලා කියනකොට අපි දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ දන්නවා. ඇත්තටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා බුදුරණස් විග්‍රහ කරපු කාරණාවේදී අපට මේ පහ හරියට හම්බ වෙනවා නම් හම් වෙන්නට ඕනේ සකස් වීමත් එක්ක. දැන් අපි දන්නවා රූපය පෙන ගුලියක්, වේදනාව දීබ්බුලක්, සංඥාව මිරිගුවක්, සංකාරය කිසිල ගහක අරටුවක් හොයනවා වගේ විඥානීය මායාවක්. එතකොට එහෙනම් අපට පංචපාදනස්කන්ධය කියනකොට හම්බ යුතු කාරණා මොකද්ද? ඔන්න ඔය ටික හම්බ වෙන්නට ඕනේ. පෙන ගුලියක් වගේ, දීබ්බුලක් වගේ, මිරිගුවක් වගේ, කිසිල ගහක අරටුවක් හොයනවා වගේ මායාවක් කියන කාරණාව ඔය පහ හම්බුණා නම් අන්න පංචපාස්කන්ධය හම්බෙලා. ඔය පහ ඔය විදිහට හම්බුණා නම් දැන් අපට හම්බුනේ මේ පොත තියෙනවනේ අපිට කොහෙද මේක මිරිකුවක් වෙලා තියෙන්නේ මේ හඳුනා ගැනීම අපි මේ චේතනාව මේ පොත බොහිතපු චේතනාව අපිට මේක අපට හම්බුණාද මේ කිහිල්ක හැරටුවක් කියලා අපට මේ මායාවක් බව හම්බෙලාද මේක අපට මේක පෙනගුලියක් දියබුලක් වගේ හම්බෙලා නැහැ අපට මේ පහම හම්බෙන්නට ඕනේ පංචීපාස්කන්ධ කියන ඔය උදාහරණේ ඔය පහ අපි අහලා තියෙනවානේ පංචීපාස්කන්ධය කියන්නේ ඔය පහට ඔය ඔය උදාහරණ පහෙන් තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දෙයට අර්ථ දක්වලා තියෙන්නේ. රූපේ වෙන ගුලියකට වේදනා දී බුබුලකට සංඥා මිලිගුවකට සංකාරක හිල්කය අරටුවක් වෙනවා කියලා විඥානේ මායාවක් කියන. ඔය පහයි අර්ථ දක්වලා තියෙන්නේ. එහෙනම් අපට පංචීපාදානස්කන්ධය හම්බුණා කියන තැනදීම ඔය උදාහරණ පහට අදාළව හම්බ වෙන්නට ඕනේ. ඔය උදාහරණ පහට අදාළව හම්බුණා කියන්නේ පටිච්චසමුප්පාදයෙන් හටගත් දෙයක් හම්බෙන්නේ. මේ උදාහරණ පහට හම්බුණා නම් පංචීපාස්කන්ධය. ඒක හම්බෙන්නේ කොහොමද? පටිච්ච සමුප්පාදයෙන් සකස් වෙච්ච දෙයක් එක්කයි හම්බ වෙන්නේ. එහෙනම් පංචීපාදනස්කන්ධය කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදයෙන් සකස් වීමක්. පටිච්ච සමුප්පාදය හම්බෙන්නේ නැතුව පංචීපාස්කන්ධයක් හම්බෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයෙන් තොරව පංචීපාස්කන්ධයක් කතාවක් නැහැ. පටිච්ච සමුප්පාදයේ දෙන පංචීපාස්කන්ධ වෙනම කතාවක් නැහැ. පංචීපාදනස්කන්ධය හම්බුණා කියන්නේ පටිච්චසමුප්පාදය හම්බුණා. පටිච්චසමුප්පාදය හම්බුණා කියන්නේ පංචීපාස්කන්ධය හම්බුණා. මෙන්න මේ පංචීපාදනස්කන්ධේ ඔය ක්‍රියාවලිය අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන බහුජාති කියන ওই දුක්ඛ සමුදයත් එක්ක අන්න තිත්තාදන සූත්‍රය පැහැදිලි කරන ඔන්නෝකත් එක්කයි හම්බෙන්නේ. එහෙනම් මේ දෙක දෙකක් නෙමෙයි. හැබැයි මේක එකකුත් නෙමෙයි. එකක් නම් එක දෙයක් කියන්න පුළුවන් පංචීපාස්කන්ධයක් විතරයි කියලා. අන්න ඒකට තමයි කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යායේදී ඉදප්පච්චේතා ඉමස්මින් සති ඉදං හෝත ඉමස්සුප්පා ඉදං උප්පජිති කියන ආර්ය න්‍යාය පැහැදිලි කරන්නේ ඒක. දැන් අපි බුදුරණාහික උදාහරණම ගමුකෝ. වීණාවේ හඬ ඇහෙනවා වාදනය කරනකොට. ගහයි අතුයි කඳයි නිසා හේවන තියෙනවා. පහනේ දැල්ලයි තෙලුයි වැටියයි නිසා ආලෝකය තියෙනවා. අපිට පුළුවන් ද ආලෝකයක් කතා කරන්නේ තෙල් වැටි සිලු නැතුව. තෙල් වැටි සිලු තියෙනවා නම් ආලෝකයක් කතා නොකර ඉන්න පුළුවන්ද? කඳ අතු මුල් ටික තියෙනවා නම් සෙවණක් කතා නොකර ඉන්න පුළුවන්ද? හේමලයා. සෙවණැල්ල. හෙවණ කියන එක බෑ. හෙවණ කතා කරන්න පුළුවන්ද ඔය ටික නැත්තම්? හඬක් කතා කරන්න පුළුවන්ද වීණාව දණ්ඩෙන් වාදනය කිරීමක් නැත්තම්? වීණාව දණ්ඩෙන් වාදනය කරන හඬක් කතා නොකර ඉන්න පුළුවන්ද? එහෙනම් පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මෙන්න මේ හේතුපත්යෙන් උපම් බව කතා කිරීම සකස් වීම ලැබෙන ප්‍රතිඵලය අපට හම් වෙන අර වීණාවේ සද්දය ඊළඟට හෙවන ආලෝකය පංචීපාදනස් බලන්න මේ ඒ උදාහරණ තුනේම ලැබිච්ච ඵලයට හේතුවෙන් තොරව කතා කිරීමක් ලැබෙන්නෙත් නැහැ බහුලත්වයක් ලැබෙන්නෙත් නැහැ එහෙනම් පංචීපාස්කන්ධේ මිරිගුවක් කියනකොට සංඥාව වතුර කියලා හැවටෙන එකනේ තියෙන්නේ. ඉතින් මිරිගුව තුල අපි දැක්කනම් මේක වතුර නෙමෙයි මිරිගුවක් කියලා. අන්න ඒ විදිහට හම්බෙන්නට ඕනේ. චේතනා මේ අපි පහල කරන සියලු චේතනා. අරහත්ත්වයටපත් වෙනකම්ම. සියලු චේතනාවල මොකද තියෙන්නේ? කෙහෙල් ගහේ අරටුව වගේ. කෙහෙල් ගහ කරටුවක් හොයනවා වගේ. අපි අරහත්ත්වයටපත් වෙනකම්ම විඥාණයෙන් විඥානණය වෙන්නේ නාම රූප පිළිබිඹුවක් වෙන්නේ මොකද්ද? මායාවක්. ඇත්ත වගේමයි පේන්නේ. දැන් මැජික් බලලා ඇතිනේ. අපට මැජික් එකක් කියලා පේන්නේ නැහනේ. අපට ඇත්තක් නේ පේන්නේ. අපි මේ ක්‍රියාව හමුනොත් තමයි අපට ඇත්තක් පේන්නේ නැත්තේ. අන්නේ ක්‍රියාවත් එක්ක ඵලය ලැබෙනකොට අපි හිතමු මැජික් එක ගැන පොඩ්ඩක් හිතන්නකො. ඔන්න අපිට මැජික් එකේ මැජික් කරන මැජික් එක කරන හැටි හම්බ වෙනවා. ප්‍රතිඵලයක් හම්බ වෙනවා. අපි ප්‍රතිඵලයට ඇලෙනවද? ආශා කරනවද? ඒකෙන් උදම්මනනවද? නෑ. අපට පුදුමයක් නෑ එතන. අපට මොකද්ද හම්බෙන්නේ? බොරුවක්. මේ බොරු වැඩක් කරේ මේ මායාවක් කරේ. ඔන්න ඔය ටික හම්බුණා නම් පංචමාස්කන්ධයත් හම්බෙනවා, පටිච්චසමුප්පාදත් හම්බෙනවා. ඒ සේරම ටික හම්බෙන්නේ එතනදී. අර මැජික් කාර්යාගේ නිපන්දේ වගේ මැජික් එක වගේ තමයි මේ අපට හම්බෙන පංචපාස්කන්ධ ක්‍රියාකාරීත්වය. අර හේතු ටික හම්බුනොත් තමයි අපි මේක මැජික් එකක් කියලා දකින්නේ. එතකන් අපි මැජික් එකක් නෙමෙයි දකින්නේ. අපි මැජික් එකක් කියලා හිතනවා අර බුදුරණවහන්සේ කිව්ව නිසා. මැජික් එකක් කියලා හිතනවා විතරයි. මැජික් එකක් කියලා හම්බුනා නම් හේතු ටික හම්බ වෙලා. එහෙනම් එයාට ඒක අන්න ඇත්තක් නෙමෙයි මැජික් එකක්. දැන් අපට හම් වෙන්නේ ඇත්තක් නේ අපි හිතනවා මේක මැජික් එකක් කියලා. කොච්චර හිතුවත් අපට ඇත්ත හම් වෙන්නේ. හිතනවා මැජික් එකක් කියලා. නමුත් ඇත්තක් අපිට ඇත්තරම පරවියෙක් මවනවා විවිධාකාර විදියට කඩු ගිලිනවා. අපිට පේන්නේ ඇත්තක්. හරියදේ දැක්කොත් කඩු ගිලිනවා පේන්නේ නැහැ. එයාට කඩු ගිලිනවා නෙමෙයි සමහරලා මේ මේ සර්ට් එක අස්සින් ඇටට යනවා. නැත්නම් බටයක් අස්සින් මොනවා හරි ඔය වගේ දෙයක් වෙන්නේ. එතකොට අපිට කඩුවක් ගිලිනවා කියලා යෙදෙන්නේ නැහනේ. ඇයි හේතු ටික හම්බුණා. බොරුව හම්බුණා. ලෝකයට තමයි පේන්නේ ඇත්තක් කියලා. අන්න වගේ තමයි පංචේපාස්කන්ධය. ඇස කන නාසය දිව කය මන කියන ආයතන හය ඔස්සේ ලෝකේ අපිට එකතු වෙනකොට අපට ප්‍රකට වෙන්නේ පංචමාස්කන්ධය කියලා ඔන්න ඔය ක්‍රියාවලිය. හැබැයි අපට හම්බෙන්න ඕනේ හේතු ටිකත් එක්ක. ඒකත් එක්ක හම්බෙනකොට තමයි ඔයක සම්පූර්ණයෙන් හම්බෙන්නේ. එහෙනම් පටිච්චසමුප්පාදයයි පංචමාස්කන්ධයයි කියන්නේ මේ දෙක නොගැලපෙන, ඒ කියන්නේ දෙක වෙන්ව කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මේක වෙන්ව අපට හම්බෙන්නේ පංචමාස්කන්ධ කියන්නේ වචන ටිකක්. පටිච්චසමුප්පාදය කියන්නේ වචන ටිකක්. ඒ වචන ටිකට අපේ කෝණයෙන් අපට අර්ථ දීපුත් හම්බුණා දෙකටම. ඒ නිසා අපට මේ දෙක අන්න ගැළපීමක් එන්නේ නැහැ. හැබැයි පංචපාස්කන්ධය කියන්නේ මොකද්ද කියලා හරියටම හම්බුණා නම් පටිසමුපාදය හම්බුණු වී තියෙනවද? පටිසමුපාදය හම්බ වෙලා. පටිසමුපාදය කියන කාරණාව හරියට හම්බුණා නම් පංචපාස්කන්ධය හම්බුණු වී තියෙනවද? පංචපාස්කන්ධය හම්බ වෙලා. ඇස පටිච්චසමුප්පන්න බව පහදාන්නේ කෙසේද? ඇස කියන්නේ මොකද්ද? නාම රූපයෙන් හටගත්ත දෙයක්. පටිච්චසමුප්පන්නයි කියන්නේ ඇසට හම්බෙන්න ඕන හේතුව. දැන් ඔය මේ කියපු උදාහරණ ටික වගේම තමයි ඉතින්. පංචමාස්කන්ධ ගැන කිව්වා වගේම අපට හම්බෙන්නට ඕන ඇස කියන කාරණාවේදී දැන් මම උදාහරණයක් කියන්නම්කෝ දැන් අපට ඇහැ කියලා හම්බෙනකොට අපට ඉස්සෙල්ලා හම්බෙන්නේ මස් ටිකනේ. ඇහැට පෙනෙන රූපනේ. ඇහැට රූප පේනවර වෙන දෙයක් වෙන්නේ නැහැ. අපි ඇහැට ඇඟිල්ලෙන් යනොත් අපට රූප පේන්නේ නැහැ. පහසක් දැනෙන්නේ. එතකොට ඇහැ නෙමෙයි කය. ඇහැට ඇඟිල්ලෙන් යන තැනදී අපට රූපයක් නෙමෙයි පේන්නේ පහසක් දැනෙන්නේ. පහස දැනෙන්නේ ඇහැට නෙමෙයි කයට. එහෙනම් එතන ඇහැ නම් වූ ආයතනය නෙමෙයි කය නම් වූ ආයතනය. කාය ආයතනයට පොට්ටබ්බේ දරනවා. එහෙනම් ඇහැට අදාළ නාම රූප ක්‍රියාකාරීත්වය වෙච්ච තැනදී මොකද වෙන්නේ? ඇහැක් වෙනවා. ඒ ඇහැ කියන නාම රූපයේ සිදු වුණේ නැතිනම් අන්න අපට ඇහැ කතා කරන්න බෑ. දැන් හිතන්න මම මෙතන පොත බලනකොට මට මේ නාම රූප ක්‍රියාකාරීත්වයක් තියෙනවා. වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාරය. මේ පොත කියන කාරණාවත් එක්ක පෙනෙන දෙයකට. පෙනෙන දෙයකට හම්බුණා. ඒතර පෙනෙන දෙයත් එක තමයි අපට ඇහැ කතා කිරීමක් තියෙන්නේ. කවක කවරදාකවත් ඇහැ කතා කරන්න බෑ රූපයක් නැතුව. මහාවත්‍ය වදෝපම සූත්‍රය පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. ඇස බිඳිලා නැහැ. රූපයකුත් ඇහැ ඉදිරියට එනවා. විඥාන ක්‍රියාකාරය තුනේ නැතිනම් පංචපාස්කන්ධ සකස් වෙන්නේ නැහැ. රූපයක් පේන්නේ නැහැ. එතකොට ඇහක් තියෙනවා රූපයක් ඉදිරියට එනවා විඥාන ක්‍රියාකාරීත්වය ආවම ඔන්න පංචපාස්කන්ධ සකස් වෙනවා. එතකොට පංචපාස්කන්ධේ සකස් වෙන්නේ මෙතන ප්‍රධාන උනේ ඇහැ රූපයද නැත්නම් විඥානයද? අන්න ඒකනේ පටිච්චසමුප්පාදේ අවිජ්ජා සංකාර විඥාන පස්සේ නේද ආයතන තියෙන්නේ. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන තියෙන්නේ. විඥානයනේ ප්‍රකට උනේ. ඒ නිසා නිස්පර්ශය සිදු වුණේ. දැන් කලින් ඇහැ රූපෙ තිබිලා විඥාන ඥානතු පේනුන්නේ නැහනේ. එහෙනම් ඇහැ රූපෙට වඩා ප්‍රකටත්වය ආවේ විඥාණයට. ඒකයි පටිසම්පෝදේ මුලින්ම තියෙන විඥානය. ආයතනයට කලින්. එතකොට ඇහැ රූපය කියන කාරණාව දැන් කලින් කතා කරානේ ඇහැ රූපය කියනකොට තියෙනවා කියලා. ඉතින් දැන් අපි හිතමු අපට ඇහැඩ රූපයක් විඥාණයෙන් ක්‍රියාකාරීත්වයක් හරිය නැතිනම් අපට ඇහැ කතා කරන්න පුළුවන්ද? අපිට කතා කරන්න බෑ. අපිට කතා කරන්න තියෙන ලෝකෙට අහලා ලෝකෙට ඇවිදලා මේ තියෙන මස් ඇහැ. රූපේ පේනුන්නේ නැතිනම් අපට ඇහැ ඉවහල් කරන්න බෑ. අන්න බුදුරණවහන්සේ එතන පැහැදිලි කරන්නේ නොයදෙන දේ පැහැදිලි කරන්න ඕනනේ. නොයදෙන එක පැහැදිලි කරන්න අපිට තියනවා කියන පැත්තකට යන්න වෙනවා. ඔකට පුංචි උදාහරණයක් පැහැදිලි කරන්නම් එකෙනෙක් කියපු උදාහරණයක ලස්සනට ගැලපුණා. ඒ තමයි අඳුරේ ගිනි පෙට්ටියකුත් තියෙනවා ගිනි කූරකුත් තියෙනවා. ගිනි පෙට්ටිය ගිනි කූරෙන් ගැහුවට පස්සේ මොකද වෙන්නේ? එළියක් පේනවනේ. එළියේ තියෙන්නේ මොකේද? ගිනි කූරේ. හැබැයි ඊට පස්සේ අපි හිතනවා අපට දැන් පේන්න තියෙනවනේ ගිනි පෙට්ටියක් පේන්න තියෙනවා. ගිනි කූරක් පේන්න තියෙනවා. අපට හම් වෙන්නේ එතකොට තිබිච්ච ගිනි පෙට්ටිය කලිනුත් තිබ්බ ගිනි පෙට්ටිය. ගිනි කූරකුත් තිබ්බා. මේ කූරේ තමයි ගිනි පෙලෙල්ල තියෙන්නේ කියලා. නමුත් ඇත්තට මේක නෙමෙයි සිදු වුනේ. අපට කලින් ගිනි පෙට්ටියකුයි ගිනි කූරකුයි තිබ්බා කියලා හිතන්නේ පිනිච්ච නිසා දැන්. අර ආලෝකය ඇති වෙච්ච නිසා අපි කලින් කල්පනාවක් කරන්නේ. ගිනි කූරකුත් තිබ්බා, ගිනි පෙට්ටියකුත් තිබ්බා. නැත්නම් ඒ වෙලේ පේනුන්නේ නැහනේ. එළියත් එක්ක තමයි අපට එළිය ලැබීමත් එක්කයි අපට හම්බුනේ ගිනි පෙට්ටියකුයි, ගිනි කූරකුයි. අන්න අර ක්‍රියාකාරීත්වය දැන් නෝන තියෙන කෙනාට හම්බුනේ මේ ක්‍රියාකාරීත්වයත් එක්ක ගිනි ගිනි පෙලෙල්ලක් කියන්නේ දැල්ලක් ආවේ. දැල්ල කූරේ නෙමෙයි තියෙන්නේ. අපට පේන්නේ දැල්ල කූරේ තියනවා කියලා. නමුත් ගිනි පෙට්ටියෙන් කූරෙන් ගැහුවට පස්සේ තමයි දැල්ල ආවේ. ඒ දැල්ල නිසා අපට පේනවා ගිනි පෙට්ටියකුත් තියෙනවා කූරේ දැල්ලකුත් තියෙනවා කියලා. දැල්ල නිසායි පේන්නේ සකස් වෙච්ච නිසායි පේන්නේ. අපි කල්පනා කරනවා මේ දැල්ල එන්න කලිනුත් ගිනි පෙට්ටියයි ගිනි කූරයි තිබ්බා කියලා. ඒක කල්පනාවක්. හැබැයි මේ කල්පනාව අපිට අර හැදෙන්නේ නැති එක පැහැදිලි කරගන්න දාගන්න වෙනවා. හැබැයි ඒක බලන්න ගිනි පෙට්ටියයි කූරයි කලවරේ තියෙද්දි අපට කියන්න පුළුවන් ද ගිනි පෙට්ටියේ કોઈ ගිනි කුරුකු තියෙනවා කියලා. කියන්න බෑ. ඒක හම්බෙලා නෑ. නමුත් අපි කතා කරනවා හම්බුනාට පස්සේ. එහෙනම් හම්බෙච්ච දේ තේරුම් ගන්න අපට හම්බුන වෙන කාරණාවක් කතා කරන්න වෙනවා. ඒ ගිනි කූරට ඒ දැල්ල එන්න හේතු වුණා ගිනි පෙට්ටිය ගිනි කූර. නමුත් අර ක්‍රියාකාරීත්වය තමයි ප්‍රධාන මුනි. ඉතින් ඒ නිසා මේ ඇස කියන කාරණාව කතා කරනකොට ඒකට හේතුව මේ නාම රූපය නාම රූපය කියලා කියන්නේ ඊට අදාළ සියලුම ක්‍රියාකාරීත්වය ඕනේ ඇස කියන ආයතනයකට. ආයතනය කියන කාරණාවත් අපට හම්බෙන්න නිකන් සාමාන්‍ය ඇස කියන කාරණාවත් ඒක අපිට අපේ කෝණයෙන් හම්බෙන්නේ සාමාන්‍ය ඇස කියලා අපට දැන් දැන් අපට තේරෙන කාරණාවත් එක්ක. දැන් අපට ඇත්තටම මට මට බෑ මට බෑ මගේ හැ කියලා දැන් අපි හැම වෙලෙම හිතන්නේ මගේ ඇහැ කියන කාරණාවනේ. අපට ඇහැ කියන කාරණාව හරියටම හේතුඵලයක් එක හම් වුණා නම් මම කියන කාරණාව බොරු බවක් එක හම් වෙන්නේ. මගේ ඇහැ නෙමෙයි. අපි ඇහැ හැම වෙලෙම හොයන්න යන්නේ මගේ ඇහැට මොකද්ද හේතුව අපට හම් වෙන්නේ. ඇහැයි හේතුව හම් වුණා නම් එතනදී අනිත්‍ය දුක්ඛ අනාත්ම බවයි හම් වෙන්නේ. මගේ ඇහැක් නෙමෙයි ඊට පස්සේ. හේතුවෙන් උපන් ඇහැක්. ඇහැ අයිති හේතුවට. හේතුව නිසායි ඇහැ උනේ. නාම රූප නම් වූ හේතුනේ ඇහැ උනේ. හැබැයි ඇහැ මගේ නෙමෙයි. ඉතින් මේ කාරණාව තේරුම් ගන්න අපි තවදුරටත් කල්පනා කරන්න ඕනේ. අපිට හරියටම මේ ඇහැ පටිච්චසමුප්පන්න බව හම්බුණා නම් ඒ කෙනා කවුද? දහම්මස ඇති වෙච්ච කෙනා. ඇස කියන්නේ මේ හේතුයෙන් හම්බුණා නම් මේ හේතුයෙන් හටගත්ත ඵලයක් කියලා හම්බුණා නම් එයාට දහම්මස තියෙනවා. සැප දුක් රහිත වේදනාව කියලා කියන්නේ සැපයි දුක නැති එක. දැන් ඔන්න සැප තියෙනවා එක වෙලාවක දුක තියෙනවා අනිත් වෙලාවෙ. ඒකනේ ඒකට බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ අවිද්‍යානුසයන ඒකේ ප්‍රබලත්වය දාන්නේ. දැන් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සැපට මොකද්ද රාගානුසය. දුකට මොකද්ද පටිඝානුසය. අදුක්කම සුඛේට අවිජ්ජානුසය. ඒ එච්චරට මේක මොහින් යුක්තයි. දැන් අපිට සැපක් හම්බෙනකොට අපට සැපක් කියලා තේරෙනවා. දුකක් හම්බෙනකොට දුකක් කියලා තේරෙනවා. එතකොට සැපට ඇලිලා රාගයනොත් දුකට ගැටලා දේශේනොත්. දැන් සැප දුක කියන කාරණාව තුළ අවිද්‍යාව තියෙනවා. නමුත් ඊටත් වඩා අවිද්‍යාවක් තියෙනවා දුක්ඛම සුඛයේදී. ඒ කියන්නේ අදුක්ඛම සුඛය කියන කාරණාව එච්චරටම මෝහ සහගතයි. ඒ නිසා තමයි ඒක අපට අල්ලගන්න අමාරු. එතකොට අපි එහෙනම් සැපත් නැති දුකත් නැති වේදනාව තමයි අදුක්ඛම සුඛය. එතකොට අදුක්කම සුඛය හොයාගෙන යනකොට දැන් අපට රාගය හම්බෙනවානේ සැප හොයන් යනකොට මොකද ඇලීමක් එක්කනේ තියෙන්නේ. දේශය හම්බෙනවා පටි දුක හොයන් යනකොට. මොකද ගැටීමත් එක්ක තියෙන්නේ. නමුත් අදුක්කම සුඛය හොයාගෙන යනකොට අපට අර ඇලීම ගැටීම කියන ප්‍රකටත්වයක් නෙමෙයි තියෙන්නේ මෝහය. අවිද්‍යාව. දැන් ඇත්තටම අපිට දැන් මෙහෙම එකක් තියෙනවනේ. අරතිය කියලා එකක් තියෙන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක නොවැළ ඉපාවෙච්ච ගතිය. එපාවිච්ච ගතිය කියන තැනදී දුක කියන කාරණාවත් එක්ක පටිගය තියෙනවා. ඒ කියන්නේ තද එපාවීම කියන එක. නමුත් සාමාන්‍යයෙන් අර ඔහේ ඉන්න ගතිය වගේ මෙන්න මේ කාරණාවේදී අපට අපට හම්බ වෙන්නේ නැති මෝහසහගත බවක් එක්ක මේ අදුක්කම සුඛය තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අදුක්කම සුඛය අපට හරියට හම්බ වෙනවා නම් අපට හම්බ වෙන්න ඕනේ අවිද්‍යාව. ඒ වගේම තමයි සැප හරියට හම්බ වෙනවා නම් ඒත් හම්බ වෙන්න ඕන අවිද්‍යාව. දුක හම්බ වෙනවා නම් ඒත් හම්බ වෙන්න අවිද්‍යාව. නමුත් සැපේදී අපට රාගයත් එක්ක සැප කියලා ප්‍රකටයි. ලෝකයේත් එක්ක. දුකේදී අපට දේශයත් එක්ක දුක කියලා ප්‍රකටයි. අවිද්‍යාව කියන එක අපට හම්බෙන්නේ ඉතින් අපි දාගන්න නාම මාත්‍රයක් විතරයිනේ. ඒ නිසා අපට අදුක්කම සුඛය ප්‍රකට වෙන්නේ නැහැ. අපි පස්සේ තමයි කල්පනා කරන්නේ ආ අදුක්කම සුඛයක් තිබ්බේ කියලා. නමුත් අපි සිහියෙන් ඉන්නකොට අපට මේක අදුක්කම සුඛයක් බව තේරුම් ගන්න පුළුවන්. සැප දුක දෙකම නැති වෙලාව තමයි අදුක්කම සුඛය කියන්නේ. එතකොට දැන් ඒක නිසා තමයි පින්වතුනි මේ අදුක්කම සුඛ වේදනාවත් එක්ක අපිට උපේක්ෂාවත් කතා කරන්න පුළුවන්. උපේක්ෂාව මේ නිරාමස්පතරක් තියෙනවා. එතකොට ඒකත් එක්ක අපට මේ ධර්මයක් මෙනෙහි කරන්න නැත්නම් මේ සත්‍ය දැකීමට යන්න බෑ. සත්‍ය දැකීමට අපට මෙනෙහි කරන්න යමු වෙන්න බෑ. එච්චර අවිද්‍යාවෙන් එක්ක. ඒකයි බුදුරණවහන්සේ හැම වෙලෙම ප්‍රකට තනක් ඉස්සල්ලා මල්ලා දෙන්නේ. දැන් මහා සලායතන විභංග සූත්‍රයේ අදුක්කම සුඛයේ අවසානටමනේ කියන්නේ. මොකද අර මූලිකව තේරෙන කාරණා එක්ක සත්‍ය දැකලා තමයි මේකේ ප්‍රඥාව වර්ධනය වුණාට පස්සේ තමයි ඒ ප්‍රඥාවත් එක්කයි අර අදුක්කම සුඛයට යන්න තියෙන්නේ. එතකම් මේ අදුක්කම සුඛය කියන කාරණාව තේරුම් ගන්න, ඒ කියන්නේ හරියටම තේරුම් ගන්න මේක අදුක්කම සුඛයක් කියලා අපට ලැබෙන තැනදී පනව ගන්න අන්න අපට අවිද්‍යාව නිසා මේක සකස් වුණා කියන කාරණාවත් හම් වෙනට ඕන. දැන් මජ්ජේ සූත්‍රයේ සපාන්තියක් දුකාන්තියක් අදුක්කම සුඛ මැද කියනවා. මොකද හේතුව අදුක්කම සුඛය හරියට හොයාගෙන ගියොත් අනිවාර්යෙන් හම්බෙන්නට ඕනේ අවිද්‍යාව කියන කාරණාව. අවිද්‍යාව කියන කාරණාව හම්බීමත් එක්ක එයා සැප කියන අන්තයට යන්නෙත් නෑ දුක කියන අන්තයට යන්නෙත් නෑ අන්ත දෙකම එයා ඉක්මවනවා. ඉතින් ඒක නිසා සැපත් දුකත් නැති එක තමයි අදුක්කම සුඛය කියලා කියන්නේ. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න විනාඩි 10ක් විතර. මෙහෙම ප්‍රශ්නයක් අහනවා ධර්මයේ මෙනෙහි කිරීමේදී ඇස කන ඇස කන නාසය මන දිව ආදී ආයතන මගින් යම් රූපණයක් සිදුවන අවස්ථාවේ විඥානීය හා නාම රූපය පස්ස වේදනා සංඥා සංකාර මගින් එය හටගන්න ආකාරය දකින අවස්ථාවේදී විඥානීය හා නාම රූප ඇතිවන්නේ පටවිය උපාදාන කර ගැනීමෙන් නේද යන අදහස ඇති වේ විඥානීය අයිතිකාරුකම වේ මේක යෝනිසමනස්කාරණෝ නිවැරදිව පැහැදිලි කරලා දෙන්න. මෙහෙමයි අපට මූලිකව ඇත්තටම ලෝකේ පටවි භාවයක් නැත්නම් ආපෝ තේජෝ වායු මේකක් නෙමෙයි හතරම හම්බ වෙනවා. ඒ හතරම එක බව අපට හම්බ වෙනවා. හැබැයි අපට හම්බ වෙන්නේ ඇති දෙයක. අපට මුලින්ම හම්බ වෙන කාරණාව තමයි මොකද මම අර උදෙත් පැහැදිලි කරේ කාම ගුණ සහ කාමයන් එක විග්‍රහ කරනකොට අපට හැම වෙලෙම ලෝක යනවා ලෝකයේ ඇති බව, ඇති පටවි බව. එතකොට ඇති ආපෝ බව, ඇති තේජෝ බව, ඇති වායෝ බව. එතකොට ඒකත් එක්ක සංජානනයක් නැත්නම් ඒක හඳුනා ගැනීමක්. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙනම් මෙහෙම දැන් මේ ගොඩනැගිල්ල අපි දකිනවා මේ ගොඩනැගිල්ල කියලා කියන්නේ ඉසිමින්දි ගඩොල් ටික එකතු වෙලා හැදිච්ච දෙයක් අපි ළමයි දාගත්තේ. මේක මේ ගයක් කියලා. නමුත් මෙතන මේ වගේ දෙයක් තියෙන්නේ කියලා අපට හම්බ වෙනවා පටවිය ආපෝ තේජෝ වායෝ ගතියක් කියලා. හැබැයි අපට එනවාට පටවිය ආපෝ තේජෝ වායෝ ගතියක් ඇති වෙනවනේ. අපට ඒ විතරක් නෙමෙයි අපට හම්බ වෙනවනේ දැන් ගේ කියන සංකල්පය පටවියාපෝ තේජෝ වායව ගතිය කියන නිර්මාණය වුණා මේ තියෙන දේත් මේ ගේ කියන සංකල්ප තිබෙච්ච දෙයක් කියන එක. අපට දුර වෙන්නට ඕනේ පටවියාපෝ තේජෝ වායෝ කියන කාරණාවත් එක්ක ඒකෙත් සකස් වෙච්ච දෙයක් බව. ඒ කියන්නේ මූලිකව අපට හම් වෙන කාරණාවේදී ඇතිපටවියට අපි සංඥා වේදනා එක මොකද තව එකක් පටවිය සංඥාවන්නේ. ඒකටයි පැනවීමක් නේ. පටවිය චේතනාවක් නේ. අපි අපිනේ දැන් අපිනේ පටවිය කියලා ගත්තේ. අපිනේ මේක දැන් අපි වර්ණයක් ගත්තොත් එහෙම අපිනේ මේක මේ වර්ණය කියලා ගත්තේ. එතකොට ඒක සංඥාවක්. අපි තමයි ආපෝතේජෝ වායෝ කියලා ගත්තේ. ඒක සංඥාවක්. එතකොට එහෙමනම් අපට හම් වෙන්නට ඕනේ මෙහෙම දෙයක්. පටවියත් සංඥාවක් නම් එහෙනම් නාම රූප කියලා දෙකක් ඇති වුණානේ. පටවිය සංඥාවක් නම් පටවිය සංඥාවක් කියන්නේ රූපී බවක් නාමයකින් තොරව හම්බෙලා නැහැ. පටවිය සංඥාවක් නම් රූපී බවක් නාමයකින් තොරව හම්බෙලා නැහැ. එතකොට පටවිය වෙනමයි නාම රූප වෙනමයි කතා කරනකොට අන්න ඒක වැරදි. පටවියත් සංඥාව දැන් අපිට මෙහෙම හම්බ වෙනවනේ දැන් මේ පටවිය ගැනද මේක පොත කියලා. ඒක අපි අපේ කෝණයෙන් අපි දාගත්ත පැනවීම. මේක පොත කියලා. අපිට මේක තවත් හම්බ වෙනවා මේ සංයුත්නිකා එක කියලා. තව කෙනෙකුට වෙන එකක් හම්බ වෙන්නේ. අපි ගත්තොත් පාත් මම අර උදාහරණ කියන්නේ සමහරවිට මේ මේ කෝප්පයට අපි වටාත්ත කියනවා මේකට කෝප්පේ කියලා දැම්මොත් අපි විවාහයේදී අපිට පස්සේ යන්නේ මේක වටාත්ත මේක කෝප්පේ කියලා. ඒ අපි දාගත්ත අපේ කෝණයට අදාළ පැනවීම ටිකනේ. නමුත් අපට පේන්න අපි දාගත්තේ පැනවීම අපි මනසින් කල්පනා කරලා දාගත්තේ පැනවීම සිදුවෙන්නට අපට ඉස්සල්ලාම කියන්නේ ඒ අපේ කෝණෙත් එක්කන අපි දාගන්නේ. නමුත් අපට පටවි බවක් හරි හම්බ වුණා කියන්නේම සංඥාවක් ඇති වුණා. චේතනාවක් ඇති වුණා පටවි කියලා සංඥාව. එතකොට එහෙනම් ඒ කරුණින්ම හම්බෙනව නේද? මේ නාම කියන කොටස රූප කියන කොටසකින් තොරව කතා කරන්න බෑ. පටවි බව හම්බුනේ සංඥාවකට. එහෙනම් රූපි බව හම්බුනේ සංඥාවකට. ඒ වගේම තමයි සංඥා ස්වභාවයක් කතා කරන්න අවකාශයක් හරි නැත්නම් හතර මහා ධාතු ක්‍රියාකාරීත්වයක් හරි මේ කිසිම දෙයකින් තොරව අපට නාමී ස්වභාවයක් විවහාරයක් දෙන්න බැරි වෙනවා. ඒක මෝරලා ගිහිල්ලා දැන් ඒක මෝරලා ගිහිල්ලා ඒක අපේ කෝණයට අපි තවත් ඔක මහත් කරගෙන තමයි අපි මේක පොත්වල සංයුත්තනිකාය බුදුන් වහන්සේගේ බුද්ධ වචනේ මේ බුද්ධ ජයන්ති පොත කියලා අපි තවත් ගොඩාක් දේවල් වලට යන්නේ. එතකොට අද අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්න හදනවා මේක මෙහෙම දෙයක් මේක පටවියක් විතරයි මේක ඔහොම දෙයක් විතරයි කියලා ඒක ඔස්සේ අපි වෙන විදිහට ගොඩනගා ගන්නවානේ මේක පොත මේක බුද්ධ ජයන්ති පොතක් මේක සංවිධානයක මෙන්න මේක අපි අයින් කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒක අයින් කරන්න උත්සාහ කිරීම තුළ අපට කාමයයි කාමරාගයයි පටිඝය විතරයි දුර වෙන්නේ. නමුත් අපට හම්බුනේ නෑ නාම රූප කියන නාමකයේ පටිඝ සම්පස්සය රූපකයේ අධිවචන සම්පස්සය කියන දෙක හම්බුනේ නෑ. අපට හම්බුනේ අපේ කෝණයෙන් අපි දාගත්ත රාමුව වැරදි කියලා හිතා ගැනීම විතරයි. අපේ කෝණයෙන් අපි දාගත්ත රාම වැරදි කියලා හිතාගත්ත එක විතරයි අපිට හම්බෙලා තියෙන්නේ. මම කියන කාරණාව ඉක්ම වෙන ඒ කියන්නේ අනත්ත් සංඥාව වැඩෙන අනිත්‍ය සංඥාව හම්බෙලා නැහැ. අනත්ත් සංඥාවට අනිත්‍ය සංඥාව හම්බෙලා නැහැ. අපට හම්බුනේ නිත්‍ය සංඥාවත් අනත්ත් සංඥාවත් තියාගෙනම මම මේකට එතනින් එහා දාගත්ත පැනවීම් ටික ඉක්මවන එකක් විතරයි. හැබැයි මේක කෙනෙකුට තේරුම් ගන්න පහසුයි. මේකෙන් කෙනෙකුට කෙලෙස් හම්බෙන්නෙත් නැහැ. තව විශේෂම කාරණාව තමයි ඒ විදිහට අපට කෙලෙසිය මොකද අපට මොහේ අහුවෙන්නේ නැහනේ. රාගය දේශයයිත් හම්බෙන්නේ නැත්තම් ඒ විතරක් නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්ම කරුණටත් ගැලපෙනවා නම් ලොකු මුලාවකටපත් වෙනවා. අන්න ඒක නිසා අපට හම්බෙන්නට ඕන පඨවි බවත්, ආපෝ බවත්, තේජෝ බවත්, වායෝ බවත් ඒ තරම් නෙමෙයි. පෙනෙන්න යමක් හම්බුණා නම් අපට පෙනෙන්නේ මොකද්ද අදාළ නැහැ. ඇහෙන්න යමක් හම්බුණා නම්, ඇසීමක් වුණා නම්, ඇහුණ දේ මොකද්ද අදාළ නැහැ. ඒ හම්බවීම තුලම තියෙන්නේ පෙනෙන්න කෙනෙක් හිටියා. ඇහෙන්න කෙනෙක් හිටියා. එහෙනම් එතන අනාත්ම බව හම්බෙලා නැහැ. අනාත්ම බව හම්බුනේ නැත්නම් අනිත්‍ය බව හම්බෙලා නැහැ. හැබැයි අපට අර ලෝකේ අපි දාගත්ත වැරදි ටික නම් හම්බෙන්න පුළුවන්. ඒක අපි මුලින් කරන්න ඕනේ නැත්තේත් නෑ. මොකද අපි නැත්තම් ලෝකයේ තියෙන දේට ඇලෙනවා ගැටෙනවානේ. හැබැයි අපට ඒක තුළිනුත් මෙන්න මේ නාම රූප ක්‍රියාකාරීත්වය කියන එක නැත්තම් මම සහ මගෙන් බාහිර කියන කාරණා මට යමක් ඇති බව කියන කාරණාව මෙන්න මේක අවිද්‍යාව කියන කාරණාවත් එක හම්බුණා කියන එක. දුක්ඛය ඥානං, සමුදය ඥානං, නිරෝධය ඥානං, මග්ගය ඥානං ක්‍රම එකත් එක හම්බුණා කියලා හම්බුණා නම් අන්න ඒක තමයි නිවැරදිම හම්බවීම. එතකොට යන්න එතනදී අනිත්‍යභාවය හම්බ වෙලා දුක්භාවය හම්බ වෙලා අනාත්මභාවය හම්බ වෙලා මට පෙනිච්ච රූපය කියන කාරණාව එයාට යෙදෙන්නේ නැහැ. මට ඇහිච්ච ශබ්දය කියන කාරණාව යාට හෙදෙන්නේ නැහැ. එතකන් මට ඇහෙන්න දෙයක් තිබිච්ච බව යාට හම් වෙනවා. තිබිච්ච දේ මම නොකරගන්න මම එතනින් එහා මගේ පැනවීම අයින් කරගන්න එක තමයි කරන්නේ. මොකද මේ පොත කියලා මේක පොතක් මේක සංයුත්නිකාය මේක බුද්ධ ජයන්ති පොත අපට හම්බුනේ අපේ මනසින් කල්පනා කරලා අපේ සංකල්ප ටිකනේ දාගත්තේ. එතකොට පටවි කියලා දාගත්තොත් ඒත් අපේ සංකල්පයක්. ආපෝත් සංකල්පයක්. එතකොට ඒ කාරණාවත් එකම හම්බෙනකොට හරියටම හම්බෙනකොට නාම රූප විඥාන හම්බෙනවා අවිද්‍යාවත් එක්ක. පටවි ආපෝත තේජෝ වායු හම්බුණා නම් එතකොට අන්න පෙනෙන්න යමක් ඇති බව නෙමෙයි හම්බුනේ. අස රූප විඥාන එකතු වීමත් එක්ක දැන් අර උදාහරණේ පැහැදිලි කරේ. වීණාවේ ශබ්දය ඇහුණා. එතකොට ඒ ශබ්දය කියන කාරණාව වීණාවේ තිබුණා නෙමෙයි. වීණාවේ හෝ දණ්ඩේ හෝ සද්ද තිබ්බකොත් වැරදි. අපට පෙනෙන්න යමක් තිබ්බා කියලා ගත්තොත් ඒත් වැරදි. පෙනෙන්න යමක් තිබ්බා කියලා ආවෙම ඇස රූප විඥාන එකතු වුණා. පෙනෙන්න යමක් හම්බුණා. පෙනුන දේ මම කල්පනා කරලා දාගත්තා. මොකද්ද කියලා? ඒකට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා රූප සම්පස්සය කියලා. ධාතු සංයුත්තේ තියෙනවා. පෙනුන දේ අපි ස්පර්ශ කරනවා. අන්න ඒකට කියනවා ස්පර්ශ ස්පර්ශ කරනවා කියලා. මෙන්න මේ දේ විග්‍රහ කරලා පෙන්නනවා. අර පෙනිච්ච දේ අපි මොකද්ද කියලා විග්‍රහ කරනකොට ඒක රූප සම්පස්සයත් එක්ක යන්නේ. චක්කු සම්පස්සය මුලින් සිදු වෙලා. එලා රූප සම්පස්සය. දාස සංයුත්තේ සූත්‍රයක් තියෙනවා මේ විදිහට. අපි උත්සාහ කරන්නේ රූප සම්පස්සය අපි මේ විතක්ක ਵਿਚාර කරලා පොජ්ජල අනුබද්ධිතව කරලා මේක මොකද්ද කියලා තේරුම් ගැනීම අතහරින්නයි. චක්කු සම්පස්සය කියලා අපි හිතා ගන්න රූප සම්පස්සයට. ස්පර්ශය ස්පර්ශ කරමින් යන ප්‍රතිපදාව අපට හම්බ වෙන්නේ නැහැ. අපට හම්බුනේ අර අපි කරගන්න දේ. ඉතින් මේ මූලික ස්පර්ශයේ හම් වෙනකොට අපි තුල ඇතර මේ ඕනම ඕනම කාරණාවක් හම් වෙනකොට අපි තුලින් අපට හම් වෙන්නට ඕනේ මම නොයෙදෙන ගතිය. අපි තුලින් අපට හම් වෙනුනේ මම නොයෙදෙන ගතිය. මම නොයෙදෙන ගතිය හම් වෙනකොට මට බාහිර දෙයක් තියෙන දෙයක් නෑනේ. මම යෙදෙන තැනදී බාහිර දේ තියෙන්නේ. මම නොයෙදෙනකොට බාහිරක් කතා කරන්න බෑ. අපි කල්පනා කරලා හිතුවොත් මම මට යෙදෙන්නේ නැහැ. නමුත් බාහිර දේ තියෙනවා කියලා ඒක අපේ විතරකයක් විතරයි. මොකද බාහිරක් තිබුණේ මම යෙදිච්ච නිසා. මටයි බාහිරක් උනේ. වෙන කාටද බාහිර උනේ? බාහිර කියලා වචනේ කතා කිරීම තුළ මම ඉන්නවනේ. බාහිර කියන විවහාරයේ කතා කිරීම තුළ මම ඉන්නවා. මොකද බාහිරක් උනේ කාට හරිනේ බාහිර කාටද බාහිර මට. එහෙනම් මම එතන ඉන්නවා. එහෙනම් අන්න ඒක ඉක්ම වෙන විදිහේ අනිත්‍ය භාවය හම්බ වෙන්නට ඕනේ. ඒකයි මම නිතරම පැහැදිලි කරන්නේ අපේ ධර්ම දේශනාව අහනකොට හම්බෙන්නට ඕනේ. ඒ දේශනාවේදී හිතන්න යමක් විචක්ෂණය කරන්න යනවා. ඒතකොට දැන් මේ විදිහට අපිට විචක්ෂණය කරන දේ හම්බුණා කියන්නේ අන්න අපට තේරුණා නෙමෙයි. තේරුම් ගන්න ඕන දේ ලැබුණා. තේරුණා නෙමෙයි තේරුම් ගන්න ඕන දේ ලැබුණා. අපි මම අර හැමදාම අවසානයේදී කියන්න උත්සාහ කරන්නේ අපට කළ යුතු දේ දේශනාවේදී හම්බ වුණා නම් ඒ දේශනාව ඒ සාකච්ඡාවේදී ඉවසන්න ඕන දෙයක් අපට හම්බලා තියෙන්නට ඕනේ. පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට පටිච්ච සමුප්පාදයේ අංග මේ ක්‍රියාකාරීත්වය අපට පින්වතුනි තේරලා ඉවරයි නම් අපි මොකද්ද යෝනිසමනසිකාරය කරන්නේ? එහෙනම් මේ දැන් ආයතනේ හටගන්නේ කොහොමද කියලා අහන අපට අන්න ප්‍රශ්නේ තියෙනවා. එහෙමනම් අපට කල යුතු කාරණාවක් තියෙනවනේ. නැත්තේ නෑනේ. එහෙනම් අපි තව තවත් ඒ ධර්මය අහලා ඒ කළ යුතු කාරණාවම කරන්න ඕනේ. ඒකයි සද්ධර්ම ශ්‍රවණය යෝනිසමනසිකාරය. ඉතින් ඕක කරනකොට මොකද වෙන්නේ? අපට හිතන්න දෙයක් නෑ අර වැය රහින මිනිහට නැත්නම් පොරෙන් කොටන මිනිසයාට අද කෙටුවා අද කොච්චරක් ඉවුනද කියලා බලන්න අවශ්‍යතාවයක් නෑ. එයාගේ ගෙවෙනවා. ඔහොම හිතන කෙනාගේ මොකද වෙන්නේ? වැඩෙනවා. මොකද්ද? අන්න ප්‍රඥාව ටික ටික ටික ටික වැඩෙනවා. ඒක වැඩිච්ච දවසට ඒ ප්‍රශ්නෙට උත්තරේ අපටම හම්බ වෙනවා. හැබැයි අපට ආයේ වෙන විදියට උත්තරයක් දෙන්න බෑ. වෙන වචනකින් අපි ආයේ උත්තරයක් දෙන්න යනවා නම් මොකද්ද දෙන්න තියෙන්නේ? අපි ආයේ දෘෂ්ටියකට කියලා අපට උත්තරයක් දෙන්න තියෙන්නේ. එයා වටහාගත්ත දේ බුදුරණවහන්සේ කියපු වචනේ තියෙන අර්ථය විතරමයි. හැබැයි ඒක වෙන වචනකින් විග්‍රහ කරන්න බෑ. ඒකයි මේ ධර්මයේ අතක්කාවචරයි කියන්නේ, ගම්භීරයි කියන්නේ, දකින් දුෂ්කරයි කියන්නේ, ප්‍රඥාවට විතරක් දැකෙන්න පුළුවන් දෙයක් කියන්නේ. ප්‍රඥාවට විතරක් දකින්න පුළුවන්. ගම්බිහිර, අතක්ඛාවචර, දුද්දස ඒ වචන වලින් විග්‍රහ කරලා පෙන්වන්නේ අන්න ඒකයි. එහෙනම් අපට ඒ තුලින් ප්‍රඥාව ඇති කරගන්න විදිහට යෝනිසමනසිකාරය කරන්න ඕනේ. ඉතින් අපි මේ මේ විදිහට කල්පනා කරමින් තවත් අපට කල්පනා කරන්න ඒ දේ තුලින් යමක් හම් වෙන්නට ඕනේ. ඒක තමයි මම දැන් මේ මතු කරලා දුන්නේ. පටවිය කියන කාරණාවත් අපට පටවි සංඥාවක්. ඒ කියන්නේ ඒක සංඥාවක්නේ. මේ සංඥාව හම් වෙන්නට ඕනේ. ඒ සංඥා හම්බුනා නම් පටවිය කියන තුන නාම රූප ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එතනත් එහෙනම් පැනවීමක් හම්බෙලා මේ පැනවීම ඉක්ම වෙනවා නම් පැනවීම ඉක්ම වෙනවා කියන්නේ දකින්න දේ තිබ්බා කියන එකත් පැනවීමක්. දකින්නෙක් ඉන්නවා කියන එකත් පැනවීම. සියලු පැනවීම ඉක්ම වෙන දෙයක් වෙන්නට ඕනේ. මේ හේතුඵල ධම අහු වෙනකොට. ඉතින් එහෙනම් අපි අවසන් කරමු. තව මොකක් හරි තියෙනවද? දැන් වෙලාවත් හරිනේ. හොඳයි එහෙනම් පින්වතුනි අපි අද දවසේදී මේ ධර්ම දේශනා නැත්නම් බුදුරණවහන්සේ වදාළ උතුම් සූත්‍ර සාකච්ඡා ඒ වගේම ඒ ධර්ම සාකච්ඡා ආදී අවසන් කරමු. අපි සියලු දෙනාම බුදුරන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් බුදුරණවහන්සේ කියලා දුන්න ඒ උතුම් බුද්ධ වචනේ ඉගෙන ගන්න ඕනේ කියන අදහසින් ශ්‍රද්ධාව පහද කරගෙන තමයි මේ ධර්මයේ ඉගෙන ගන්න කන්‍යවාගෙන හිටියේ. ධර්මය දෙන එකත් පිනක් ශ්‍රද්ධාවෙන් ධර්මය අහුන් කන් දෙන එකත් පිනක්. ඉතින් අපේ ජීවිත තුළට විශාල පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නට යුතුය. මේ රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව වැඩෙත්වා දෙවියන්ගේ රැකවරණේ ආරක්ෂාව සීල් දනාට සලසත්වා සීල් දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය සිරු මලගේ ඥාතින අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ ඥාතින්ගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අපවත් යෝදාල කටකුරු ඥානන්ද ස්වාමීන් වහන්සේට නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා අපි අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගන්නට යුතුන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට මහෝපාද්‍යයන් වහන්සේට ඒ වගේම ලෝක සාසනයේ සුරකින්න ධර්මයේ ඉස්මතු කරන මහ යතිවරයන්න් වහන්සේලාට ඒ වගේම මේ සිල්මෑණිවරුන්ට සියලුම ඒ මහා සංගරුවනට නිවී සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ පින්වත්තුන්ට දානීය පිරිනැම් සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධමපාරමී ආරණ්‍ය සේනාසනයේ සකස් කරන්නට මූලිකත්වයේ ගත්ත ධමපාරමී පදනමේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නාවික හමුදාපති සිරිමුවන් රණසිංහ මහත්මයා, ඒ වගේම සේනාධිර මහත්මයා, ලසිත ගුණසේකර මහත්මයා, අනිකුත් නාවික හමුදාවේ සියලු දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයා ඇතුළු ඒ මුදලින් විවිධාකාර ආකාරයට අපට උපකාර කරපු සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. මේ විදිහට වැඩසටහන මේ ධර්ම දේශනා සාර්ථක කර ගැනීමට නන් අයුරින් උපකාර කරපු ඔබ සෑම සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි ඔබ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම සාසනයේදීම දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන උතුම් ආර්ය සත්‍යයන් අවබෝධ කරගෙන නිවී සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවා.